අසිරිමත් පසේ බුදු පෙළහැර පූජ්‍ය කිරිබත්කොට ඥානානන්ද ස්වාමින් වහන්සේ සම්පාදනය නයනා නිල්මිනි දස බල සීලප් පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලීලා දින වචන නදී චිරං වහතු තී දසපලයන් වහන්සේ නැමැති සෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරයේ අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හිබි උතුම් සී මුක බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල ගලා බස්නාසේක්වා සලායතන සංයුත්තය උද්දාන ගාථා ප්‍රස්තාවනාව ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් යුගයක ආස්වාදය යාන්තමින් හෝ විඳ ගන්නට තරම් අපිද වාසනාවන්ත වෙමු. උන්වහන්සේ විසින් ලෝකයා මෙතෙක් නොඇසූ විරු අద్භූත තොරතුරු ශ්‍රිය ශ්‍රාවක ජනයා වෙත හෙළිදරව් කරන ලද්දේය. සක්විති රජවරුන් පිළිබඳව ලෝක ධාතු පිළිබඳව පෘථුවියේ ආරම්භය හා විකාශය පිළිබඳව මනුෂ්‍ය වර්ගයාගේ සම්භවය පිළිබඳව මෙන්ම පච්චේක බුද්ධ හිවත් පසේ බුදුවරුන් පිළිබඳවද අනේක තොරතුරු හෙළිදරව් කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා නොදෙන්නට මේවා දැනගත හැකි වෙනත් පැහැදිලි කරුණු බාහිරින් සපයාගත නොහැකිය. ඊතරම්ම පැරණි තොරතුරු එයට ඇතුළත්ය. මෙම ග්‍රන්ථයෙන් දැනගන්නට ලැබෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳවය. සුත්ත නිපාතයට අයත් කග්ගවිසාන සූත්‍රය මගින් ලත්තේ පසේ බුදුරජාණන් වහන්සේගේ උදාන නිසාය අප ඒ තොරතුරු දන්නේ කග්ගවිසාන යන්නෙහි තේරුම කඟ වේන අඟය කඟ වේනා හිමාල වන අඩවියේ විසු අස්වීකු වැනි සත්වයකි ඔහුගේ නලලින් අඟක් උඩට මතු වී ඇත කඟ වේනාගේ අඟ යනු එයයි එය තනි අඟකි. වෙනත් කිසිවක් හා සම්බන්ධ වූ අඟකි. පසේ බුදුවරයන් වහන්සේලාගේ ජීවිතයේද එඹදුය. අත්‍යන්ත හුදකලාවේ වාසය කිරීම උන්වහන්සේලාගේ ස්වභාවයයි. උන්වහන්සේලාට ශ්‍රාවක ජනයා නැත. උන්වහන්සේලා ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවෙන් නොඅඩිති. චතුරාර්ය සත්‍ය උන්වහන්සේලා ඉස්මතුණු කරති. හිමාලයේ ගන්ධමාදන පර්වතයෙහි මංජූසක රුක්ෂය සෙවණේ විමුක්ති සුව විඳිමින් බවුම් වඩන උන්වහන්සේලා ගමට වඩින්නේ පිණ්ඩපාතයේ සඳහා පමණි. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අධ්‍යක්ී පිළිබඳව අතිශයින්ම අප්‍රකට තොරතුරු අපගේ භාග්‍යතුන් වහන්සේගෙන් දැනගත් නිසාවෙන් දැන් අල්ප මාත්‍රිකව හෝ අපේ දනිමු. සුත්ත නිපාත අටුවාවෙන් ගත් තොරතුරු අනුව අපි ඒ රසවත් අයුරින් ඉදිරිපත් කළෙමු. මේ යුගයේ පසේ බුදවරු පහළ නොවෙත්. පසේ බුදවරු පහළවන්නේ සම්මා සම්බුදු යුගයකට ආසන්නයේදී පමණි. යලිත් පසේ බුදු යුගයක් ලොව උදාවන්නේ මෛත්‍රී බුදුරජාණන් පහළ වීමට ආසන්නයේදී පමණි. එතෙක් සිදුවන්නේ ඒ ඒ පාරමී ධර්මයන්ගේ සම්පූර්ණත්වය ඇතිවීමයි. මේ පසේ බුදු පෙළහැර මා විසින් සකසන ලදුව පින්වත් නයනා නිල්මිනී දියණියගේ කැපවීම හේතුවෙන් අසිරිමත් පසේ බුදු පිළහැර නමින් දිනමින පුවත්පතේ පළවිය. බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා විශේෂයෙන් නයනා නිල්මිනී දියණියගේ උනන්දු කරවීම මත මෙම අනර්ග ලිපි එකතුව මෙසේ දහම් ග්‍රන්ථයක් ලෙස එලි දැක්වේ. මෙම ග්‍රන්ථය සැකසීමට සහය දැක්වූ මහමෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේලාටත් නයනා නිල්මිනී දියණියටත් සහාය දැක් වූ සැමටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මෙයින් ලත් සියලු පින් උපකාරී වේවා. මෙයට ගෞතම බුදු සසුන තුල මෙත් සිතින් පෝజ్య කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රී බුද්ධ වර්ෂ 2555 වූ නවම් මාස හත්වෙනි දින සම්පාදිකාවකින් අප ආදරයෙන් සරණ ගිය තථාගතයන් වහන්සේ තරම් මිනිසාගේ හිත සුව පිණිස අප කැප වී ක්‍රියා කළ වෙනස් ශාස්ත්‍රූවරයෙකු ගැන අසන්නට ලැබෙන්නේ නැත. දිනකට පැය දෙකක් පමණක් සැතපෙමි. පුරා වසර 45ක් උන්වහන්සේ තම උදාර ජීවිතය පරිත්‍යාග කළේ දුකටපත් වූ මිනිසාට විමුක්ති සුවය ලබා දීම පරම පවිත්‍ර වූ චේතනාවෙනි. තථාගතයන් වහන්සේ මිනිසාට දායාද කොට දුන් කරුණා මෛත්‍රී ප්‍රඥා ගුණයෙන් සුලක්ෂිත උතුම් ධර්මය চিරාත් කාලයක් පුරා අකණ්ඩව පැවත එමින් මිනිස් ජීවිතයේ කෙරෙහි අසිරිමත් ලෙස සුඛදායක බලපෑමක් කරමින් ප්‍රචලිතව පවතී. එවන් උදාර බුද්ධ ශාසනයක් පිහිටුවීමට නොහැකි වූ බුදුරජාණන් වහන්සේලාට ලොව පහළ වී තිබේ. උන්වහන්සේලා හඳුන්වන්නේ පච්චේක බුද්ධ නමිනි. හෙළ බස්වහරින් පසේ බුදු යැයි කියති. එසේ පසේ බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරදීය. එම පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව රසවත් හරවත් ලිපි පෙළ පොතක් ලෙස ඔබට මෙතෙන් සිට කියවීමට අවස්ථාව උදා වෙනු ඇත. පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව ලිපි පෙළක් පුවත්පත සඳහා ඉදිරිපත් කිරීමට මා විසින් යෝජනා කළ අවස්ථාවේදී සාර්ථක ලිපි පෙළක් පාඨකයාට ලබා දෙන ලදී. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා. පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව පුවත්පතට ලිපි පෙළක් සම්පාදනය කිරීමට මාහට මුලින්ම යෝජනා කළේ අඹන්පොළ ඥානවිජය ස්වාමින් වහන්සේ විසිනි. උන්වහන්සේටද මාගේ নমස්කාරය වේවා. මෙම පොත ඔබ අතට පත්වන්නේ දිනමින පුවත්පතේ ආලෝක උදපාදි අතිරේකයේ සඳහා ලිපි පෙළ පළ කරන්නට අවස්ථාව උදා වූ නිසාය. එම අවස්ථාව ලබා දුන් එහි සංස්කාරිකා අයන්ති විතාන සොහයුරියටද බැත සිතින් පින් අනුමෝදන් කරමි. වටිනා අදහස් අරුත්පර සුන්දර පොතක් ලෙස ඔබ අතටපත් කිරීමට උදව් උපකාර කළ සැමට මාගේ নমස්කාරය වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. අප සියලුම දෙනාට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. නමෝ බුද්ධාය. නයනා නිල්මිනි අංක 103 PS පෙරේරා මාවත මාම්පි පිළියන්දල දුරකථන අංක 0.11 2.6.0 8.4 9.2 අසිරිමත් පසේ බුදු පෙළහැර පළවෙනි පරිච්ඡේදය සියලු සතුන් වෙත නපුරක් නොකරන කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන දරුවන් නොකැමැති හේ කොයින් ලබන්ටද මිතුරන් හුදකලාවෙම දිවි ගෙවයි හේ තනි අංගකින් යුතු කඟ වේන කුසේ අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකේ පහළ වෙනවා මේ කල්පයේදී දැනට බුදුවරුන්ගේ යුග සතරක් ඇති වී තිබෙනවා. මෛත්‍රී බුදුරජාණන්ගේ යුගයේ තවම පහළ වෙන්නේ. එය පස්වෙනි යුගයයි. මේ පස් යුගයම ඇතිවන්නේ එකම කල්පයකයි. එනිසා වෙන්න ඇති මේ කල්පයට මහා භද්‍ර කල්පය කියා කියන්නේ. මේ මහා භද්‍ර කල්පයේදී මුලින්ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකල මිනිසුන්ගේ ආයුෂ 40000ක් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර 30000 වෙද්දී කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ යුගයේ පහළ වුණා. මිනිස් ආයුෂ වසර 20000ක්ව තිබියදී තමයි කාශ්‍යප බුදුරජුන්ගේ යුගයේ පහළ වුණේ. අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගයේ පහළ වීමේදී මිනිස් ආයුෂ වසර 120යි. දැන් මේ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වීගෙන යන බව ඊටාම පැහැදිලියි. මේ සියලු යුග බිහි කළ බුදවරු අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි උන්වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍ය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලෝට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මයේ ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇති කරගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පමණයි. එවිට ඒ ශ්‍රාවකයන් තම ශ්‍රද්ධාව මුල් කොට පැවිදි වෙනවා. ඒ බුදුවරුන් විසින් පෙන්වන ලද ආර්ය මාර්ගයේ ගමන් කරනවා. සසරින් ඉතිරි වෙනවා. ඒ වැඩපිළිවෙල හඳුන්වන්නේ බුද්ධ ශාසනය යන නමිනුයි. එසේ බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුන්ද පහළ වෙනවා. උන්වහන්සේලා හඳුන්වන්නේ පච්චේක බුද්ධ යන නාමයෙනුයි. හෙළබස් වහරින් කියන්නේ පසේ බුදු කියාය. පසේ බුදුරජාණන් වහන්සේලා පහළවන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි අපේ බුදුරජාණන් වහන්සේ මනුලොවේ ඉපදීමට සුළු කලකට පෙර පවා මාතංග නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිට තිබෙනවා. එසේනම් පසේ බුදුවරු පහළවන්නේ කොයි කාලයකද? පසේ බුදුවරු පහළවන්නේ සම්බා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර බව දැන් අපි දන්නවා. ඒ මෙසේ තේරුම් ගනිමු. දැන් පවතින්නේ ගෞතම බුදුසසුනයි. කෙමෙන් කෙමෙන් මේ බුදුසසුනද අතුරුදහන් වී යනු ඇත. ඒ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහා තෙරුන් හට පැහැදිලිව දේශනා කළ අයුරු සංයුත්ත නිකායේ සද්ධම්ම පතිරූපක සූත්‍රයේ සඳහන්ව තිබේ. එනම් බුදුසසුනක් අතුරුදහන් වීමට කරුණු පහක් හේතු වෙනවා. යම් දිනක තථාගතයන් වහන්සේගේ සිව්වණක් පිරිසවන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ බුදුරජුන් හට ගෞරව නොකරද්දී බුදු සරණින් බැහැරව සිටිද්ද ධර්මයට ගෞරව නොකරද්ද දහම් සරණින් බැහැරව සිටිද්ද සංඝයාට ගෞරව නොකරද්ද සංඝ සරණින් බැහැරව සිටිද්ද ශික්ෂාවට ගෞරව නොකරද්ද ශික්ෂාවෙන් බැහැර වෙද්ද සමාධියට ගෞරව නොකරද්ද සමාධියෙන් බැහැරව සිටිද්ද එකල්හි බුදුසසුන අතුරුදහන් වී යනු ඇත මේ අයුරින් ශාසනය අතුරුදහන් වෙමින් ගිය කල බලවත් වන්නේ අධර්මයයි. එවිට මව්පියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, කෙලෙහි ගුණ නොදන්නා අසත්පුරුෂ හැඟුමින් බලවත් පිරිස වැඩි වේ. ඒ හේතුවෙන් ආවුස කෙමින් අඩු වී යයි. වසර 10 දක්වා ආවුස අඩු වන බව චක්කවර්ති සීහනාද සූත්‍රයේ පවා පෙන්වා දී තිබෙනවා. ආවුෂ වසර 10 දක්වා අඩු වූ විට එකිනෙකා කෙරෙහි පරිගැනීම බලවත් වෙන මුර්ග සංඥාව මිනිසුන් තුල ඇතිවේ. එවිට ඔවුන් පෙළඹෙන්නේ එකිනෙකා ඝාතනය කිරීම පිණිසයි. මේ හේතුවෙන් සත් දින මහා යුද්ධයක් ඇතිවේ. එයින් බොහෝ ජනයා මරණයටපත් වේ. මෙසේ මිනිස් ආයුෂ දස වසරක් දක්වා අඩු වී යන මේ තාක් කාලය තුල පසේ බුදවරු පහළ නොවේ. සද්දිනක් පවතින යුද්ධයෙන් පසු ඉතිරි වෙන ජනයා එකිනෙකා වැළඳගෙන හඬන්නට පටන් ගනී. ඔවුන්ගේ දිවි ගැලවී තිබීම ඔවුන් ලද වාක්‍යයක් කොට සලකයි. ඉන්පසු ඔවුන් කරන්නේ පිරී යාමට හේතු පිරික්සීමයි. ඒ හේතුවෙන් යලි ක්‍රමක්‍රමයෙන් ඔවුන් තුල ගුණධම් වැඩි යනු ඇත. ඒ අනුව මව්පිය ගුරුවර ගෞරවය කෘතගුණ ආදී මානව ගුණධර්ම වැඩි ආවුසයට සීක්‍රයෙන් වැඩෙන්නට පටන් ගනී. එසේ ක්‍රමක්‍රමයෙන් වැඩි වී යන මිනිසා වර්ෂ 80000 දක්වා වැඩි ගිය කල දඹදිව කේතු මතී නුවර මෛත්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වනු ඇත. ඒ සම්බුදු රජුන් පහළ වීමට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇතිවේ. එම යුගයේ තුල පසේ බුදු බව පිණිස තම තමන්ගේ පින සකසූ මහා පින්වන්තයින් මනුලුව උපදිනු ඇත. තම තමන්ට වැටහෙන ක්‍රම ඔස්සේ නුවණ මෙහෙයවා පසේ බුදු බවට පත් වෙනු ඇත. සසර පුරා අනේකාත්මයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේ බුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනද මහතිරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනද හිමියන්ට ගාථා වශයෙන් කග්ගවිසාන සූත්‍රය වදාළසේක. ඒ ගාථා වලින් කියවෙන්නේ ඒ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරන ලද ගාථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයේය. මෙයද සම්බුදු මහිමයේ අසිරියකි. සම්බුදු නුවණින්ම මතු කරගත් අద్භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා නොයැටහුණු ඒ පසේ බුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් හෝ දැනගන්නට ලැබීම පවා අපලද වාසනාවකි. මේ කතාව දෙස බලන්න. මේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කතාවයි. මෙම පසේ බුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙන්නට පෙරයි. එනම් වසර 20000ක ආහුස තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනේහි තරුණියක් පැවිදිව හිටියා. එහිදී ඔහු 20000ක් අවුරුදු මහානදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ගතපච්චා ගතවතයි. ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිනිසිගා වඩින විට කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬුසිකා වඩින අතරතුර මුණ ගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මානසිකාරය වෙනස් කරගන්නේ නැහැ. ඒ තුලම රැඳී ඉන්නවා. ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවි සිතෙහි නගාගත් එම කුසල අරමුණු මත රැඳී පිඬිසිකා යෑමත් ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චා ගත වත කියනවා සැබවින්ම මේ ඊතා දුෂ්කරයි නමුත් මේ දුෂ්කර දේ පවා පිනතියම් කරනවා ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සාහ කරද්දී කාශ්‍යප බුදු සසුනේදී මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. නමුත් ඒ උත්සාහය අපතේ ගියේ නෑ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේ බුදුවරු පහළ වෙන යුගයේදී එනම් සම්බුදුවරයෙක් පහළ වෙන්නට කලින් මේ පින්වත් දෙවියන් දෙවිලුවෙන් චුත වුණා. මනුලොව පරණස් රජුගේ අගමහිසියගේ කුස පිළිසිඳගත්තා. මේ දරුවා මහා ප්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවරුවා. මොහු දැන් ඊටමත් දැහැමින් රජ කරනවා. අවබෝධයේ පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත්‍රියට සඳලු තලයට ගොඩ වෙනවා. පොන්සඳ දෙස ඇස්පිය නොහිලා බලා සිටිනවා. ඉන්පසු දැස් පියා ගන්නවා. ඒ පොන්සඳේ ඡායාව සිතෙන් මතු කර ගන්නවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසින වඩනවා. මේ කාලයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානෙ දන්න කවුරුවත් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුවත් නැහැ. කසිනෙවෙන කිසියම් භාවනාවක් තමයි කිරීමට තියෙන්නේ. ඉතින් මේ රජුගේ සිත ඒ භාවනාවෙන් එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවටම සිත ගියා. ඔහු ඇමතියෙකු කැඳවා රාජකෘත්‍ය ඔහුට බාර දී උඩුමහලේම නැවති භාවනා කරන්න පටන් ගත්තා. අඩමසක් ගත වුණා. රජතුමා පේන්නේ නැහැ. වෙනදට එහෙම නෙවෙයි. රජතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය උත්සව තියෙනවා. සම්භාෂණ තියෙනවා. උද්‍යාන ක්‍රීඩා තියෙනවා. දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් විමසුවා. එතකොට රජකම පිළිගත් ඇමතියා සියලු දේ පවසා සිටියා. එවිට බිසවගේ මුවින් පිට වුණේ ඒ ඇමතියා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්. ඕහෝ එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයි. හ්ම් එහෙමනම් මාව අයිතිත් ඔබටයි. ඒ නිසා ඔබ මගේ යහන් ගැමට පැමිණිය යුතුයි. එමෙතියා තැති ගත්තා. හද ගැස්ම වැඩි වුණා. කම්පා වුණා. අහෝ බිසවුන් වහන්ස මට සමාවුවම නැව. රජතුමා මට මේ රාජකෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ වෙන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ. එතකොට ඒ බිසව ඇමතියාට තව වතාවක් කියලා තුන්වන වතාවේ තර්ජනය කළා. ඒ ඇමතියා මම මේ රාජ්‍යයේ රාජමහේසිකාව බව නුඹ දෙන සිටියොත් හොඳයි. මට ඒ රාජ කෘත්‍යයෙන් නුඹ බැහැර කිරීම සුළු දෙයක්. එමත් උද නොවේ. නුඹට ජීවිතයෙන් පවා සමුගන්න සිදු වේවි. එනිසා දැනගනි මේක යෝජනාවක් නොවේ. රජ බිසවකගේ අණක්. අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමතියාට සිදු වුණා. ඇමතියාත් ක්‍රමක්‍රමයෙන් ඒට ඇබ්බැහි වී ගියා. කලක් යද්දී මේ ඇමතියාගේ රහස් ක්‍රියා කලාපය ගැන රජතුමාට සැලුණා. එක දවසක් රජතුමා අතටම අල්ලගත්තා. වදහිංසා කිරීමට අසතුටු රජුමේ ඇමතියාව රාජ්‍යෙන් නිර්පාහැරියා. එතකොට ඇමතියා වෙනත් ප්‍රදේශීය රජෙකු ළඟට ගියා. ගිහින් ඔහුගේ රාජ සේවයට බැඳුණා. ඒ ප්‍රාදේශීය රජුගේ සිත දිනාගත්තා. මහරජතුමනි, පිලව් නැති මේ වදයක් නම් තියනවා. නමුත් එය අනුභව කරන්නට කවුරුවත් නැහැ. එම්බා එමතිය. ඒ කුමක්ද? නුඹ මට විහිළු කරනවද? අනේ රජතුමනි මට කමාවනු මැනව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස් නුවර රජකම කෙනයි. මා කියන්නේ අසත්‍යයක් නම් ඔබ වහන්සේගේ චරපුරුෂයන් ලවා විමසා බලන සීක්වා ඒ ප්‍රාදේශීය රජු චරපුරුෂයන් යැව්වා. ඔවුන් බරණැස් නුවරට ගොස් උමං සාරාගෙන බරණැස් රජු මාලිගාවේ රජුගේ යහන් ගැබින් මතු වුණා. එවිට රජු චරපුරුෂයන්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් ප්‍රකාශ කර සිටියේ තමන් සොරුන් බවත් සොරකම් කිරීමේ අදහසින් පැමිණි බවත්ය. එවිට බරණැස් රජු ඔවුන්ට සමාව දී අවවාද කොට ධනේදී පිටත් කළා. ධනේ රැගත් චරපුරුෂයන් ප්‍රාදේශීය රජු කරා පැමිණ සියල්ල සැලකලා. රජතුමනි, ඒ බරණස් රජතුමා සිල්වත් කෙනෙක්. ප්‍රාණඝාත නොකරන කෙනෙක්. සොරකම් කිරීමට ගිය අපට තෑගි භෝග දුන්නා. තමන්ගේ බලයේ රාජ්‍යය තුල පතුරුවා හැරීමක් නැති බවයි පෙනෙන්නේ. එයින් කරුණ තහවුරු කරගත් ඒ ප්‍රාදේශීය රජු බරණස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීම පිණිස පිටත්ව ගියා. මට මේ නගරය ඕන දුන්නේ නැත්නම් යුද්ධ කොට අල්ලා ගන්නවා කියලා බරණස් රජු වෙත ඇමතියෙක් පිටත් කළා. එතකොට බරණස් රජතුමා මෙහෙම කිව්වා. මං යුද්ධ කරන්න කැමති නෑ. නගරය දෙන්නම්. එතකොට ඒ සතුරු රජතුමා පහසුවෙන්ම නගරය අල්ලගත්තා. බරණස් රජුගේ ඇමතිවරු මෙයට කැමති වුණේ නැහැ. ඔවුන් රජතුමාව දැනුවත් කළා. මහරජතුමනි මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. අපි යුද්ධ කරමු. නෑ මං කිසිම මනුෂ්‍ය ඝාතනයකට කැමති නෑ. කොඩින්ම යුද්ධේ මං ප්‍රතික්ෂේප කරනවා. මහරජතුමනි එහෙනම් අපි ඔහුව ජීවග්‍රහණයෙන් අල්ලා ගනිමු. ඒ ගැන ඔබ වහන්සේ නොසිතනසේක්වා අප සමග වඩිනසේක්වා හැබැයි ඇමතිවරුනි ওই මනුෂ්‍ය ඝාතන දරුණු වද හිංසා මංකොල්ල කෑම් ආදියට මං කැමති නෑ. ඒ නිසා ඒවා නොකරන බවට පොරොන්දු වෙනවා නම් විතරක් මම එන්නම්. මහරජතුමනි අපි ඔබ වහන්සේගේ අදහසේමයි ඉන්නේ. ඔවුන්ව බය කරලා පන්නමු. ඉතින් ඒ රජු සිවුරඟ සේනා සමග කලගෙඩි ඇතුලේ පහන් දල්වාගෙන රාත්‍රියේම පිටත් වුණා. ඒ වෙද්දී අර ප්‍රාදේශීය රජු පරණැස සමීපයේ නගරයක් අල්ලගෙන සිටියා. ඔහු සේනාවට මෙහෙම කිව්වා. කොල්ලනේ මෙහි කා එක්ක සටන් කරන්නද? ඒ නිසා දැන් රෑ බෝ වුණා. නුඹලා හිතු මනාපේ නිදාගනිල්ලා. කියලා බලකායත් සමග නින්දට ගියා. බරණිස් රජතුමා සීනාව සමග ගොස් සතුරු රජ ප්‍රධාන පිරිස වැටලුවා. කලගෙඩිවල තිබූ සියලු පහන් ඉවතටගෙන එකවර දැල්ලුවා. මහත් හඬ නැංගුවා. සතුරු රජුගේ බලසේනාව හොඳටම බියටපත් වුණා. රජතුමාව අවදි කළා. රජතුමාත් බියපත්ව විලාප නගා හැඬුවා. බරණැස් රජුගේ ඇමතිවරු අර සතුරු රජු ජීවග්‍රහයෙන් අල්ලගත්තා. මහරජතුමා ඒ රජුට පවා සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත් කළා. ඔවුන් යහළුවන් වුණා. ආයමත් රජතුමා ක්‍රමක්‍රමයෙන් මෙත්සිත දියුණු කරන්න පටන් ගත්තා. කිසි සත්වයකට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවීමට මෙත් පැතිරුවා. ඒ තුලින් ධාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. නමුත් යුද කෝලාහල, ලෙඩ දුක් ආදී නිසා උපන් සත්‍යයා දුකටපත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තාක් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා. ඉපදීමට හේතු විමසුවා. ඉපදීමට හේතුව භවය බවත් භවයට හේතුව උපාදාන බවත් උපාදානයට හේතුව තෘෂ්ණාව බවත් තෘෂ්ණාවට හේතුව විඳීම බවත් විඳීමට හේතුව ස්පර්ශය බවත් ස්පර්ශයට හේතුව ආයතන 6 බවත් ආයතන 6ට හේතුව නාම රූප බවත් නාම රූපවලට හේතුව විඥානය බවත් විඥාණයට හේතුව සංස්කාර බවත් සංස්කාරවලට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. ඒ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කොට පටිච්චසමුප්පාදයෙන් නිදහස් වුණා. අරිහත්ත්වයටපත් වුණා. නිකිලෙස් වුණා. පසේ බුදු බවටපත් වුණා. ඒ තවම පසේ බුදුන් සිටින්නේ රජ ඇඳුම් ඇතිවයි. එදා ඒ පසේ බුදුන් හස්තියා පිට නැග සිටියා. ඇමතිවරු පැමිණ මෙහෙම කිව්වා. පින්වත් මහරජතුමනි. දැන් සුදුසු කාලයේ පැමුණුණා. බලසෙනකට සත්කාර කළ යුතුය. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුය. පින්වත් දරුවනි මට තව දුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නෑ. මම මේ සියලු බන්ධනයන්ගෙන් නිදහස්ව හුදකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්. ඇමතිවරු පුදුම වුණා. රජකම් කරමින් සිටි මේ පින්වත් රජතුමා දැන් කතා කරන්නේ නිකලෙස් මුනිවරයෙකුගේ භාෂාවෙනුයි. ඔවුන්ට අදහා ගත නොහැකි වුණා. මහරජතුමනි ඔබ වහන්සේගේ මේ ප්‍රකාශ ගැන අපට පුදුම නොවි සිටින්නට බෑ. අප අසා තිබෙනවා. හුදකලාවේම ජීවිත අවබෝධයේ ලත උතුමන් ගැන පච්චේක බුද්ධ නමිනුයි ඒ උතුමන් හඳුන්වන්නේ නමුත් මේ පසේ බුදුරජාණන් වහන්සේලා යනු වෙනි රාජාභරණින් සැරසී සිටින අය නොවේ එසේනම් පින්වත් දරුවනි පසේ බුදුවරුන් සිටින්නේ කවර වස්ත්‍ර ධර්මින්ද මහරජතුමනි පසේ බුදුවරුන් කෙස් රැවුල් බාලයි සිටින්නේ. පොරවගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ආහාර ගන්නේ පාත්‍රයකයි. ඒ උතුමන් අයිතිවන්නේ ශ්‍රමණ පිරිසටයි. මොහොතක් නිහඬව සිටි රජතුමා දකුණතෙන් හිස පිරිමැත්තා. එසැනින්ම රාජවේශයේ නොපෙනී ගියා. කෙස් රැවුල් පාගත් මනා ලෙස සිවුරු පුරවාගත් පාත්‍රයක් දරාගත් සැටවයස් පිරුණු මහා තිර නමකගේ රූපයක් පෙනී ගියා. එකෙනෙහිම ඒ පසේ බුදුරජුන් අභිඥා බලයෙන් ඇතා පිටින් ඉවත්ව අහසට පෙන නැංගා. මවාගත් නිලුමක් තුල භාවනා ඉරියව්වෙන් වැඩ සිටියා. එමෙතිවරු নমස්කාර කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මෙවැනි අවබෝධයක් ඇති කරගත්තේ කොහොමද? ඔබ වහන්සේ නම් ඒකාන්තයෙන්ම ඒ පච්චේක බුද්ධ කෙනෙක් විය යුතුයි. ඔබ වහන්සේ සමග අපිත් එන්න කැමතියි. ඔබ වහන්සේගේ ගමනට අපවත් කැඳවා ගන්නා සීක්වා පින්වත් දරුවනි මේ ජීවිතාවබෝධයේ පිණිස මට මෙත්සිත මුල් වුණා. කිසි කරුණක් නිසා හෝ මා තුල වෛරයක් හටගත්තේ නැහැ. අමනාපයක් හටගත්තේ නැහැ. ඒ මෙත්සිතින්මයි මම මේ ලෝකය ගැන සිතුවේ. ඉපදෙන්නට හේතු හැම දෙයක්ම මට වැටහුණා. මං ඒ සියලු දේවල් ප්‍රහාණය කළා. දැන් මං නිදහස්. මට තියෙන්නේ හුදකලාවේ යන ගමනක්. මෙසේ වදාළ පසේ බුදුරදුන් මේ ගාථාව වදාලා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙටයන් අඤ්ඤ තරම් පිතේසං නපුත්ත මිච්ඡේය කුතු සහායං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මං ඉන්නේ මේ ලෝකේ සියලු සත්‍යයන් කෙරෙහි දඬුවම් කිරීම අත්හැරලයි ඔවුන්ගේ කිසි කෙනෙකුටවත් මම පීඩාවක් කරන්නේ නැහැ ඒ වගේම මං මේ යන ගමනේදී මගේ දරුවෙකුවත් එක්කගෙන යන්න කැමති නැති එකේ උදව්කාරී කොහොම එක්කන් යන්නද ඇත්තින්ම මං හැසිරෙන්නේ හුදකලාවේමයි කඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ මේ අයුරින් හුදකලාවේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් දඹදිව ඉසිකිලි පර්වතයේ වැඩ සිටි බවට අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාලා මේ පසේ බුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ගන්ධමාන නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි මංජූසක නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේ බුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල රන්මල් නමින් හඳුන්වනවා. රන්මල් යනු රත්තරණින් කරන ලද මලක් නොවේ මෙය කෙඳි රාසියකින් සමන්විතව මුලට උඩින් යටි කඳින් මතුවන එක්තරා මුල් විශේෂයකි මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ්‍රව ඇත මෙවැනි රන් මලක් මතු විට අනෙක් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේ බුදුවරයෙක් පහළ වී ඇති බවයි. එසේ රන් මල් හට ගන්නා සුවිශාල වූ මංජූසක රුක්සෙවණට උන්වහන්සේලා රැස් වෙනවා. රැස් වී ඵල සමවත් සුවයෙන් වැඩ සිටිනවා. පොහොය දවසට උන්වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම සතුටින් අනුමෝදන් වෙනවා. පිළිසඳර කතාවෙහි යෙදෙනවා. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නවා. නමුත් අවබෝධ කිරීමේදී එම අවබෝධයේ පිනිස ප්‍රවේශ වෙන ආකාරයේ වෙනස්කම් සාකච්ඡා කරනවා. එවිටයි කලින් පහළ වී සිටි බුදුවරුන් අවබෝධය ලද ආකාරය ගැන අලුත් පසේ බුදුවරුන්ගෙන් විමසන්නේ. ඒ මොහොතේදී තමයි උන්වහන්සේලා තමන් තමන්ගේ අත්දැකීම් පාදක කරගත් මෙවැනි ගාතාවන් වදාරන්නේ ඇත්තෙන්ම පසේ බුදුවරු කියා කොටසක් මිනිස් ලෝ වැඩ සිටිය බවට පුරා විද්‍යාත්මකව හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයකින් හෝ දැනගත හැකි ක්‍රමයක් නැහැ අතීත බුදුවරුන්ගේ ලෝකයේ වගේ ඒ සියල්ල අනිත්‍ය නම් වූ සනාතන දහම තුල සැඟවී යනවා. නමුත් ඒ සියල්ල निराවරණය කරගත හැකි අනාවරණ ප්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මනවින් හෙලිදරව් කරනවා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පසේ බුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක්‍රමයක් නෑ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යලි සොයා ගන්නවා. ශ්‍රාවකයන්ට හිලිදරව් කරනවා සම්බුදු පෙළහැර සැබවින්ම අසිරිමත් සාදු සාදු සාදු දෙවෙනි පරිච්ඡේදය එක් වී වසන විට හටගනී සිත සෙනෙහස ඒ සෙනෙහසින්මය මේ දුක ඇති කරන්නේ සෙනෙහසින් උපදින මේ විපත හඳුනගෙන හුදකලාවේම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ඒ පසේ බුදුවරුන්ගේ අතීත ගාතාවන් සැබවින්ම අසිරිමත් සුත්ත නිපාතයේ කග්ගවිසාන සූත්‍රයේ ඇති දෙවෙනි ගාතාව සහ එහි අතීත ප්‍රවෘතියයි අද ඔබට කියා දෙන්නේ එක්තරා පින්වත් කුමාරයෙක් කාශ්‍යප බුදුරජුන්ගේ සසුනේහි වසර 20000ක් කල් මහානදම් පිරුවා වත් පිළිවෙත් කළා. සමත විදර්ශනා භාවනා පුරුදු කළා. නොයල්ම පුරුදු කළා. නමුත් මගඵල ලබන්නට බැරි වුණා. කරන ලද පුණ්‍ය මහිමයෙන් ඔහු බඹලෝ උපන්නා. කලක් ගත වෙද්දී නැවතත් පසේ බුදුවරුන්ගේ යුගය පෙමුණුණා. එතකොට මේ මහා පින්වතා බඹලුවින් චුතව දඹදිව් තලයේ උපත ලැබුවා. මොහු මෙවර පිළිසිඳ ගත්තේ බරණස් රජුගේ අගමෙහෙසියගේ කුස තුලයි. රජපෞලට එක් වූ මේ අලුත් සිඟිත්තාට කවුරුත් ආදරය කළා. ඒත් මෝ ගැහණියකි මේ පිරිමියකි යන්න ටිකෙන් ටික තීරුම් යද්දී මේ දරු සිඟිත්තා තුල අමුතුම වෙනසක් ඇති වුණා. එනම් ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කිරීමයි. දැන් මේ සිඟිත්තාට කිරිමව්වරුන් පවා රුස්සන්නේ නැහැ. ස්ත්‍රීන් විසින් හොරතල් කරනු ලැබීම රුස්සන්නේ නැහැ. ඔවුන්ගේ කටහඬවත් අසන්න කැමති නැහැ. මේ හැමෝටම ප්‍රශ්නයක් වුණා. පූජිත බමුණන් සමග සාකච්ඡා කළා. දරුවාට කිරිපෙවීම විසඳගන්නේ කොහොමද? අන්තිමේදී ඔවුන් උපක්‍රමයක් කළා. එනම් කිරිමව්වරුන්ට පිරිමින්ගේ වෙස් ගන්නවා දරුවාට කිරිපෙවීමයි. දැන් මේ දරුවා වැඩෙන්නේ පිරිමින් අතරේ. කැමැති වන්නේ පිරිමින් සමග සිටීමට විතරයි. රජතුමා ඇමතියෙක් කැඳෙව්වා. මාගේ පුත් කුමරා දැන් සොළොස්වස් සම්පූර්ණයි. රාජ පරම්පරාව ඉදිරියට රැගෙන යාම කළ යුතුම දෙයක්. එනිසා කුමාරයාට ස්ත්‍රීන් කෙරෙහි ඇල්මක් ඇති වෙන කුමක් හෝ දෙයක් කරන්නම ඕන කියලා අණ කළා. ඉතින් ඒ ඇමතියා උපායක් හිතෙව්වා. කුමාරයාව සතුටු කරන්න ප්‍රසංගයක් සූදානම් කළා. ඒ ප්‍රසංගයේ ප්‍රධාන අමුත්ත වුණේ මේ කුමාරයයි. ඉතින් මොහු ඊතා සතුටින් ප්‍රසංගයේ නරඹන්න ගියා. වේදිකාව තිරයකින් වසා තිබුණා. ඒ තිරය පිටුපසින් ඊතාම මීරි ගීත ඇහෙනවා. වාදන ඇහෙනවා. ගෙජ්ජි සෙලවෙනවා. හැබැයි හඬවල් ගොරෝසු නැහැ. කලක් තිස්සේ පිරිමි හඬ පමණක් ඇසූ කුමරුට මෙය අමුත්තක් වුණා. කාගිද ඔය හඬ? කුමරුනි ඔය තිරේ පිටිපස ඉන්නේ කාන්තාව කියලා જાතියක්. ඈලාගේ කටහඬ ඊතා මිහිරි. ඈලා පින්වන්තයි. එඹුදු පින්වන්තයන් ගැලපෙන්නේ ඔබ වැනි ලස්සන කුමාරයෙකුටයි. ඒ නිසා කුමාරයා කැමතිනම් ඒ කාන්තාවන් සමග සතුටු වෙන්න අවස්ථාවක් දැන් මං සලස්වලා දෙන්නම්. කුමාරයා තුල පරණ අප්‍රසන්නකම ඇති වුණා. අර ඇමතියාට තරවටු කොට එලවා ගත්තා. ඇමතියා අඬාගෙන ගොස් මහරජුට සැලකලා. කුමරු ලවා කමා කරවා ගත්තා. ඇමතිවරු ලවා මෙවැනි උපක්‍රම දිගින් දිගට කරද්දී කුමාරයාට මේ මහා වදයක් වුණා. අන්තිමේදී කුමාරයා මෙලෙස කල්පනා කළා. මට මහා වදයක්. මගේ ඇඟේ පටලවන්න හදන්නේ මං අකමැති දෙයක්මයි. හොඳයිකෝ. මං හොඳ වැඩක් කරන්න ඕනේ. කුමාරයා රන්කරුවන් කැඳෙව්වා. ලස්සන ගෑනු ළමයෙකුගේ රූපයක් අඹන්නන කළා. ඉතින් ඒ රන්කරුවනුත් දුටු දුටුවන් වසඟවන මනමෝහනීය සුන්දර ස්ත්‍රී රූපයක් දැනුවා. මේ දුටු කුමාරයා පුදුමයටපත් වුණා. කිසි දවසක නොවුණු වෙනසක් ඔහුගේ සිතේ ඇති වුණා. කිසි ස්ත්‍රියකට ආසා නොකළ කුමාරයාගේ මේ සිත මේ කාන්තා රූපයට වසඟ වුණා. පුදුම විදියට ආසා කරන්න පටන් ගත්තා. ඔව් මං කැමතියි. හැබැයි මට මේ විදියම ලස්සන රූපයක් ඇති කෙනෙක් ලැබෙනවා නම් විතරයි. එතකොට රජතුමාත් බිසවත් මෙහෙම කතා වුණා. අපේ පුත් කුමරා මහා පින්වන්තයෙක් බඹලුවින් ආපු කෙනෙක් වෙන්න ඇති. කාලයක් මුළුල්ලේ ස්ත්‍රීන් නැති ලෝකයක ජීවත් වුන නිසා වෙන්න ඇති ස්ත්‍රීන්ව රුස්සන්නේ නැත්තේ. හැබැයි අපේ කුමක්තු වාසනාවකට පුත් කුමරා අර රන්රුවට සමාන ස්ත්‍රියක් ලබන්න කැමති වුණා නෙවෙයි. මේ දඹදිව් තලයේ මෙවැනි ලස්සන රූපයක් ඇති කුමාරියක් මුණ ගැසුනොත් අපේ කුමාරයාගේ පින තමයි. රාජ සේවකයන් ලස්සන යහනාවක අර ස්ත්‍රී රූපේ තබාගෙන පෙරහැරින් ජනපද පුරා රැගෙන ගියා. මඳුරට සාගල නුවර දක්වාම රැගෙන ගියා. එදා සාගල නුවර මාලිගාවේ දාසියන් දියනෑම පිණිස තොටුපළට ඇවිත් සිටියා. ලස්සනට සැරසූ රතයක බබලමින් තිබෙන ස්ත්‍රී රූපේ බලන්න ඒ සේවිකාවන් ගියා. අපෝ අපේ කුමාරී තරම් මේ රූපේ ලස්සන නැහැ නෙවෙයි. ඇත්තෙන්ම අපේ කුමාරිගේ රූප ස්වභාවට තරඟ කරන්න රන් රුවකටවත් බෑ. ඒකමයි මේකෙන් ඔප්පු වෙන්නේ. ඇමතිවරු පුදුම වුණා. මෙතෙක් ජනපද පුරා වීදි ඔස්සේ මේ රන් රුව ගෙන යද්දී හැමෝම net විදහාගෙන බලා සිටියා. හැමෝම කසුකුසු ගෑවා. කවුරුත් කිව්වේ මෙවැනි ලස්සන රූපයක් ඇති ගෙහෙනු ළමයෙකු මිනිස් ලෝකයෙන් සොයාගත නොහැකි බවයි. නමුත් ඒ රන්රුව පරදවා එයට වඩා අතිශයින්ම සෝභමාන රූපයක් ඇති දියණියක් මදුරට සාගල නුවර රජුට සිටී. ඇමතිවරු මදු රජු මුණ ගැසීමට ගියා. බරණස් රජුගේ පුත් කුමරුට මදු රජුගේ දියණිය ගැළපෙන බවත් එම දියණියට අනාගත බරණස් රජුගේ අග්‍ර මහේසිකාව වීමේ දුර්ලභ වාසනාව උරුම වන බවත් එනිසා එම දියණිය බරණස් රජුගේ පුත් කුමරාට සරණ කොට දීම සුදුසු බවත් දන්වා සිටියා රජතුමා කැමති වුණා මේ තොරතුරු ඇසූ බරණස් රජු අප්‍රමාණ සතුටටපත් වුණා රාජ පෙරහැරින් මේ බොහෝ ජනපද පසුකොට මා එන්නට ගියොත් ඒ හේතුවෙන් හැමෝම අපහසුතාවයකට පත් වෙනවා. එනිසා ඔබම කුමරිය කැඳවාගෙන එන්න. අපි මෙහි සියල්ල සූදානම් කරන්නම් කියලා අනකලා. රන්කරුවන් ලවා තනවන ලද ඒ මනමෝහනීය සුරූපී රූපයටත් වඩා ලස්සන මිනිස්තුවක් තමා වෙනුවෙන් මදුරට රජමැදුරේ සිට පැමිණෙන බව ඇසු කුමරු අපමණ ප්‍රීතියටපත් වුණා. ඒ විද්දි කුමාරයා තනියම භාවනා කරන්න පුරුදු වෙලයි හිටියේ. රජමැදුරේදී හුදකලාවේ භාවනා කොට ප්‍රථම ධානයේද උපදවාගෙනයි කුමාරයා හිටියේ. නමුත් දැන් ඔහුට මතක් වෙන්නේ අර ලස්සන කුමාරී ගැනමයි. ඒ කාම අරමුණු සිහි කිරීම නිසාම කුමාරයා ධානයෙන් පිරිහි ගියා. දැන් ඔහු කරන්නේ කවදාද ඈ එන්නේ කියමින් ඇඟිලි ගණන් කර කර ඉන්න එකයි. කුමාරයාට වෙන සිහියක් නැහැ. ඔහුගේ සිතේ ලස්සන ලෝකයක් මෙවිලා. ඔහු දැන් තනියම කල්පනා කරනවා. නිසෙදෙස් ලියනවා. සමනල තටුවල ගීත ලියනවා. වලාකුළු වල ඔන්චිලි පදිනවා. ලස්සන කුමාරියගේ පියකරු කෙස් කලඹේ මල් ගසනවා. සිහිනෙනුත් හිනහෙනවා. ඉස්සර වගේ නෙවෙයි. මේ හැම තිස්සෙම කැඩපත ළඟටත් යනවා. කුමාරයා හරිම කඩිසරයි. hina වුණ ගමන් ඉන්නවා. ඉබේටම සින්දු කියවනවා. රජ යුවලටත් හරිම පුදුමයි. රජතුමා ලහිලයියේ රාජකීය විවාහ මංගලෝත්සවයට සූදානම් වෙනවා. පාර දෙපස සරසනවා. ශාලා පිරිසිදු කරනවා. අලුත් තිර රෙදි දමනවා. මල් හිටවනවා. වියන් බඳිනවා. රජතුමා ඇමතිවරුන්ට අනකලා. කුමාරිව රැගෙන එන්න අලංකාර උත්සවයක් කරන්න ඕනේ. සියලුම ප්‍රාදේශීය රජවරුන්ට මේ මංගලෝත්සවය දැනුම් දෙන්න ඕනේ. කවුරුවත් නොකල මෙය හොඳ සිහිවටනයක ආකාරයෙන් කරන්න ඕනේ. එනිසා එකවරම කුමාරිව මාලිගාවට ගෙන එන්න එපා. පළමුව කළ යුත්තේ රාජකීය උද්‍යානයේ පිහිටි විවේක මණ්ඩපයේ කුමාරිය රඳවා අප උපස්ථාන කිරීමයි. කුමාරිව රැගෙන එන පෙරහැරේ ටිකෙන් ටික රාජකීය උද්‍යානයට ලං වුණා. කුමාරයාට හරීම සතුටුයි. ඒත් රාජකීය සිරිත් විරිත් අනුව තවම ඇයව බලන්න අවසර නමුත් කුමාරයා දැන් රාජ උද්‍යානයේ දෙස බලාගෙන සිටිනවා. රාජකීය උද්‍යානයේදී ලස්සනට සැරසුණු අස්ස කරත්තෙන් කුමාරිව බිමට බස්සවන්න ඇමතිවරු ලං වුණා. තිර ඈත් කොට කුමාරිට ඊතා ගරුසරු ඇතුව කතා කළා. පින්වත් ලස්සන කුමාරියේ ඔබතුමියගේ විවේකයේ පිණිස පිය රජුරුවන් වහන්සේ ලස්සන මණ්ඩපයක් හදලා තියෙනවා. ටික දවසක් මෙහි විවේක ගන්න. තවම රජමෙදුර සරසනවා. එනිසා දැන් ඔය අස්ව කරත්තෙන් බිමට වඩිනසේකවා ඇතුලෙන් කිසිම සද්දයක් නැහැ. එමෙතුරු ආයමත් කතා කළා. කිසිම සද්දයක් නැහැ. ඇමතිවරු අස්ව රථයේ තිර රිදි මෑත් කොට බැලුවා. එතකොට දුටුවේ අස්ව කරත්තේ තුල මැලවී ගිය මලක් මෙන් කුමරිය මිය ගොස් සිටි ආකාරයයි. අහෝ අපේ ලස්සන කුමාරිට මේ මොකද උනේ? අයියෝ අපි මෙතෙක් වෙහෙස මහන්සි වී සිනිඳු රෝස මලක් මෙන් රැකගෙන ආ පින්වත් කුමාරිට මොකද උනේ? අයියෝ බරණස් රාජවංශය අලංකාර කිරීමට අප රැගිනා ලස්සන පුන්සඳ මඩලට මොකද උනේ? ඇමතිවරු වැළපෙන්න පටන් ගත්තා. කුමරියට හදිසියේ හැදුණු වාත රෝගයකින් තමයි ඈ මිය ගොස් සිටියේ. රන් රුවකටත් වඩා ලස්සන අතිශයින්ම රූප සෝභා සම්පන්න දෙව්ලියට නිගාතුන් මේ පියකරු කුමරියගේ අතකිල්ලේ පේරැස් මුදුවක් තවටන්නට බලා සිටි කුමාරුගේ සිහිනේ බොඳ වී ගියේ සිතාගත නොහැකි වේගයෙන් කුමරට තේරුණේ තමන්ගේ මුළු ලෝකයම කඩා වැටුණු බවයි පැතූ සියල්ල වෙනස් වී ගියේ ගසක gediyak වැටෙනවාටත් වඩා වේගයෙන් කුමරා තනියම සුසුම් හෙලන්න පටන් ගත්තා මම මුළු ජීවිතේටම ආදරය කළේ එකම එක්කෙනෙකුටයි. නමුත් ඒ කෙනා ජීවත් වුණේ මගේ සිහින ලෝකයේ විතරයි. සැබෑ ලෝකයේ තුල මා පැතූ ඒ සොඳුරු රුව මට මුණ ගැහෙන්නේ සීතල වී ගිය මල කඳක් වශයෙන් නේද? ඇත්ත. ඈ තුල අපූරු ලස්සනක් තිබුණා. හැබැයි ජීවත්ව සිටිද්දී විතරයි. දැන් ඈ දර කඩක්සේ දැඩිව ගිය සීතල මල කඳක්. ඒ රන්වන් සම වෙනස් වෙලා දැන් වියලිලා දෙතොල් පුපුරලා නාසයෙන් දුගඳ වැగిරෙමින් තියෙනවා. රන්වන් කෙස් කලඹ අවුල් වෙලා ඇත්තෙම් අලංකාර රූපයක් මෙතරම් වේගයෙන් විනසුනේ මක් නිසාද සිත විලාගත් දුක සෝකේ අතරින් මේ පින්වත් කුමාරයාගේ නුවණ සියල්ල විනිවිද ගියා. ඔහු කවුරුත් නොසිතන විදියට ජීවිතය ගැන සිතන්න පටන් ගත්තා. ඔහු කලබල වුණේ නෑ. නිස්සබ්ද වුණා. ඔහු අමුතුම ලෝකයක තනි වුණා. ඇයි මේ ශෝකය හටගන්නේ? මා ආසා කරන දේ මගෙන් වෙන් වුණ නිසා නේද? ඇයි මේ ඇයි මේ මගෙන් වෙන් උනේ ඈ මැරුණ නිසා නේද? ඇයි ඈ මැරුණේ? ඉපදුන නිසා නේද? ඉපදුන හැමෝටම ශෝක වැළපීම් දුක් දුම්නස් උරුමයි. ඉපදීමෙන් නිදහස් වුනොත් මේ සියල්ලෙන්ම නිදහස් නේද? ඉපදීමෙන් නිදහස් වෙන්න බැරිද? ඔව්. උපතට හේතුව නැති කළොත් නිදහස් වෙන්න පුළුවන් වේවි. ඇයි එනං ඉපදුනේ අපි සංසාරේ කරපු දේවල් තමයි මේ උපත ගෙනාවේ. භවය තමයි උපදීමට මුල. කුමරුට ක්‍රමක්‍රමයෙන් පටිච්චසමුප්පාදය තමා තුලින්ම අවබෝධ වෙන්න පටන් ගත්තා. දුක අවබෝධ වෙන්න පටන් ගත්තා. දුකට හේතුව අවබෝධ වෙන්න පටන් ගත්තා. හේතුව නැති වූ විට දුක නැති වෙන බව අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ සඳහා කළ යුතු දේ අවබෝධ වෙන්න පටන් ගත්තා. කුමරුට චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. හුදකලාවේ තනියම ධර්මය අවබෝධ කළ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ ඊටාම් සංසුන්ව නිස්සබ්දව සාන්තව අර කුමරියගේ මලමිනිය දෙස බලා සිටියා. ඇමතිවරු පැමිණිලා කුමරුට සැනසිලි බස් කියන්න පටන් ගත්තා. අහෝ පින්වත් කුමාරයාණෙනි ජීවිතය ඔහොම තමයි. මේ විපත නිසා මුළු ජනපදයම ආඬනවා. මුළු මාලිගාවම කම්පා වෙනවා. පින්වත් කුමාරයාණෙනි ඔබතුමාගේ ශෝකය අපි හැමෝම බෙදා ගන්නවා. ආදරයක වේදනාව අපට වැටහෙනවා. දඹදිව කියන්නේ ජනපද රාශියකින් යුතු සුවිශාල දේශයක්. අපි ආයෙමත් අර රන් රූපය නංවාගෙන දඹදිව පුරා පිටත්ව යනවා. ඒ වගේම ලස්සන කුමාරිකාවක් අපි ආයෙමත් රැගෙන එනවා. අනේ අපේ පින්වත් කුමාරි කුමරුනි ශෝක නොකරන සීක්වා පින්වත් ඇමතිවරුනි කවුරු කිනාවත් මේ ස්වභාවය අපිට උරුමයි. හැමෝම ඉපදෙන්නේ ජරා මරණ දෑතට අරගෙනයි. නැසෙන වෙනසෙන දෙයට ඇලොම් කිරීමෙනුයි ශෝකය හටගන්නේ. මං ඒ ශෝකයෙන් නිදහස් වුණා. ඒ නිසා මට කුමරියකගේ අවශ්‍යතාවයක් නැහැ. කිසිවෙකුට නොබැඳුණු අමුතු සාන්ත බවකින් මේ සිත පිරී ඉතිරී යනවා. මං හුදකලාවේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කළා. කුමරුනි ශෝකයේ හට ගැනීම මිනිස් ස්වභාවයක්. අපි අසා තිබෙන්නේ ශෝක රහිත වන්නේ මුනිවරු කියලයි. හුදකලාවේ ජීවිතාවබෝධය ගැන අපි අසා තිබෙනවා. කුමරුනි එය වනගත අසුබක වෙන දෙයක් මිස රජමැදුරක වෙන දෙයක් නම් නෙවෙයි. පින්වත් ඇමතිවරුනි උදකලාවේ ජීවිතාබෝධ ලැබීම රජමැදුරකදී සිදු නොවන බව ඔබ කියන්නේ මක් නිසාද? කුමරුනි, ඒ මුනිවරු ජීවත් වෙන්නේ මෙවැනි රාජාභරණ සහිතව නොවේ. ඒ මුනිවරු කෙස්රවුල් බාලයි ඉන්නේ. ගත පුරවා සිටින්නේ කසට පෙවූ චීවර නම් වූ වස්ත්‍රයකුයි. ඒ මුනිවරු ළඟ රන් බඳුන්නේ පිඬුසිකා යාමට නිසි පාත්‍රයක් තමයි තියෙන්නේ. ඒ මුනිවරුන්ගේ ලෝකයේ තුල නම් කුමරුන් පවසන ශෝක රහිත බව තියෙනවා. එතකොට කුමාරයා කියන්නේ තමා මුනිවරේ කියාද? එතකොට පසේ බුදු බවටපත් මෙතුමා තමන්ගේ සිරුර දිහා බැලුවා. හිස අත ගෑවා. එසැනින්ම කිස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. කිස් රැවුල් බාගත් කසට පෙවූ චීවර පුරවාගත් පාත්‍රයක් අතැති සාන්ත මුනිවරයෙක් දිස්සුණා. සියලු දෙනා පුදුමයටපත් වුණා. කරුණ වටහා ගත නොහැකි බොහෝ දිනෙක හඬා වැළපෙන්න පටන් ගත්තා. සියල්ලන් සනසමින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාලා සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා ස්නේහන්වයන් දුක්ඛ මිදං පබෝති ආදීනවං ස්නේහජං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති මේ සිතේ ආසාව හටගන්නේ අරමුණු සමග එක්වී සිටින කෙනෙක් තුලමයි ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආසාවමයි. ආසාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා යින් නිදහස් වෙනවා. ඇත්තින්ම මං හැසුරුනේ හුදකලාවේමයි. කඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. පසේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද මේ ගාථාව එදා අප භාග්‍යතුන් වහන්සේ විසින් ඒ අතීතය ඉස්මතු කොට අනද හිමියන්ට දේශනා කරද්දී අනද හිමියන් තුල මොන්නතරම් අද්භූත වූ සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? ලොව පහළ වූ අසිරිමත් තථාගතයන් වහන්සේ නමක් තමා හමුවේ වැඩ සිටීමේ හුදකලාවේ බුදු නිර්මල සිත් ඇති පච්චේක බුද්ධ නමින් ප්‍රකට මුනිවරුන් ගැන පවසද්දී පුදුමයට නොපත්ව සිටින්නේ කොහොමද සාතු සාතු සාතු තුන්වන පරිච්ඡේදය මිතුරන් සමග සුහදව අනුකම්පාවෙන් සිටිනා විට බැඳී යහපත යයි දුරුවේ එක ගොඩේ සිටින විට තිබෙන බය හඳුනාගෙන හුදකලාවෙම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වදාළේ අතීතයේ වැඩ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොවේ. පසේ බුදුරජාණන් වහන්සේලා ගැන පවා අපට හෙළිදරව් කොට වදාලා. අතීතය වර්තමාන හා අනාගත යන තුන් කාලයේ පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥානයක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තුල තිබුණා. එය හඳුන්වන්නේ අනාවරණ ඥානය නමිනුයි. ඒ අනාවරණ ඥානයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ සසර පෙළ ගැස්ම දැකීමට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේට ඕනෑම කෙනෙකුගේ ගෙවුණු අතීතය දැක ගැනීමේ හැකියාව තිබුණා. පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අපට විස්තර කොට දෙන්නේ ඒ අසිරිමත් පුදුනුවන මනාව හැසිරවීමෙනුයි. අද අපි තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන ඉගෙන ගනිමු. ඒ පසේ බුදුවරයන් වහන්සේලා වදාළ උතුම් ගාතාවන් ගැන දැනගන්නටත් මේ තුලින් අපට අවස්ථාව ලැබෙනවා. මෙහි අගට සඳහන් වන්නේ සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රයට අයත් තුන්වන ගාතාවයි. අප මේ කරුණු ගැන දැන සිටිය යුතුයමයි. එනම් බුදුවරයන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා මෙන්ම මහා බෝසතාණන් වහන්සේලාද පහළවන්නේ දඹදිව් තලයේ පමණක් බව ජම්බු ද්වීපය යනු බුදුවරුන්ගේ භූමියයි කෙලස් තවන උතුමන්ගේ භූමියයි එවිනුත් මධ්‍ය මණ්ඩලය ඊටාම වැදගත් හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය මධ්‍ය මණ්ඩලයයි. බරණස් නගරයේ පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේමයි. මිනිසුන්ගේ ආවුස 80000ක් වූ කල්හි අද බරණස් නුවර නමින් හඳුන්වන නගරය එකලට හඳුන්වනු ලබන්නේ කේතුමති නාමයෙන්. එම කේතුමති නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළවන්නේ. මෙම කතාවේ සඳහන් වන පසේ බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ බරණැස් නුවරයි. මුන්වහන්සේ ගිහි කල බරණැස් නුවර රජතුමා වශයෙන්ුයි කල් ගිවා තිබුණේ. ලෝකයේ වෙන රටවල රජවරුන්ට වඩා දඹදිව රජවරුන්ගේ ප්‍රධාන වෙනසක් තියෙනවා. එනම් ඒ රජවරුන් තුල පවා සංසාර විමුක්තිය පිළිබඳව කිසියම් උද්වේග කර හැඟීම් තිබීමයි. ඇතැම් විට ඒ රජවරු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ගෙන්වාගෙන ධර්මය අසනවා. ඇතැම් රජවරු තමන්ගේ රාජකීය උද්‍යාන පවා සමන බ්‍රාහ්මණවරුන්ට පූජා කරනවා. ඇතැම් රජවරු සියල්ල දන් දී තම රාජ්‍ය පවා අන් අයට පවරා වනගතව තපස් රකිනවා. රජවරුන්ගේ ඉතිහාසයේ විමුක්ති සාධනීය පිණිස අබිනික්මන් කළ තොරතුරු සඳහන් වන්නේ දඹදිව් තලයේ පමණයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවා වෙස්සාන්තර නමින් රජ කෙනෙක්ව සිටියා. එතුමා විමුක්තිය නාමයෙන් සියල්ල දන් දුන්නා. කොටින්ම තමන්ගේ net සංගලවන් පියාදර දරු දෙදෙනා පවා දන් දුන්නා. තම බිසව පවා දන් දුන්නා. විමුක්තිය සෙවීම උදෙසා අසීමිත ආසාවකින් පෙළුණු මේ රජු දන් දෙන විට මහ පොළොව පවා කම්පා වී තිබුණා. වර එක අප බෝසතාණන් වහන්සේ මකාදේව නමින් රජ කළා. තවත් වරක දහම්සොඬ නමින් රජ වී ධර්මයේ ඇසීමේ කුල්මත් වූ ආශාවකින් යුතුව සියල්ල අත්හැර වනගත වුණා. මේ රජු ධර්ම ශ්‍රවණයට කොයිතරම් ගිජුදයත් යක්ෂයෙකුගේ වෙස්ගත් සක්දෙවිඳුගේ මුඛයට පනින්නට පවා පෙළඹුණා. මෙසේ විමසා බලද්දී දඹදිව රජපරපුරෙහි ඇති මේ සුවිශේෂත්වය ලෝකෙහි වෙන කිසිදු රටක රජපරපුරක් හා සසදන්නට අසීරුයි. පසේ බුදුවරුන් පිළිබඳ කියවෙන තොරතුරු වලදී පවා පැහැදිලි වන්නේ බොහෝ පසේ බුදුවරු රාජමාලිගාවල රජකමට උරුමකම් කියමින් ඉපදී ඇති බවයි. එමෙම්ම රජකම් කරමින් සිටියේදී නිකලෙස් වී ඇති බවයි. මෙම පසේ බුදුවරයන් වහන්සේද බරණැස් නගරයේහි රජ බවට පත්ව වැඩ සිටියා. මොහු රජකම් කරමින් සිටියේදී නොයෙකුත් උත්සව සම්භාසන පුද පූජාවන් වලටත් සහභාගී වුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් මේ රජුගේ සිත භාවනාවට යොමු වුණා. භාවනා කරද්දී සිත එකඟ වුණා. එහිදී රජතුමා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිද්ධ වුණා. එනම් ප්‍රථම ධානය උපදවා ගැනීමට සමත් වීමයි. ධානයට සමවැදී එයින් නැගිටි රජතුමා තමා ගත කරමින් සිටින ලෞකික ජීවිතයේත් පංච නීවරණ යටපත් කොට ඇති කරගත් චිත්ත සමාධියේත් වෙනස පැහැදිලිව වටහා ගත්තා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා. ඔව්. මං කුමාර අවදියේ කෙලිසෙල්ලමින් කල් ගෙව්වා. එකලක් මට සිතට ප්‍රීතිය දැනුණා. හැබැයි මේ ධාන සුවයෙන් ලබන निराமிස ප්‍රීතිය හා සසඳා බලද්දී කෙලිසෙල්ලමින් ලද ප්‍රීතිය නම් ලාමක දෙයක්මයි. ඔව් මං උද්‍යාන ක්‍රීඩාවෙන් ප්‍රීතිමත් වුණා. මල් කුමු සිසාරා ඇවිද ගියා. අස්වරේස් ගියා. සෝබා දහමේ සොඳුරු දසුන් නරඹන්නට ගියා. ඒ සියලු ප්‍රීතිය ඒ සැනකින්ම අවසන් වුණා. නමුත් ධානසුවයෙන් මා ලැබූ ප්‍රීතිය අභියස උයන් කෙලියෙන් ලබන ප්‍රීතිය නම් ලාමක දෙයක්මයි. ඔව්. අන්තක් පුරංගනාවන් නිසා මට පංචකාමයේම විඳින්න ලැබුණා. ලොව සිටින අබිරූපවත් සොඳුරු ලඳුන්ගේ පහස ලැබුණා. නමුත් ඒ වින්දනය හරිම වෙහෙස කරයි. පීඩාකාරී සංසිඳීමක් නැති දෙයක් යලි ඇවිස්සීමකට පත් කරන දෙයක් නමුත් නීවරණ සංසිඳවගෙන මාලද මේ දැහන් සුවය සැබවින්ම අසිරිමත් ඔව් රාජකෘත්‍ය නිසා මට යම්කිසි සතුටක් ලැබුණා මගේ ආනුභාවය පැතිරවීමෙන් 아무තු සතුටක් මා වින්දා. මා බලයේ පැතිරවීමෙන් ලැබූ සතුට ඊ타ත්ම ගොරෝසුයි. එකිනෙකා කෙරෙහි සැකයෙන් යුතුව එකිනෙකා කෙරෙහි අධිපති භාවය පැවැත්වීමෙන් ලබන සතුට මොනතරම් ලාමකද කියා මට වැටහෙන්නේ මේ දැහන් සුවය සසඳා බලන විටයි ඔව්. දැන් මට මේ රාජකීය ජීවිතයේ තුල කිසි සැපතක් පෙනෙන්නේ නැහැ. එකවරම මෙය අත්හැරියොත් රට අවුල් වෙන්න පුළුවනි. නමුත් මාළඳ මේ විරාගී මානසික සුවය තරම් මගේ ජීවිතය සුවපත් කළ වෙන දෙයක් නෑ. මා කොහොම හරි බණ භාවනා කිරීම දිගටම ගෙන යන්න ඕනේ. දැන් කරන්න තියෙන්නේ ඇමතිවරුන් සතර දිනෙකට රජය පවරා මා වරින් වර සොයා බැලීමයි. ඉතින් ඒ රජතුමා විශ්වාසනීය ඇමතිවරු හතර දිනක් කැඳෙව්වා. රාජ්‍ය පාලනය දැහැමිව කරගෙන යාමේ වටිනාකම පවසා සිටිය. එම්බා ඇමතිවරුනි රජකම් කිරීම නැනවතුන් විසින්ම කළ යුතු දෙයක්. මේ සඳහා විශේෂයෙන්ම හිතවත්කම අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි මිත්‍රභාවය අවශ්‍යයි. කිසි දිනක රාජ්‍ය ලෝභය උදෙසා එකිනෙකා කෙටවීම කළ යුතු නෑ. අල්ලස් ගනුදෙනු කළ යුතු නෑ. වංචා කළ යුතු නෑ. ඒ මිත්‍රත්වය තිබිය යුත්තේ පොදු ජනයාගේ යහපත උදෙසායි. හැබැයි එකිනෙකා මිතුරු වී ජනතාව පෙලන්නට ගියොත් රාජ්‍ය කෘත්‍ය අසාර්ථක වෙනවා. ඇමතිවරුනි ටික කලකට මට විවේකී අවශ්‍යයි. මට ටිකක් භාවනා කරගන්න ඕන. මං ඔබ පිටුපසින් ඉන්නවා. අවශ්‍ය විටක මා උපදෙස් දෙන්නම්. මා පරිද්දෙන්ම ඔබත් දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්න. එසේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ විවේකීව වැඩ සිටින සේක්වා බණ භාවනා කරන සේක්වා අපි හතර දෙනා එකිනෙකාට මිත්‍රත්වයෙන්මයි වාසය කරන්නේ අපි කවදාවත් සම්ඩු සරුවල් කරගන්නේ නැහැ අසමගි වෙන්නේ නැහැ ඔබතුමාගේ අදහස් අපි ඉෂ්ට කරනවා ඉතින් රජතුමා ඊටමත් සතුටටපත් වුණා. ඒ ඇමතිවරුන් සිව් දිනාට රජකම පැවරුවා. මේ ඇමතිවරු ඊටමත් සතුටින් සහ ගෞරව භක්තියෙන් යුතුව ටික දවසක් රජකම් කරගෙන ගියා. ටිකෙන් ටික මොවුන් බලෙන් මත් වුණා. ඉසුරුමත් බවින් මත් වුණා. අධිපති බවින් මුලා වුණා. තම තමන්ගේ හිතමිතුරන්ට විශේෂ ලෙන්ගතුකම් දක්වන්නට පටන් ගත්තා. අමුතු අනුකම්පාවල් කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික ඔවුන්ගේ සාධාරණ බව සහ දැහැමි බව වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන් අල්ලස් ගත්තා. හිමිකරුවා අහිමිකරුවා කළා. අහිමිකරුවා හිමිකරුවා කළා. කොතරම් උපදෙස් දුන්නත් ඔවුන්ගේ ක්‍රියාව අධෑමි බවන වූ නිසා රාජ්‍ය පිරිහෙන්නට පටන් ගත්තා. එක්තරා දවසක් රජුගේ ළඟම හිතයිසී කෙනෙකු පවා මහා කරදරයක වැටුණා. මේ ඇමතිවරුන්ගේ අල්ලස් ගැනිල්ල නිසා ඔහුට අසාධාරණයක් සිදු වුණා. ඔහු සතුටේ අහිමි වුණා. දිනක් මොහු රජුට ආහාර සපයන පිරිස සමග රජමෙදුරට ගියා. මේ සියලු දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කළා. රජතුමා මහත් සංවේගයටපත් වුණා. තමන් ඊටමත් විශ්වාසයෙන් යුතුව පැවරු රාජකෘත්‍ය මේ ඇමතිවරුන් විසින් ක්‍රමක්‍රමයෙන් පිරිහිලා දැමීම ගැන කනස්සල්ලටපත් වුණා. රජතුමාගේ බණ භාවනා කටයුතු අඩාල වෙන්න පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා. දිනක් රජතුමා නඩු විසඳන අධිකරණ සමත ශාලාවට පැමිණියා. ඒදී රජතුමා දුටු මහජනයා මහා හඬින් ගෝසා කරමින් කෝලාහල කරන්නට පටන් ගත්තා. අහෝ අපගේ දේවයන් වහන්ස නුඹ වහන්සේ කොහි වැඩ සිටිසේක්ද නුඹ වහන්සේව දැකීම පවා අපට සැපයකි නුඹ වහන්සේගේ ඇමතිවරු මෙම රාජ්‍ය වනසනවා ඔවුන් අල්ලස් ගන්නවා හිමිකරුවන් අහිමිකරුවන් කරනවා අහිමිකරුවන් හිමිකරුවන් කරනවා. ඔවුන්ගේ එකම ඉලක්කය රාජ බලය තුලින් ධනවත් වීම විතරයි. අහෝ දේවයන් වහන්ස මෙයින් අපව මුදවා ගන්නා සීකවා හැඬු කඳුලින් යුතුව පොදු ජනයා විසින් කරනු ලබන මෙම උද්ඝෝෂණය නිසා රජතුමා මහත් කම්පාවට පත් වුණා. දයා විරහිත ඇමතිවරු මිතුරන් අතරේ සම්පත් බෙදා ගන්නට ගොස් යහපත වනසා දමා ඇති අයුරු වැටහුණා. රජතුමාත් වෙනදා මෙන්ම භාවනා කරන්න පටන් ගත්තා. එදා භාවනා කරගත නොහැකි වුණා. චිත්ත සමාධිය නැති වුණා. ධානය නැති වුණා. එදා රාත්‍රියේ රජතුමා සඳලු තලයට ගොඩ වුණා. කල්පනා කරන්න පටන් ගත්තා. "ඔව්. මං දැන් තීරණයක් ගත යුතුයි. එක්කෝ මේ භාවනා කටයුතු අතහැර දමා නැවත රාජ්‍ය පාලනය කළ යුතුයි. එසේත් නැතිනම් රාජ්‍ය පාලනය අතහැර දමා දිගටම භාවනා කළ යුතුයි." මේ බරණස් නගරයේ පහළ වූ පළවෙනි රජු මං නොවේ. අවසාන රජුත් මන් නොවේ. අවුරුදු දහස් ගණනක රාජාවලියක් තියෙනවා. අනිත් රජවරුන්ගේ කාලයේදී මේ தত্ত্বයම තියෙන්නේ නැති. කෙලෙස් සහිත ලෝකයේ තුල අවංක රාජ්‍ය පාලනයක් නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ පරපුරේ රජවරු හිටියා. සමහරු රජකම ආත්තර තපස් රැක්කා. සමහරු අවසන් හුස්ම හෙලද්දි රජකමට ලොබ බැඳා. සැබවින්ම ජයගත්තේ රජකම අත්හල පිරිසයි. එනිසා මාත් යම්කිසි තීරණයක් ගත යුතුයි. ඔව්. මේ රජකමට ආසා කිරීමෙන් ඇති ඵලයේ කුමක්ද? මම මෙය අත්හරිනවා. අත්හරිනවාමයි. ඔව්. රජතුමා රජකමට ඇති ආසාව අත්හැරියා. මහජනයාට සිදුවී ඇති විපත ගැන හටගත් චිත්ත පීඩාවත් අත්හැරියා. ඇමතිවරුන් ගැන හටගත් අමනාපයත් අත්හැරියා. නැවතත් භාවනා කරන්නට පටන් ගත්තා. රජුගේ සිත වහා එකඟ වුණා. සමාධිමත් වුණා. ධානාගත වුණා. රජතුමා නුවණින් විමසන්න පටන් ගත්තා. මේ හැම කරදරයක්ම වෙන්නේ ඉපදීම නිසායි. එතකොට අපි ඉපදුනේ කවර හේතුවක් නිසාද? මේ උපන් හේතුව ප්‍රහාණය කළ නොහැකිද? ඉපදීමෙන් නිදහස් විය නොහැකිද? නෑ. උපතින් නිදහස් වීමක් තිබිය යුතුයමයි. උපදින හේතුව සොයා ගත යුතුයමයි. රජතුමා ටිකෙන් ටික ඉපදීමට හේතුව සොයන්න පටන් ගත්තා. ජීවිතේ කිසි දිනක නොඇසූ විරු කිසියම් අද්භූත වැටහීමක් රජතුමා තුල ඇති වෙන්න පටන් ගත්තා. උපතේ හේතුව භවයේ බව රජතුමාට වැටහුණා. භවයට හේතුව උපාදාන බව වැටහුණා. උපාදානයට හේතුව තෘෂ්ණාව බව වැටහුණා. තෘෂ්ණාවට හේතුව වින්දනය බව වැටහුණා. වින්දනයට හේතුව ස්පර්ශයේ බව වැටහුණා. ස්පර්ශයට හේතුව ආයතන 6 බව වැටහුණා. ආයතන හයට හේතුව නාම රූප බව වැටහුණා. නාම රූපයට හේතුව විඥානයේ බව වැටහුණා. විඥානයට හේතුව සංස්කාර බව වැටහුණා. සංස්කාරවලට හේතුව අවිද්‍යාව බව වැටහුණා. අවිද්‍යාවෙන් හටගන්නා මෙම වැඩ පිළිවෙල නිසා උපන් සත්වයා පිළිසිඳගත් මොහොතෙහි පටන් මරණය දක්වාම අනාරක්ෂිත බව තුලින් හටගන්නා කිසියම් බියජනක ස්වභාවයකින් පෙළෙන බවත් මෙය දුක බවත් මේ සනාතන සත්‍යයක් බවත් වැටහුණා මේ දුක හටගන්නේ මෙයට ඇලුම් කිරීම නිසා බවත් වැටහුණා. ඇල්මින් නිදහස් වූ විට සියලු බිය තැති ගැනීම් වලින්ද සියලු දුක්ඛින් නිදහස් විය හැකි බවත් වැටහුණා. මේ සඳහා කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සමාධියත් ප්‍රඥාවත් වැඩිම බවත් වැටහුණා. රජතුමා තුල අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් දුර වී ගොස් චතුරාර්ය සත්‍ය අවබෝධය නම් වූ විද්‍යාව පහළ වුණා. ආසවක්ඛය කර ඥානය ඇති වුණා. නිකලෙස් වුණා. අරිහත්ත්වයට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ උඩුමහල් තලයේ සිට පහතට වැඩියා. රාජාභරණයෙන් සැරසී සිටින රජු හැටියට තවමත් පෙනෙන නිසා ඇමතිවරු පැමිණ රජතුමා මුණ කැසුණා. රාජ්‍යකරණයට අනුශාසනා කරන්න කියා පවසා සිටියා. මං දැන් රජ කෙනෙක් නෙවෙයි. රජකම ගැන සිටීම මේ සිතෙන් සදහටම අයින් වුණා. මගේ සිතේ යම්කිසි විරාගී සතුටක් තියෙනවා. ලෝව කිසිවෙකුට නොවැළුණු කිසියම් අద్භූත චමත්කාරයක් මට දැනෙනවා. ඒ නිසා මන් දැන් මේ රාජකීය ජීවිතයට අයත් නෑ කියලයි මට වැටහෙන්නේ. මට හිතෙන්නේ මන් තුල කුමක්ද අසිරිමත් වෙනසක් වෙලා තියෙනවා කියලයි. ඒ කියන්නේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ පවසා සිටින්නේ කිසියම් ජීවිතාවබෝධයක් ලැබුවා කියලාද අප අසා තිබෙන්නේ විරාගී සතුටක් විඳින ජීවිතාවබෝධය ලබන්නේ පච්චේක බුද්ධ නම් වූ ශ්‍රමණයන් වහන්සේලා බවයි. ඉතින් ඔබ වහන්සේ එවැනි කෙනෙක් නොවේනේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා කිස් රැවුල් බාලා තියනවා. පාත්‍ර සිවුරු දරනවා. පිඬිසි ගා යැපෙනවා. එතකොට මෙතුමා හිස අත ගෑවා. ඒ සැනින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත්‍රාභරණ නොපෙනී ගියා. ඉරිදිමය ආකාරයෙන් සිවුරු පිරිකර පෙරවී ගියා. අතට පාත්‍රයක් ලැබුණා. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. එවේලෙහි ඇමතිවරුන් වහන්සේ පාමුල වැඳ වැටුණා. අනේ පින්වතානන් වහන්ස ඔබ වහන්සේ මේ රාජ්‍ය අත්හැර වඩින්න එපා. අපට අනුකම්පා කරන්න. ඔබ වහන්සේගේ කරුණා මෛත්‍රියෙන් යුතු පාලනය අපි හැමෝටම සැපයක්. ඒ තුලින් අපට යහපත උදා වෙනවා. එවිටේ පසේ බුදුරජාණන් වහන්සේ මෙම උදානය පහළ කොට අහසට පැන නැංගා. මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්තං පටිබද්ද චිත්තු ඒතං භයං සන්ත වේපෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මිතුරන් සමග සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත් ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත් ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරු වෙලා යනවා මිතුරන් සමග එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා දැන් මං නිදහස්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු සතරවෙනි පරිච්ඡේදය එක පඳුරේ පැටලී ගිය විශාල උණ ගසක් විලස අඹුතරුවන් ගැනම තිබේ සියලු පැතුම් හිතේ හැදෙන එනිසා පඳුරෙන් වෙන් වී තනි වූ උණ ගොබයක් ලෙස හුදකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ගෙවුණු අතීතයේහි සැඟවී ගිය අසිරිමත් මුනිවරුන්ගේ චරිතාපදානයන් පිළගස්වා වදාරද්දී නැවත වතාවක් අපට පසේ බුදුවරයන් වහන්සේ නමකගේ තොරතුරු මුණ ගැසිනවා. පසේ බුදුවරුන්ද නිතර පහළවන්නේ නැහැ. උන්වහන්සේලා පවා පහළවන්නේ ඊටමත් කලාතුරකින් දෙයාසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරා භව ගමන නිමා කරන පසේ බුදුවරුන්ගේ ජීවිත බාහිර ලෝකයට හඳුනා ගැනීම ලිහිසි කටයුත්තක් නෙවෙයි. එනිසාම පසේ බුදුවරුන්ට අපහාස කොට ගරහා හිරිහැර කොට ඇතැම් විට උන්වහන්සේලා ඝාතනය කොට නිරයට ගිය ඇතැම් අවාසනාවන්ත පුද්ගලයන් පවා බුදුරජාණන් වහන්සේ හිලිදරව් කොට තිබෙනවා. තනි තනිවම ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ඒ පසේ බුදුවරයන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගත හැකිව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පවසා වදාළ නිසාමයි බුද්ධ ශූන්‍ය කල්පවල පවා පසේ බුදුරුන්ගේ තොරතුරු සුලභ නොවේ බුද්ධ කල්පයේ පහළ වෙන්නට පිරාතුව හිවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නට කලිනුයි පසේ බුදුරුන්ගේ යුගය ඇති වෙන්නේ. මේ ලෝකේ පවතින සුවිශේෂී ධර්මතාවක්. අනන්ත සසර පුරාවට විමුක්තිය උදෙසා කෙනෙක් කරනු ලබන අසාමාන්‍ය කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන්ුයි මෙය හැඳින්විය හැක්කේ. අද අපි කතා කරන්නේ පසේ බුදුවරයන් වහන්සේලා තුන් නමක් පිළිබඳවයි. මිනිස් ආයුෂ වසර 20000ක් පැවති යුගයේදී තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එකල බුදුසසුනේ පැවිදි වූ ශ්‍රාවකයින්ද 20000ක් අවුරුදු පිළිවෙත් පුරමින් ධර්මයේ හැසිරුණා. එම කාශ්‍යප බුද්ධ ශාසනයෙහි අපූරු යහළුවන් තිදෙනෙක් පැවිදි වුණා. මේ තිදෙනා ඊ타ත්ම සමගි සම්පන්නයි. පිළිවෙත් සරුයි. ගුණධහමට නැඹුරුයි. මේ සොඳුරු ශ්‍රමණයන් වහන්සේලා තුන්නම ඊ타මත් සතුටින් ගතපච්චාගත නම් වතක් පුරුදු කළා. ගතපච්චාගත වත පිරීමේදී ඒ සඳහා බලවත් සිහිනුවන පුරුදු කළ යුතුය. පිනිසිගා වඩින විටත් පෙරලා කුටියට වඩින විටත් නොවෙනස්ව භාවනා අරමුණ සිහිය පවත්වා ගැනීම ගතපච්චාගත වතෙහි ඇති සුවිශේෂී බවයි. එනම් භාවනානු යෝගී එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ගතපච්චා ගතවත පුරන කෙනෙක්. එය කරන්නේ මෙහෙමයි. දැන් උන්වහන්සේට පිලිසිගා වඩින්නට වේලාව පැමිණෙනවා. එවිට මනා සිහිනුවණින් යුතුව ප්‍රතිවේක්ෂා කරමින් අඳණ යඳිනවා. ඉනපටිය බඳිනවා. තනිපට සිවුර පුරවනවා. සංගල සිවුර පුරවනවා. පාත්‍රය සෝදා ප්‍රතිවේක්ෂා කරමින් දෝතට ගන්නවා. කුටියෙන් එළියට වඩින්නට පෙර භාවනා අරමුණ සලකා ගන්නවා. ඒ මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ බුද්ධානුස්සති භාවනාව හෝ අනිත්‍යානුපස්සනාව හෝ විය හැකියි. එම භාවනාව සිහි කරමින් කුටියෙන් එළියට පළමු පියවර තබනවා. ඒ මොහොතේ සිට උන්වහන්සේ කරන්නේ බාහිර අරමුණකට සිත විසිරෙන්නට නොදී අර භාවනාවෙහිම සිහිය රඳවා ගැනීමයි. එසේ පිනිසිඟා වඩිද්දී මම්මාවත්වල විවිධාකාර සතුන් මුණ ගැහෙනවා. මිනිසුන් මුණ ගැහෙනවා. කුඩා දරුවන් මුණ ගැසෙනවා. යාන වාහන මුණ ගැසෙනවා. ඇතැම් විට නොයි කලකෝලාහල නැටුම් ගැයුම් වැයුම් ආදී අරමුණු මෙන්ම සිතෙහි කෙලෙස් ඇවිසෙන අරමුණුද මුණ ගැසෙනවා. ඒ කිසිවකට තම සිත යානොදී කුටියෙන් එළියට වඩිද්දී සිහි කළ අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි. පිඬුසිඟා වඩිද්දී නොයෙක් අයුරේ ආහාර පාන ලැබෙනවා. පිළුණු දේ ලැබෙනවා. වියලි දේ ලැබෙනවා. දියර දේ ලැබෙනවා. ඊතා ප්‍රනීත සුවඳින් යුතු දේද ලැබෙනවා. ඒ කිසිවකටත් නොගැටි නොයැලී අර පටන්ගත් භාවනා අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි මේ අයුරින් කුටියෙන් පිටතට වඩිද්දී සිහි කරන ලද්දේ යම් භාවනා අරමුණක්ද ඒ අරමුණ නොවෙනස්ව පවත්වා ගනිමින් පෙරලා කුටියට පැමිණෙත් තමන් එළියට වඩිද්දී পায় තැබූ තැනම পায় තබා සිහිය සම්පූර්ණ කිරීම ගත පච්චාගත වතයි. මෙය කියන ලියන පමණින් කිරීම ලෙහෙසි දෙයක් නොවේ. ඇතැම් විට ඊතා උනන්දුයෙන් භාවනා අරමුණ සිහියටගෙන මෙනෙහි කරමින් පිටත් වෙනවා. ටික දුරක් යද්දී කිසියම් දායකයෙක් ඒ භික්ෂුව සමග කතා කරනවා. අර භික්ෂුවත් කතාවට පැටලෙනවා. භාවනා අරමුණ ගිලිහි යනවා. ඉන්පසු කරන්නේ නැවත බාහිර අරමුණු සමග එක්වීමයි. කමහටහන අමතක වෙනවා. පෙරලා පැමිණෙද්දී ඇතැම් විට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. එවිට ගතපච්චා ගතවත සම්පූර්ණ වන්නේ නැහැ. තව කෙනෙකුට මෙහෙම වෙනවා. භාවනා අරමුණකින් තොරව පින්ඩපාතේ වඩිනවා. පෙරලා කුටියට වඩිද්දී භාවනා අරමුණ මතක් වෙනවා. බාහිර අරමුණු වලට විසිරුණු සිතින් පිඬිසිගා ගිය මං දැන්වත් සිහිනුවණින් ආපසු වැඩි යුතුයයි සිතා කමඨහනට සිත යොමු කරනවා. ඉඹදු ක්‍රමයෙන් ගතපච්චාගතවත සම්පූර්ණ වන්නේ නැහැ. යම් කෙනෙක් මුලින් කියූ ආකාරයෙන් ගතපච්චාගතවත සම්පූර්ණ කරත් නම් ඒ තැනැත්තා අද්භූත පිනක් රැස් කරගන්නවා. ඒ තැනැත්තාගේ විමුක්ති සාධනය පිණිස තමාව මෙහෙවන අදිසි බලවේගයේ බවට පත්වන්නේ එසේ රැස් කරගත් පිනයි. ඉතින් කසුප් බුදු සසුනේ පැවිදි වූ මේ තිදෙනා වහන්සේ ඊ타මත් ඕනෑකමින් යුතුව ගතපච්චාගතවත සම්පූර්ණ කළා. සමත විදර්ශනා භාවනා ධර්මයන්හි යෙදුණා. කසුප් බුදු සසුනෙන් මගඵල ලබන්නට මේ තිදෙනාටම අවස්ථාව නැති වුණා. නමුත් මුන්වහන්සේලා ගතපච්චාගත වතපුරමින් ගත කළ සසුන් ජීවිතය කිසිසේත් අපතේ ගියේ නෑ. තිදෙනා වහන්සේම දෙව්ලොව උපන්නා. කාශ්‍යප බුද්ධ ශාසනය ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වී ගියා. බුදු කෙනෙකුගේ ධර්මය නොඇසී ගියා. ආරි සත්‍ය අවබෝධය පිළිබඳ කතාව නාම මාත්‍රයකින් හෝ ඉතිරු නොවී අතුරු දහන්ව ගියා. මිනිසුන්ගේ ආවුස ක්‍රම ක්‍රමයෙන් අඩු වුණා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පහළවන්නට පෙර ආතුව එක්තරා සොඳුරු යුගයක් ලොවට උදා වුණා. එනම් පසේ බුදුවරුන්ගේ යුගයයි. ඒ පසේ බුදුරජ බුදුවරුන්ගේ යුගයේදී දෙව්ලොව ඉපිද සිටි අර ශ්‍රමණයන් වහන්සේලා අතරින් වැඩිමහලු තැනැත්තා බරණස් නුවර රජ කුලයේ උපන්නා. අනිත් දෙදෙනා ඈත පිටිසර ප්‍රාදේශීය රජ කුලවල උපන්නා. ප්‍රාදේශීය රජ කුලවල උපන් අර කුමාරවරු දෙදෙනා ශිල්පශාලාවේදී අඹ යහළුවන් බවට පත් වුණා. ඔවුන්ගේ මිත්‍රත්වය ඊටමත් ප්‍රියශීලී දෙයක් වුණා. රජවරුන් බවට පත් වූ පසු ඒ දෙදෙනාගේ මිත්‍රත්වය නොවෙනස්ව පැවතුණා. මේ රජවරු දෙදෙනා වරින් වර මුණ ගැසෙනවා. සාමාන්‍යයෙන් රජවරුන් මුණ ගැහෙද්දී කෙරෙන්නේ නෘත්‍ය සම්දර්ශන පැවැත්වීමයි. නැතහොත් මදු පානෝත්සව පැවැත්වීමයි. අන්තఃපුරංගනාවන් සේවනය කිරීමයි නැතහොත් දඩේමේ යාමයි නමුත් මේ රජවරු දෙදෙනා අර සියලු රජවරුන්ගෙන් වෙන්ව කැපී පෙනෙනවා මේ දෙදෙනා එකතු විට භාවනා කරනවා මෙසේ භාවනා කරගෙන යද්දී දෙදෙනා තුලම ටිකෙන් ටික චිත්ත සමාධිය වැඩුණා ප්‍රිය මිත්‍රයාණෙනි අපගේ මේ රාජකීය ජීවිතය මට වැටහෙන්නේ ඊතා નિසරු දෙයක් බවයි. මොහොතක් බලනු වෙනව. බොහෝ විට සෑම රජ කෙනෙක්ම මේ රජකම ලබන්නේ උපතින් ලැබෙන දායාදයක් ලෙසයි. නමුත් මේ රජකම ලැබුව විට ඔවුන් තමන්ගේ කාමභෝගී සුඛ විහරණය වෙනුවෙන් ඒ රාජානුභාවය කැප කරනවා. ඔය අතරේ නොයෙක් යුද කෝලාහලවල පැටලෙනවා. ඇතැම් විට ප්‍රාදේශීය රාජ්‍යයන් ආක්‍රමණය කරනවා. රාජ්‍ය සීමා පුළුල් කරගන්නවා. ප්‍රිය මිත්‍රයාණෙනි කුමක්ද ඔවුන් සොයන්නේ? අසිපත්වල රුධිරය තවරමින් ජයග්‍රහණයක් උදෙසා ඔවුන් මෙහෙවන සටන අවසන් වන්නේ මදුපානෝත්සව වලින් හා ස්ත්‍රී රෝලත්වයෙන් නොවේද? ප්‍රිය මිත්‍රයාණෙනි මා කල්පනා කරමින් සිටින්නේ මේ රාජ්‍ය මගේ සොහොයුරාට පවරා දිගටම භාවනාවේ යෙදීමටයි. එතකොට අනිත් රජතුමා නිත් විදහා සතුටින් සිනාසුණා. අගේ යගේ ප්‍රිය මිත්‍රයාණෙනි සැබවින්ම පසුගිය දින කිහිපය මුළුල්ලෙහි මාත් සිත සිතා සිටියේ ඔබ සිතූ කරුණුමයි. රාජකීය ජීවිතය තුල ඇති ආනුභාව සම්පන්න ආටෝපයට වඩා මහත් මානසික වෙහෙසක් එහි තියෙනවා. නමුත් ප්‍රිය සංඝයාණෙනි අප දැන් පුරුදු කරන භාවනාවෙන් මොනතරම් ශාන්තියක් අප අත්විඳිනවාද මට වුණත් එහෙම තමයි මම බොහෝ විට අස්වැසිල්ලක් ලබන්නේ චිත්ත සමාධිය පුරුදු කිරීමෙනුයි දිනක් මේ රජවරු දෙදෙනා සඳලුතලෙහි භාවනානුයෝගීව සිටියා දෙදෙනා තුලම කිසියම් අපූර්ව වූ පරිවර්තනයක් සිදු වෙන්නට පටන් ගත්තා තිදෙනාගේම සිත් මනවින් එකඟ වී ගියා. දැහැන්ගත වුණා. සතරවෙනි ධානය දක්වා සිත වැඩි ගියා. දෙදෙනාම ජීවිතය පිළිබඳව නුවණින් විමසන්නට පටන් ගත්තා. උපත හා මරණය අතර ජීවිතය භවයක් භවයක් පාසා ගැට ගැසෙන සියලු රහස් හිරිදරව් වෙන්න පටන් ගත්තා. දෙදෙනා තුලම විදර්ශනා ප්‍රඥාව වැඩින්නට පටන් ගත්තා. දෙදෙනාම නිකලෙස් බවටපත් වුණා. අරිහත්ත්වයටපත් වුණා. පසේ බුදුවරයන් වහන්සේලා බවටපත් වුණා. දෙදෙනාම බොහෝ වෙලාවක් අරිහත් ඵල සුවයෙන් වැඩ සිටියා. ඇමතිවරු පැමිණ රජවරුන්ට යන්නට වේලා ඇති බව දැනුම් දුන්නා. දේවයන් වහන්සේ දැන් රෑ වුණා දැන් ඔබ වහන්සේලා සිරියාන් ගැබට වඩින්ට වෙලාව පින්වත අපි රජවරු නොවේයි අපතුල කිසියම් විරාගී සාන්ත බවක් ඇති වී තිබෙනවා මේ මාලිගාව අපට දැන් කැප සියලු ලොවින් නිදහස් වූ අසීමිත තෘප්තිමත් බවක් දැන් අපි අත්විඳිනවා ඇත්තෙන්ම අපි කැමති හුදකලා බවට ඈ දේවයන් වහන්ස ඒ කියන්නේ ඔබ වහන්සේලා ජීවිතය පිළිබඳව කිසියම් අවබෝධයක් ලැබූ බවත්ද ඔව් අපට කිසියම් අවබෝධයක් ලැබූ බවක් වැටහෙනවා ඒ අවබෝධය මේ ලෝකයට අයත් දෙයක් නොවේ මේ ලෝකයේ ඉක්මවා ගිය දෙයක් අමුතු හුදකලාවක් ඒ අවබෝධය තුල තියෙනවා ඒ තුල කිසි බයක් තැති ගැනීමක් නැහැ අපූර්ව ස්වාධීනත්වයක් තියෙනවා. එතකොට තව ඇමතියෙක් මෙහෙම විමසුවා. දේවයන් වහන්සේ මං අහලා තියෙනවා බය තැති ගැනීම නැති මුනිවරයන් වහන්සේලා ගැන. උන්වහන්සේලාට කියන්නේ පච්චේක බුද්ධ කියලයි. හැබැයි දේවයන් වහන්සේ ඔබ වහන්සේලාට මෙන් රාජාභරණ පැළඳූ සුවඳ පැනින් නහවා පන්තිවලට පීරු කෙස් කලඹක්. ඒ පසේ බුදුවරුන්ට නැහැ. පසේ බුදුවරු කියන්නේ ශ්‍රමණ පිරිසක්. කෙස් රැවුල් බාල පාසිවුරු ඇතුව කල් ගෙවන ශ්‍රමණ පිරිසක්. දැන් ඔබ වහන්සේලා කියන්නේ තමන් වහන්සේලා ඒ ශ්‍රමණයන්ට අයිති කියාද? එතකොට රජ ඇඳුමින් සැරසී සිටි දෙදෙනාම හිසට අත තිබ්බා. සැනකින් කෙස් රැවුල් නොපිනී ගියා. රජ ඇඳුම් නොපිනී ගියා. සිවුරු පෙර වුණා. පාත්‍ර අත රැඳුණා. දෙදෙනාම මාලිගයෙන් බැස නොපිනී ගියා. මේ පසේ බුදුවරයන් වහන්සේලා හිමාලයට වැඩම කළා. පසේ බුදුවරුන්ගේ භූමිය වන නන්දමූලක නම් කඳු වලල්ලේ ගල්ලෙන් තුල වැඩ සිටියා. දිනක් මේ පසේ බුදුවරයන් වහන්සේලා දෙනම සමවත් සෝයෙන් නැගිට ජීවිතය පිළිබඳව කතා බස් කරන්නට පටන් ගත්තා. මම මගේ අතීතය විමසා බැලුවා. මේ අවබෝධයේ පිනිස පිං රැස් කරගෙන පැමිණි ගමනේදී මං කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදිව පිළිවෙත් පුරා තිබෙනවා. එකල අවුරුදු 20000ක් මා මහානතම් පුරා තිබෙනවා. එකල ඔබ මගේ යහළුවෙක්. ඊයේසේමයි. මාත් මගේ අතීතය විමසා බැලුවා. අපි දෙදෙනා කාශ්‍යප බුදුසසුනේ රැස් කළ පිනක් උපකාර කරගෙන තියෙනවා. හැබැයි ඒ කසුප් බුදුසසුනේහි මිත්‍ර සන්තවයෙන් යුතුව මහානදම් පිරුවේ අප දෙදෙනා පමණක් නොවේ. අපගේ කලණ මිතුරු සභාවේ තවත් කෙනෙක් සිටිනවා. ඔහු ගැන ඔබ දුටුවාද? එසේය මම දිටිමි. දැන් ඔහු තමයි බරණැස් රාජ්‍ය අධිපති රජතුමා. බලන ජීවිතයේ වෙනස එදා කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි කිස පුරද්දී ඔහු තමයි අපටත් අවවාද අනුශාසනා කරමින් වත්පිළිවෙත් කරන්නට අනුබල දුන් අපගේ වැඩිමහලු ස්වාමින් වහන්සේ. එදා අපලදී අනුශාසනාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස දැන් අප විරාගී සුව විඳිනවා. එහෙත් තාම ඔහු රාජ්‍ය පාලනයෙන් සතුටු වෙනවා. එසේය. මාත් අපගේ අතීත මිතුරාණන් තවම හමු නොවීම ගැන විමසා බැලුවා. ඔහු රාජ 이르දීන් කුල්මත්ව සිටිනවා. කුසලයේ සිත නගාලන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නැහැ. නමුත් මා සිතන්නේ අප තුල ඇති වූ වෙනස ඔහු තුල ඇතිවීම පිණිස අප සහයෝගය දිය යුතුය බවයි. එදා කසුප් බුදු සසුනේ පිළිවෙත් පුරන්නට අපව දිරිමත් කළ කරුණු අපට සිහි වෙනෙහි අපිත් ඔහුට කෘතගුණ සැලකමු. ඉතින් දිනක් බරණැස් නුවර රජතුමා සියලු රාජාභරණීන් සැරසී උද්‍යාන ක්‍රීඩාවට පිටත් වුණා. එවිට අහස් වලා අතරින් එක්තරා සෙවණලි දෙකක ලකුණු පෙනී ගියා. ක්‍රමක්‍රමයෙන් ඊතා පියකරු ශ්‍රමණයන් වහන්සේලා දෙනමක් මේ වී ගියා. ඒ ශ්‍රමණයන් වහන්සේලා රාජකීය උද්‍යානයේ දොරටු අසල පිහිටි සුවිසල් උණ පඳුරු සෙවණේ වැඩ සිටියා. වෙනදාට රජතුමා උද්‍යාන ක්‍රීඩාවට වඩිද්දී ජනතාව ප්‍රීතියෙන් ඔල්වර සම්දෙනවා. නිත්‍යඳහා බලා සිටිනවා. ಗುಣ ගයනවා. එහෙත් අද ඊට වෙනස්. අද කරන්නේ රැස් වූ ජනයා කිසියම් අද්භූත දෙයක් දෙස බලා සිටීමයි. ඇඟිලි දිගු කරමින් පෙන්වීමයි රජතුමා මෙහෙම සිතුවා. අද මොකද්ද මේ වෙනස? මෙවැනි දෙයක් කවදාවත්ම වුණේ නෑ. මගේ රටවැසියන් තම රජු වෙනුවෙන් නිරන්තරයෙන්ම යටහත් පහත් බව දක්වනවා. ආදර ගෞරව දක්වනවා. මා දෙසම ඇසිපිය නොහිලා බලා සිටිනවා. මට ආශිර්වාදනවා. අද කුමක්ද මේ සිදු වී තිබෙන්නේ? උද්‍යාන දොරටුව දෙසටමයි මහා ජනයා නිත් අයා සිටින්නේ. අර කවුද? ඊ타ම පියකරු ශ්‍රමණයන් වහන්සේලා දෙනවා ශා. සැබවින්ම සුන්දරයි. මනස්කාන්තයි. රජතුමාට මේ ශ්‍රමණයන් වහන්සේලා දුටු පමණින් අද්භූත හැඟීම් පහළ වෙන්න පටන් ගත්තා. හරි පුදුමයි. අපි ලස්සන වෙන්න මොනතරම් දේවල් කරනවාද? ගාම්භීර බව පෙන්වන්න මොනතරම් ආභරණ පළඳිනවද? ජනතා ආකර්ෂණය ලබන්න මොනතරම් විවිධ විචිත්‍ර ඇඳුම් අඳිනවද? අර ශ්‍රමණයන් වහන්සේලාට කිසිවක් නැහැ. නමුත් උන්වහන්සේලා තුල අද්භූත පියකරු බවක් තියෙනවා. අලෞකික සුන්දරත්වයක් තියෙනවා. දියෙහි නොතෑවරි තිබෙන නෙළුමක් වැනි අපූර්වත්වයක් තිබෙනවා. රජතුමා එතු පිටින් බැස්සේ තමාටත් නොදැනීමයි. රජතුමාගේ සිතෙහි මේ අහසේ වැඩි ශ්‍රමණයන් වහන්සේලා දෙනම දුටු කෙනේ අමුතු ආදරයක් හටගත්තා. ලෙන්ගතුකමක් හටගත්තා. සෙනෙහබර හැඟීම් ඇති වෙන්න පටන් ගත්තා. රජතුමා ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟට ගොස් මහත් ආදරයෙන් කතා කළා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේලා දුටු පමණින් මගේ සිතෙහි ගැඹුරු සෙනෙහසක් ඇති වුණා. පැහැදීමක් ඇති වුණා. ඔබ වහන්සේලාගේ ඉරියව්වල යම්කිසි උදාරත්වයක් පෙනෙනවා. ඇත්තෙන්ම මං කැමතියි ඔබ වහන්සේලාගේ නම් දැනගන්න. පින්වත් මහරජතුමනි අපි නොගැටී සිටින්නමෝ යන නම ඇති අය වෙමු. එතකොට රජතුමා සතුටින් සිනාසුණා. ප්‍රීතියටපත් වුණා. ඒ නම තුලින් කියවෙන අරුත දැනගන්න ආස කළා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ සැබවින්මය අපූර්ව නමක්. ඒ නමින් නම තුලින් කියවෙන අර්ථය දැනගන්නත් මා කැමතියි. පින්වත් මහරජතුමනි, ඒ නමේ ලස්සන අරුතක් තියෙනවා. යම් කිසි දෙයකට ගැටෙන්න නම් එහි ඇලී සිටිය යුතුයි. නොගැටී සිටින්නට නම් නොඇලී සිටිය යුතුයි. පින්වත් මහරජතුමනි, නොඇලී සිටීමමයි එහි ඇති අර්ථය. පින්වත් මහරජතුමනි දැන් බලන්න මේ උණු පඳුර දෙස මේ උණු පඳුර පුරාවට උණ ගසක් ගානේ කඳින් කඳ පවා එකට ඇලී තියෙනවා වෙලී තියෙනවා පැටලී තියෙනවා මේ උණ පඳුරේ අත්ෙන් අත්ත පවා ඒ ඒ අතුවලට එකට වෙලී තියෙනවා පැටලී තියෙනවා ඒ වගේම මහරජතුමනි මේ මුල් දෙස බලන්න. උණගසට මුල් පවා පැටලී තිබෙනවා. වෙලී තිබෙනවා. එකතු වී තිබෙනවා. එකට සිර වී තිබෙනවා. ඉතින් මහරජතුමනි අප සිතමු මෙහෙම. ඔන්න තියුණු කඩුවක් අතින්ගෙන පුරුෂයෙක් වෙනවා. ඔහු මේ එකට වෙලී පැටලී තියෙන උණගසක්. මුල කපා ඒ ගස පිටතට අදින්නට ගියහොත් මොන්නතරම් අපහසු වෙයිද? පින්වත් මහරජතුමනි අපට සිතෙන්නේ මේ විශාල ලෙස වැඩි එකට පැටලි මුලට මුල පෑසි අත් එකතු වී කඳින් කඳ ගැටි ඇති වුණ ගසත් ඔබතුමා වගේමයි කියා ඔබතුමාටත් මේ උණ පඳුර ලෙසින් වෙලී සිරවි බැඳී පැටලී ඇතුළට පිටත අවුල් ගිය ජීවිතයක් නොවේද තිබෙන්නේ පින්වත් මහරජතුමනි මේ බලන්න කුඩා උඩ උණ ගොබයක් තිබෙනවා තවම මේ උණ ගොබය උණ පඳුරු අස්සට වැඩි ගොස් සිර වෙලා නැහැ කඳෙන් කඳ පැටලිලා නැහැ අත්ෙන් අත්ත පැටලිලා නැහැ මේ යම් කෙනෙකුට මුලින් කපා පහසුවෙන් ගලවා ගන්නට පුළුවනි නේද පින්වත් මහරජතුමනි අපිත් රජවරු වෙලා හිටියේ. අපේ රජකම උණ පඳුරේ සිර වූ මහා උණ ගසක් හැටියට නොවේ තිබුණේ. කුඩා උණ ගොබයක් හැටියටයි. අපට ඉතාමත් ලේසියෙන් ඒ උණ ගොබය ගලවා ඉවත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි නිදහස්. අපි 아무තු සුන්දර හුදකලාවකයි ජීවත් වෙන්නේ. ඒ නිදහස තුල සිටින අතරේ තමයි මේ අපි හමු වෙන්නේ. මෙසේ පැවසුවේ පසේ බුදුරුන් වහන්සේලා දිනම රජතුමා බලා සිටියේදීම අහසට පැන නැගුණා. නොපෙනී ගියා. රජතුමා පුදුමයෙන් ගල් ගැසී බලා සිටියා. ඇඟ කිලිපුලා ගියා. ලොමු ඩැහැගත්තා. අද්භූත කම්පනයක් හටගත්තා. උගුර කට වියලී ගියා. රජතුමා නිහඬව කල්පනා කරන්නට පටන් ගත්තා. පෙරලා හැරී ගොස් ඇතු පිටින් නැග්ගා. උද්‍යාන ක්‍රීඩාවට ගියේ නෑ. මාලිගාවට පිටත් වුණා. මේ සිදුවීමෙන් පසු ඒ රජතුමාගේ ජීවිතය බලවත් විපර්යාසයකට පත් වුණා. සඳලු තලයට ගොඩ වුණ රජතුමා ඈත අහස දෙස බලා සිටමින් කල්පනා කරනවා. "ඔව්. ඇලීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ. ඇලීමක් නැත්තම් මොනවට ගැටෙන්නේද?" ඇත්ත මමත් මේ ඇලීමත් ගැටීමත් අතර නොවේද සිරවි සිටින්නේ රජතුමා බිම වාඩි වුණා පළඟක් වැඳගත්තා net පියාගත්තා භාවනා කරන්න පටන් ගත්තා තමාටත් නොදැනීම සිත යොමු වුණේ ආස්වාස ප්‍රාස්වාසයටයි ක්‍රමක්‍රමයෙන් රජතුමාගේ සිත සංසිඳෙන්නට පටන් ගත්තා සමාධිගත වෙන්න පටන් ගත්තා සසරේ පුරන ලද පුණ්‍යානුභාවයෙන් නිසා ඒ සිත වහා දැන්ගත වුණා. ඇලීමත් ගැටීමත් අතර මේ සිත පවතින්නේ මක් නිසාද කියා රජතුමා විමසන්නට පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් ජීවිතය පිළිබඳ මෙතෙක් නොඇසූ විරු අවබෝධයක් ඇති වෙන්න පටන් ගත්තා. විදර්ශනා ප්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. උණ පඳුරක සිරවී ඇති වැඩුණු උණ ගසේ පහසුවෙන් ගැලවිය හැකි උණ ගොබේ වෙනස වැටෙන්න පටන් ගත්තා. දූපුතුන් කෙරෙහි අඹ දරුවන් කෙරෙහි නොඇලී සිටින ප්‍රඥාව මතුවෙන්න පටන් ගත්තා. නිකෙලස් බවටපත් වුණා. අරිහත්ත්වයටපත් වුණා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. රජතුමාගේ මේ වෙනස දැනගත් රජබිසවත් දරුවනු රජතුමා වට කරගත්තා. ආදර බස් දොඩන්න පටන් ගත්තා. දිගටම රාජ්‍යකරණයේ යෙදෙන්න කියා අය දින්න පටන් ගත්තා. එතකොට රජතුමා මෙහෙම පිළිතුරු දුන්නා. මට දැන් ඒවා කිසිවක් කැප නැහැ. මගේ ලෝකයේ තුල ඒ කිසිවක් නෑ. මන් දැන් අපූර්ව නිදහසක් භුක්ති විඳිනවා. අද්භූත විරාගී බවකින් මේ සිත පිරී තියෙනවා. ඒ කියන්නේ අර ශ්‍රමණයන් වහන්සේලා පැවසූ නොයැලෙන නොගැටෙන අපූර්වත්වය ඔබ වහන්සේ තුලත් ඇති වුණා කියලාද ඔබතුමා රජෙක් නොවේ රජෙක් තුල කොහොමද එවැනි දෙයක් ඇති වෙන්නේ එවැනි දේ ඇති වෙන්නේ කේසරයුල් බා කසාවත් දරා සිටින ශ්‍රමණයන් වහන්සේලා තුල නොවේද? එතකොට තවමත් රජ කෙනෙකුගේ වේසෙන් සිටින මෙතුමා හිස අත ගෑවා. සැනකින් කේසරයුල් අතුරුදහන් ගියා. කසාවත් පෙරවි ගියා. ශ්‍රමණයන් වහන්සේ නමක් දිස්සුණා. ඒ පසේ බුදුරයන් වහන්සේ මේ ගාථාව වදාලා වංසෝ විසාලෝව යතා විසත්තෝ පුත්තේ සුධාරේ සුචයා අපෙක්වා වංශ කලීරෝව අසජ්ජමානෝ ඒකෝ චරුවේ කග්ග විසාන කප්පෝ අඹදරුවන් ගැන මේ සිත බැඳී ඇති ආකාරය පිළිබඳව හරි විදියට කල්පනා කොට බැලුවොත් ඒක පඳුරේ පැටලී ගිය සුවිසල් උණ ගසක් වගේ නමුත් උණ ගොබේ එහෙම නෑ ඒ තිබෙන්නේ කිසිවක නොපැටලී මං කැමති ඒට. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනකුගේ හිසපත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු පස්වන පරිච්ඡේදය නොබැදී කිසිවකට වනයේ සිටින මුවා රිසිලෙස සරිසරයි ගොදුරුද සොයන නියා නුවණැති කෙනා මෙලෙසින් නිදහසේ අගය තනිමින් හුදකලාවේම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේ නමක් පැවසූ තවත් ගාතාවක් ගැන වදාලා සසරෙහි කරන ලද අනන්ත පුණ්‍ය භාවයෙන් යුතු එක්තරා දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය සැප විඳිමින් වාසය කළා මේ දිව්‍ය පුත්‍රයාගේ ආයුෂ ක්‍රම ක්‍රමයෙන් නිමා වෙමින් තිබුණා ඔය අතරේ මිනිස් ලොවද පසේ බුදුවරුන්ගේ යුගය පහළව තිබුණා. එකල බරණැස් නුවර රජුගේ අන්තක්පුරයෙහි 20000ක් පුරංගනාවන් සිටියා. ඔවුන් කිසිවෙකුටත් පිරිමි දරුවෙකු පිළිසිඳ ගත්තේ නැහැ. මේ නිසා අමාත්‍ය මණ්ඩලයේ පවා රජතුමාට රාජ්‍ය පරපුර අවසන් වීමෙහි අනතුරු පෙන්වා දුන්නා. පින්වත් දේවයන් වහන්සේ රජ පරම්පරාව ඔබ වහන්සේගෙන් අවසන් විය යුතු නෑ. ඉදිරියටත් රජ පරම්පරාව පැවැත්විය යුතුයි. එසේ නොවුනහොත් අප සියලු දෙනාටම අනතුරක්. එනිසා දේවයන් වහන්සේ ඔබ වහන්සේට දාව පුත් කුමාරයෙක් ලබා ගැනීම අප අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්මයි. මේ ගැන රජතුමා කල්පනාවට වැටුණා. රජකමට සුදුසු පින්වත් දරුවෙක් ලබන්නට නම් බිසව සිල්වත් විය යුතු බව එකල කවුරුත් දැන සිටියා. ඉතින් රජතුමා ඒ සඳහා යම් කිසි උපෝසත සීලයක අගබිසව සමාදන් කරවන්නට කල්පනා කළා. එමෙතිවරු රජතුමාට උපදෙස් දුන්නා. දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ බිසවුන් වහන්සේලා අතර අගබිසව ඊටමත් කරුණාවන්තයි. ඊටමත් සීලවන්තයි. එනිසා මහරජතුමනි යම් කුලාංගනාවක් සැබෑ බස් තෙපලන්නේද සිල්වත් වන්නේද ඕතුමෝ උදාර වූ පුණ්‍යවන්ත වූ පුත්‍රලාභයේ පිණිස වාග්ය දරන්නේය. මහරජතුමනි හිරියොතප් දරන අපගේ අගබිසවුන් වහන්සේ පුත්‍රලාභයට සුදුසු වන බව අපගේ කාන්ත විශ්වාසයයි. මේ කරුණ සැලවූ විට රජබිසව මහත් ප්‍රීතියටපත් වුණා. සතුටු වුණා. උදාරු පුත්‍රවණක් ලැබීමට තරම් තමා පිනෙතියක බව සිහි කරමින් සතුටු වුණා. ඇය පුන් පොහෝ දිනෙහි සුවඳ පැන්නා සුදුවත් හැඳ උඩුමහලට ගොස් සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් පිරුවා, මෙත් වැඩුවා. ඇයගේ පුණ්‍යානුභාවය තවතිසා දෙව්ලොව දක්වා පැතිර ගියා. දිනක් එලෙස මෙත් වඩමින් සිටියේදී ඇය ඉදිරියේ එක්තරා දෙවියෙක් පෙනී සිටියා. ඒ දෙවියා අන් කවරෙකුවත් නොව සක්තිවිතු බව ඇය දැන සිටියේ නෑ. ඒ සක්තිවිතුන් ඇය ඉදිරියේ සිට මෙසේ විමසුවා. පින්වත් රාජදීනියනි මම ඔබ කිරී පහන් වූ සිතැත්තෙමි. එනිසා ඔබට වරයක් දෙන කැමැත්තෙමි. මේ ඇසු අගපිසව මහත් ප්‍රීතියටපත් වුණා. සිත පිනා ගියා. බබලන නිතින් යුතුව ගෞරවාචාර කරමින් දෑත් බැඳගත්ෝ තුමෝ සක්තිමිදුන් හට මෙසේ පැවසුවා. අනේ පින්වත් දේවතාවුන් වහන්ස මම මහත් දුකටපත් වූ තැනැත්තියක් වෙමි. පින්වත් පුත්‍රවණක් පතාගෙන මා උතුම් සීලය දරා සිටින්නියක වෙමි. වත් පිළිවෙත් කරමින් මෙත් වඩමි. මා කිරි අනුකම්පාවෙන් මාහට පුත්‍රවණක් ලබා දෙන සේක්වා පින්වත් රාජ දියණිය සතුටින් වසනු මැනවි. නොබෝ දිනකින් නුඹගේ මනදොල සපිරෙන්නේය. එසේ පැවසූ සක්දෙවිඳු නොපෙනී ගියා. දෙව්ලොව පහළ වුණා. දිව්‍ය සභාව රැස් කළ සක්දෙවිඳු විමසන්නට පටන් ගත්තා. පින්වත් දෙවිවරුනි, මනුලොව එක්තරා රාජ දියණියක් පින්වත් පුත්රුවණක් පතා බොහෝ පින් රැස් කරයි. සිල් ගුණ දම් රකි. සභාවේ ආවුසයාගේ අවසානයේ කරා යන දෙව්පුත් වූ සිටිද්ද පින්වත් සක්‍ර දේවේන්ද්‍රය මෙතන සිටිනා අපගේ මහා පදුම නම් දෙව්පුතු දෙස බලනු මැනවි මේ දිව්‍ය පුත්‍රයාගේ ආයුෂ අවසන් වෙමින් තිබේ දැන් මොහුගේ අදහස ඉහළ දිව්‍ය ලෝකයක ඉපදීමටයි දරුවා මහා පදුම ඔබට ගැළපෙන්නේ ඉහළ දෙව්ලොවක ඉපදෙන්නට නොවේ. ඔබට ගැළපෙන්නේ මනුෂ්‍ය ලොවයි. පින්න සක්‍ර දේවේන්ද්‍රය මා සිතා සිටින්නේ මනුලොව යෑමට නොවේ. ඇත්තෙන්ම මට මිනිස් ලොව පිළිකුල් මා කැමති මීට වඩා උසස් දිව්‍ය ලෝකයක උපදින්නටයි. දරුව එසේ නොකියන්න. මේ දෙව්ලොව එන්නට පළමු පින් රැස් කර ගන්නා ලද්දේ මිනිස් ලොවේදී බව අමතක කරන්නේ මන්ද? එනිසා යලිත් ඔබට පින් කර ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ. අහෝ සක්‍ර දේවේන්ද්‍රය දසමාසයක් මාතෘ ගර්භයක වාසය කිරීමට මා තුල කිසි කැමැත්තක් නැහැ. ඇත්තෙන්ම මව කුසක උපදින්නට උවමනාවක් නැහැ. නැහැ නැහැමයි. පින්වත් දරුව ඇත්ත මව් කුසක උපතින්නට ඔබේ කැමැත්තක් නැති බව මට වැටහි. මිනිස් ලොව උපතින්නට මව් කුසක්ම වුමනාද? පින්වත් දරුව ඔබට ඕපපාතිකව මිනිස් ලොව උපදින්නට වාසනාව තිබේ. එනිසා ඔබට උපත උරුමව තිබෙන්නේ නිලුම් මලක උපදීමටයි. එය ඔබ විසින් පෙර භවයේ කරන ලද පිනක් නිසා ලැබෙන දෙයක්. සක්දෙවිඳුන් එසේ පැවසූ විට මහා පදුම දිව්‍ය පුත්‍රයා මිනිස් ලෝ ඉපදීමට කැමැති වුණා. ඔහු දෙව්ලොවින් චුත වුණා. බරණැස් රජුගේ උද්‍යානයේ ගල් තලාවක් මැද ඇති පොකුණෙහි විශාල නෙළුම් කෙමියක මේ දිව්‍ය පුත්‍රයා ඕපපාතිකව පහළ වුණා. එදා හරි අපූර්ව දෙයක් සිදු වුණා. එනම් මග බිසව සිහිනියක් දැකීමයි. විසිදහසක් උලංගනාවන් පිරිවරා උයන් පොකුණට පැමිණි ඇයට නිලුම් කිමියක සිඟිත්තෙක් දකින්නට ලැබීමයි. ඇය පසුදින උදෑසන සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් කළා. මෙත් වැඩුවා. අන්තක්පුරංගනාවන් පිරිවරා පොකුණ වෙත පැමිණියා. එසේ පැමිණෙද්දී එක්තරා මල් කිමියක ඇති විශේෂත්වයක් ඇය දුරදීම දැක්කා. ඇය දුවගෙන ගොස් ඒ මල් පොහට්ටුව ආදරයෙන් වැළඳගත්තා. ඒ මොහොතේ ඒ මල් කෙමියේ මල් පෙති එකින් එක විහිදෙන්නට පටන් ගත්තා. රන්වන් පාටින් බැබලෙන සියුමැලි සිඟිත්තේ ඒ මල් කෙමිය මැද නිදා සිටියා. මේ අසිරිය දුටු සියලු කුලංගනාවන් ප්‍රීතිഘോഷා කළා. මහත් උත්සවශ්‍රීයෙන් මේ පින්න සිඟිත්තාව මාලිගය කරා රැගෙන ගියා. සියලු දෙනාගේම ආදරය මේ දරුවාට ලැබුණා. අන්තఃපුරයේ සියලු කාන්තාවන්ගේ අතින් අත යන මේ දරුවාට ආදර සැලකිලි දක්වන්නට හැමෝම එක්ුණා. අනේ පුතේ මෙයත් කන්න, මෙයත් බොන්න, මෙයත් අනුභව කරන්න කියමින් පෙරත්ත කර කර ආරපාන කැවීම නිසා මේ දරුවාට හැම දෙයක්ම එපා වුණා. මේ කුමාරයා ඒ වදයෙන් බේරීම පිණිස දොරටුව ළඟට දුව යනවා. ලෝහ ගුලියක් ගෙන සෙල්ලම් කරනවා. දිනක එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණිසිකා වටිද්දී මේ කුමරා අසලටත් පැමිණියා. මේ ශ්‍රමණයන් වහන්සේ දුටු කුමාරයා කෑ ගසා මෙහෙම කිව්වා. අනේ පින්වත් ශ්‍රමණය මේ පැත්තේ ඉන්න එපා. මේ මිනිසුන්ගෙන් හරි කරදරයි. අරක කන්නලු මේක කන්නලු කිසි නිදහසක් නැහැ. කුමරා දුටු පමණින් පසේ බුදුරජාණන් වහන්සේ කරුණු තේරුම් ගත්තා. හුදකලාවේම ජීවිතය අවබෝධ කරන වාසනාව මොහු තුල ඇති බව හඳුනාගත්තා. එනිසාම කුමරා කියු වදන් යසුසැනින් උන්වහන්සේ ඉදිරියට නොගොස් පෙරලා ආපසු වැටිය. කුමාරයාට මෙය මහත් පෙහෙලිකාවක් වුණා. අනේ ශ්‍රමණයන් වහන්සේ නැවතුණා ආපසු හැරිලා වැඩියා. එහෙම උනේ මා කියූ දෙයට උන්වහන්සේගේ හිත රිදුණාවත් මා සගම අමනාපුණාවත් තරහාගත්තවත් පිරිවර ජනයා මෙහෙම පිළිතුරු දුන්නා. පින්වත් කුමරුනි ශ්‍රමණියන් වහන්සේ ඔය වගේ සුළු කතාවකින් විතරක් නොහි ඔయిత වඩා සැරට බැන්නත් හිත රිද්දා ගන්නේ නැහැ තරහ වෙන්නෙත් නැහැ උන්වහන්සේලා අනු පූජා කරන දෙයින් යැපි මෙත් සිතින් නිවැ වාසය කරන්නේ අනේ එහෙම කිව්වට මට නම් සිතෙන්නේ මාගෙන් වරදක් වුණා කියලයි මා කියූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදී ඇති බවයි මට සිතෙන්නේ. ඉන්පසුව කුමාරයා මව්පියන්ට සැලකර රාජ පිරිවර සමග බරණැස ඉසිපතනයට ගියා. එවකට ඉසිපතනේ වැඩ සිටිය පසේ බුදුරයන් වහන්සේලාය. කුමරා පිරිස සමග ඉසිපතනයට ගිය විට ඇස් විදහාගත් මුව පැටවුන් එහාට මෙහාට දුවපැන යන අයුරු දෙක ඊතා සතුටටපත් වුණා. අනේ අර මුවන් නේද? උන් හරි සතුටින් ඉන්නේ. "ඔව් කුමාරයාණෙනි, ඒ මුවන් තමයි. උන් හරි සතුටින් ඉන්නේ." එතකොට ඔය මුවන්ට මේකත් කන්න අරකත් කන්න කියලා වද කරන්න කවුරුත් නැහැ. අනේ කුමරුනි මේ මුවන්ට එහෙම වදයක් නැහැ. යම් තැනක කෑමට තනකොළ තියනවා නම් බීමට ජලය තිබෙනවා නම් අනතුරකුත් නැත්තම් උන් හරි නිදහසේ වාසය කරනවා. කැමති විදියට වාසය කරනවා. මේ ප්‍රකාශයත් සමගම කුමාරයාගේ සිත වෙනස් වෙන්න පටන් ගත්තා. නිදහසක ඇති අගය වැටෙන්න පටන් ගත්තා. මුවෙක්මින් සැහැල්ලුවෙන් වසන්නට ඇතනම් කොතරම් අගේදයි සිතෙන්නට පටන් ගත්තා. කුමාරයා තවදුරටත් පසේ බුදුරයන් වහන්සේ වැඩ සිටින තැන සොයමින් ගියා. එසේ සොයමින් යද්දී ඒ වන රුප්පා සෙවණේ සුදු වෙලි අතුල මනාකොට හැමද ඇති සක්මන් මලුවක් දකින්නට ලැබුණා. ඊතා සාන්ත වටපිටාවක් දකින්නට ලැබුණා. එහෙත් ඒ කුමාරයා සොයන ශ්‍රමණයන් වහන්සේ දකින්නට ලැබුණේ නැහැ. කුමාරයාණෙනි නිසැකවම මෙතන තමයි ඒ ශ්‍රමණයන් වහන්සේ ඉන්නව ඇත්තේ. උන්වහන්සේ වඩිනකම් අපි ටිකක් යමු. අනේ මට නම් සැකයි. මං උදේ පැවසූ දේ නිසා උන්වහන්සේගේ සිත රිදුණා. දැන් මහා පිරිවර සේනාවක් සමග මම මේ පැමිණි නිසා උන්වහන්සේගේ හිත තවත් රිදෙන්නට ඇති. ඒ නිසා ඔබලා මෙතන නවතින්න මෙතනින් ඔබට කවුරුත් එන්න එපා. මං තනියම උන්වහන්සේව සොයාගෙන යනවා. කුමාරයා තනිවම රුක් සෙවණේ සොය සොයා ගියා. සිනිදු වැලි අතුරා ඇති මාවතේ කෙනෙක් ඇවිද ගිය පියවර සටහන් තියෙනවා. ඒ පියවර සටහන් ඔස්සේ කුමරු තවත් ඈතට ගියා. කුඩා කුටියක් දැක්කා. ඒ කුටිය ළඟට ගියා. හිමිහිට දොර ඇරියා. කවුරුවත් නැහැ. වටපිට බැලුවා. භාවනාව පිණිස වාඩි වෙන්නට සුදුසු ලස්සන කල් තලාවක් තිබුණා. කුමාරයාට මෙහෙම හිතුණා. ඔව්. මෙතන තමයි ශ්‍රමණයන් වහන්සේ වැඩ ඉන්නව ඇත්තේ. උන්වහන්සේ වඩින තුරු මා මේ ආසනේ වාඩි වෙන්න ඕනේ. උන්වහන්සේ මේ අසුනේ වාඩි වෙලා කල්පනා කරන්නේ නැත්නේ වෙලෙහෙළඳාම් ගැන නොවේ. රජකම් ගැන නොවේ. ජීවිතය ගැනයි. මාත් මේ ජීවිතය ගැන හිතන්න ඕනේ. කුමරා දැස් පියාගෙන භාවනා කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික චිත්ත සමාධිය ඇති වුණා. ධ්‍යාන සමාපatti ඇති වුණා. ජීවිතය ගැන විමසන්නට සිත යොමු කරද්දී ප්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. සියල්ල අනිත්‍ය බවත් එනිසාම අනාරක්ෂිත බවෙන් ඇතිවෙන බිය හට ගන්නා බවත් එයම දුක බවත් එනිසාම තමාගේ වසඟේ පවත්වා ලිය නොහැකි බවත් අවබෝධ වුණා. හේතුඵල ධමයෙන් හටගත් සියල්ලේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන්ම කලකිරීම ඇති වුණා. විරාගය ඇති වුණා. කිලිසුන්ගෙන් නිදහස් වුණා. අරිහත්ත්වයටපත් වුණා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. කුමාරයා සමග පැමිණි පිරිවර සේනාව සෑහෙන වේලාවක් මඟ බලා සිටියා. කුමාරයා හැරී එන පාටක් නැහැ. ඔවුන් ටික ටික ඇතුළට ආවා. වටපිට සොයන්න පටන් ගත්තා. එතකොට ගල් තලාවක භාවනානුයෝගීව සිටින කුමාරයාව දැක ගන්නට ලැබුණා. ඔවුන් ලං වෙද්දී කුමාරයා ඇස්පිය හැර බැලුවා. පින්වත් කුමාරයාණෙනි ශ්‍රමණයන් වහන්සේ බැහැ දකින්නට අපි හිටියෙමු. දැන් අපට කල් ගත වෙනවා. රජ්ජුරුවන් වහන්සේ අපගේ ප්‍රමාදයේ ගැන උදහස් වෙන්නටත් පුළුවනි. ඒ නිසා පින්වත් කුමරුනි අපි හිට පැමිණ ශ්‍රමණයන් වහන්සේ කමා කරගනිමු. දැන් ඉතින් අපි යමු එනිසා ඔය ගැන එච්චර හිතන්න ඕන නෑ. ඒක ඇත්ත. මං ඒ ගැන කොහෙත්ම හිතන්නේ නෑ. වෙන දෙයක් ගැන සිතන්නෙත් නෑ. සිත පැටලී යන ලෝකයෙන් මං නිදහස් වෙලයි ඉන්නේ. විරාගී සිතක අසිරිය මට දැන් වැටෙනවා. සේනාව පුදුමයටපත් වුණා. ඇසිපිය නොහිලා කුමරු දෙස බලා සිටියා. ඔවුන්ට මෙය අදාහ ගන්නට බෑ. අනේ පින්වත් කුමරුනි මේ වචන හරි වෙනස්. මොහොතකට පෙර අප සමග කතා කළ කුමාරයා නොවේද මේ ඉන්නේ. මේ තරම් ඉක්මනින් මේ ඇති වූ පරිවර්තනය කුමක්ද? ලෝකයේ සමග නොපැටලී ගිය සිතක් ඇති කර ගැනීම ලේසි වැඩක් නෙවෙයි. අප සොයා පැමිණි ශ්‍රමණයන් වහන්සේ අයිති වන්නේ පච්චේක බුද්ධ යන උතුමන්ටයි. ඔබත් එවැනි පච්චේක බුද්ධ කෙනෙක් බවට පත් වුණාවන්ත. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ඔබ වගේ නොවේ. උන්වහන්සේලා කෙස්රැවුල් බාලා කසාවත් පොරවාගෙනයි වැඩ සිටින්නේ. එතකොට කුමාරයා තමන්ගේ හිස අත ගෑවා. සෙනකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරවුණා. සියුමෙලි ශ්‍රමණයන් වහන්සේකගේ රුවක් තිසුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මේ ගාථාව පැවසුවා. බිගෝ අරඤ්ඤම් හියත අබද්දු ඒ නිච්ඡකං ගච්ඡති ගෝචරාය විඤ්ඤුනරෝ සේරිතං පික්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ තොණ්ඩුවකට හසු නොවි ඉන්න මුවා නිදහසේමයි වනේ හැසිරෙන්නේ තනකොළ බුදින්නට කැමැති කැමැති අයුරින් ඒ සතා නිදහසේ යනවා බුද්ධිමත් මිනිසයා කිසිවෙකුට නොබැදී සොයිරීව නිදහසේ ජීවත් වීමට මං සොයනවා නම් මාත් දැන් ඒ වගේ කෙනෙක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදකලා වීමයි. කඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු හයවන පරිච්ඡේදය ඇරයුම් ලැබේ සිටි විට මිතුරන් අතර නවතින හිඳින යන එන හැම තැන නිතර ඒ කෙරෙහි නොම ඇලෙමින් නිදහසේ අගය තකිමින් හුදකලාවේම කල් ගෙවයි තනි අඟකින් යුතු කගේ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තවත් පසේ බුදුරයන් වහන්සේ නමක් වදාළ ගාතාවක් අනද මහ තෙරුන් වහන්සේට වදාලා. පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව තොරතුරු ස්වල්පයක් අප දැන් දන්නවා. උන්වහන්සේලා තුල ඇතිවෙන ඒ හුදකලා අවබෝධයේ පිනිස පාදක වන්නේ යම්කිසි අත්දැකීමක්. ඒ අත්දැකීම ඔස්සේ ප්‍රඥාව මෙහෙවා ලීමෙහි අපූර්ව කුසලතාවක් උන්වහන්සේලා තුල තිබෙනවා. බොහෝ විට පසේ බුද්ධත්වය ලබා තිබෙන්නේ රජපෞලේ උපන් කෙනෙක්මයි. මෙයද පුදුම සහගත දෙයක් ලෙසයි අපට වැටහෙන්නේ. එමෙන්ම වර්තමානයේ පවතින නොයෙකුත් සමාජික ආර්ථික දේශපාලනික මතිමතාන්තර ඔස්සේ විමසා බලා පසේ බුදුවරුන් ගැන වටහා ගැනීම දුෂ්කර බව අප තේරුම් ගත යුතුයි. උන්වහන්සේලා ගැන සිත පහදවා ගන්නට නම් පච්චේක බුද්ධ බවට පත්වෙන ඒ මුනිවරයන් වහන්සේලාගේ විස්මිත චරිතාපදානය ඒ අයුරින්ම වටහා ගත යුතුයි. පසේ බුදුවරුන් පිළිබඳව නම් ගොත්‍රාසියක් අපට පෙන්වා වදාළ ඉසිගිලි සූත්‍රයේහි අවසානයේට මෙසේ සඳහන් වෙනවා ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනිත්ති කීනා තේ සබ්බ සංඝාති ගතේ මහේසී පරිනිම් බුතේ වන්දත අපමෙයේති මේ බුදුවරු හා අනෙකුත් මහානුභාව බුදුවරුන්ද බව බන්ධන සිඳ බිඳලු උතුම් පසේ බුදුවරුන්ද මහා ඉසිවර මේ බුදුවරු සියලු කෙලෙස් නැති මුනිවරු පිරිණිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදවරු පින්වත් මහණෙනි ඔබත් වන්දනා කරව නිරතුරු මෙයින් පැහැදිලි වන්නේ පච්චේක බුද්ධයන් වහන්සේලා වන්දනා කිරීමට අපව පොළඹවන ලද්දේ භාග්‍යතුන් වහන්සේ විසින්ම බවයි එමෙන්ම උන්වහන්සේ කිසි විටෙකත් බෝසතාණන් වහන්සේලා වන්දනා කරන්න කියා හෝ බෝසතාණන් වහන්සේලාට පුදු පූජා පවත්වන්නට කියා හෝ බාරහාර වෙන්නට කියා හෝ වදාළ තැනක් අපිට හමු නොවේ. පසේ බුදුවරයන් වහන්සේලා ගැන සඳහන් කග්ගවිසාන සූත්‍රයේහි 6 වෙනි ගාථාවට අයත් පසුබිම් කතාව මෙයයි. බරණැස් නුවර එක රජ කෙනෙක් හිටියා. ඔහුගේ නම ඒක වජ්ජික. මොහු ඊටමත් මෘදු ගති පැවතුම් ඇති කෙනෙක්. කිසි කෙනෙකුගේ හිත රිද්දවන්න අකමැති කෙනෙක්. තමන් රජෙක් බවවත් නොසලකා ඇමතිවරුන් කියන ඕනෑම ගමනක් යන්න මේ රජු සූදානම්. මොහුගේ ගුණවත්කමින් ඇමතිවරු අයුතු ප්‍රයෝජන ගත්තා. රාජපුරුෂයන් යුතුය අයුතු බව නොසලකා යහපත අයහපත නොසලකා සුදුසු නුසුදුසු බව නොසලකා රජතුමාට කරදර කරනවා. ඒක ඇමතියෙක් මුල්ලකට කතා කොට රජතුමාගේ කනට කොඳුරා මොනවා හරි දෙයක් කියනවා. තව ඇමතියෙක් රජතුමා ආහාර පාන ගන්නට ගිය විට කනට කොඳුරා තව දෙයක් කියනවා. ඇතැම් විට රජතුමාට අවශ්‍ය දෙයක් කරගන්නට ලැබෙන්නේ නැහැ. එක් දිනක් රජතුමා සිරියහන් ගැබේ සැතපී සිටියා. එතකොට රජතුමාට පණිවිඩයක් ආවා. දේවයන් වහන්සේ මට කතා කරගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එය පැවසිය යුත්තේ අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ සමග පමණයි. ඔබ වහන්සේ මුණ ගැසීම මට උවමනාමයි. පණිවිඩකරු කියූ ආකාරයට රජතුමා සිටුවේ කිසියම් වැදගත් ಭಾರತූර රාජකාරියක් ආරම්භය යම් කිසි කතා බහක් කරන්නට තිබෙන බවයි. රජතුමා සිරියානෙන් නැගිට්ටා. ඇමතියා අඬ ගැසූ තැනට ගියා. මෙතරම් කඩිමුඩියේ කලබලේ බරපතල ආකාරයෙන් පැවසූ කරුණ කුමක්දයි ඇසීමට රජතුමත් විස්මයෙන් බලා සිටියා. නමුත් ඇමතියා ප්‍රකාශ කළේ කිසි වැදගැම්මකට නැති දෙයක්. තව දිනක් වෙන ඇමතියෙක් කතා කළා. මෙය කිව යුත්තේ ඔබ වහන්සේටමයි. මේ කරුණ වෙන කෙනෙක් සමග කතා කොට පළක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මට අසවල් තැනදී අනිවාර්යයෙන්ම මුණ ගැසෙන්නට ඕන. ඉතින් රජතුමා එතනට ගියා. අර ඇමතියා උගුර පාදලා රෙල් බුරුල් හැරලා නල්ලි රෙලි ගන්නම්වා දෙකන් සොලවා උඩු රැවුල පිරිමැද කිසි වැද ගැම්මකට නැති දෙයක් කිව්වා. එක දවසක් තව ඇමිතියෙක් රජතුමාට කිව්වා රජතුමනි මහා වැදගත් කරුණක් තියෙනවා. ඔබ වහන්සේට මේ සැලකිරීමට මහා උපස්ථාන ශාලාවට වඩින්න ඕන. ඔබ වහන්සේ වෙනුවෙන් සියලු ආරක්ෂාව තියෙනවා. මේ කරුණ වැදගත්කම සලකා ඔබ වහන්සේ වඩින්න. රජතුමා කලබල වුණා. වහාම උපස්ථාන ශාලාවට සැපත් වුණා. එහි ආසනයේ වැඩ සිටියා. අර ඇමතියා කලබලෙන් ආවා. කිසි වැදගැම්මකට නැති කරුණක් කිව්වා. ඔය ආකාරයට රජතුමා ඇතා පිට සිටිද්දිත් රජ අස්සයා පිට සිටිද්දිත් ඇමතිවරු ඇවිත් නොයෙක් දේවල් කනට කොඳුරනවා. දවසක් රජතුමා දෝලාවක නැගී උයනට යමින් සිටියා. අතරමඟදී ඇමතියෙක් හමු වුණා. දෝලාව නැමැත්තුවා. පණිවිඩයක් යවුවා. රජතුමනි. ඊතා වැදගත් කරුණක් කතා කරන්නට තියෙනවා. මේ කතා කළ යුත්තේ හුදකිලාවේමයි. ඔබ වහන්සේ දෝලාවෙන් බිමට සැපත් වී අසවල් ගස ළඟට වඩින සීක්වා රජතුමා දෝලාවෙන් බැස්සා. ගස ළඟට ගියා. ඇමතියත් ආවා. දෙදෙනාම හුදකලා වුණා. ඇමතියා ඊතා හිමීට රහසේ රජතුමාට කිව්වේ කිසි වැදගැම්මකට නැති දෙයක්. දිනක් රජතුමා රාජහස්තියා පිට නැගී ජනපද චාරිකාවේ යනවා. ඇමති රජතුමාට පෞද්ගලිකව කතා කළ යුතුයයි දන්වා සිටියා. රජතුමා ඇතු පිටින් බැස්සා. ඇමතියා ළඟට ගියා. ඇමතියා අත්වල ඇඟිලි පටලවාගෙන ශබ්ද ඇසෙන ලෙස ඇඟිලි කඩමින් මහා ගරුගාම්භීර ස්වරයෙන් කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා. අන්තිමේත රජතුමාට ඇමතිවරු දකින්න කොටත් වමනට ආවා. රාජකෘත්‍ය පිළිකුල් වුණා. හැම දෙයක්ම එපා වුණා. මොන වදයක්ද මේ? මේ ඇමතිවරු හදන්නේ එක එක්කෙනා මට ලං වෙන්නයි. මුන්දලාගේ අදහස හරිය ආත්මార్థකාමී. මට ලං වෙන්නේ මට ඇති ආදරයකට නොවේ. මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නයි. කුමක් හෝ ලාභයක් ලබා ගන්නයි. මගේ ළඟට ලං වෙලා කනට කොඳුරන්නේ මුන්දලයට ඇති අසනීපේ කුමක්ද? එක එක්කෙනා පෙන්වන්නට හදන්නේ තමා තමයි රජතුමාට වඩාත් සමීප කියා ඉස්මතු කරන්නයි. අනේ අපොයි. මේ රජකමක් නිසා මං විඳින දුකක් රජතුමා ටිකෙන් ටික හුදකලා වුණා. භාවනාවට පෙළඹුණා. ඇමතුරු හිතු මනාපෙට රාජකෘත්‍ය කරගෙන ගියා. හොඳට හම්බ කළා. අල්ලස් ගත්තා. වංචා කළා. Tamanට හිතවත් අයට තනතුරු දුන්නා. අහිතවත් අය තනතුරු වලින් පහ කළා. දින කැමැතියෙක් රජතුමා ළඟට ආවා. මහා රජුරුවන් වහන්සේ ඔබ වහන්සේ මං ගැන දන්නවනේ මම මේ රජමාලිගයේ අවංකව සේවය කරන ඇමතියෙක්. මෙතෙක් කල ඔබ වහන්සේට අප උපස්ථාන කරපු දෙයට සම්මානයක් මට ඕනිමයි. ඒ වෙනුවෙන් මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ අසවල් ජනපදයේ මහා ඇමතිකම මට බාර දෙන ලෙසයි. නෑ නෑ. එහෙම දෙන්න විදියක් නෑ. ඔහි කියන විදියට කොහොමද මහා ඇමතිකමක් දෙන්නේ? මං ඒ වෙන කෙනෙකුට දීලායි තියෙන්නේ. ඇමතියා කිපුණා. නිශ්ශබ්දව සිටියා. වචනයක් කිව්වේ නැහැ. කෝපයෙන් හැරිලා ගියා. සේනාව සමග ජනපදය ආක්‍රමණය කළා. කෝලාහලයක් ලොකුවට ඇති වුණා. ජනපදයේ බාර දුන් ඇමතියයි විරුද්ධවාදිකම් කරන ඇමතියයි ඇවිදින් රජතුමාට පැමිණිලි කළා. එකිනෙකාට දොස් කියා ගන්නවා. අපහාස කරගන්නවා. මේ ගාලගෝට්ටිය රජතුමාට මහා වදයක් වුණා. ඒක හරි වැඩක් නෙවෙයි. මොවුන්ට ඇමතිකමුත් දුන්නා. මොවුන් එකෙක්වත් සන්තෝෂ කරන්න බැහැ නෙවෙයි. රජතුමා කලකිරුණා. සඳලු තලයට නැග්ගා. භාවනා කරන්න පටන් ගත්තා. විසිරෙන සිත සංවේ සංසිදී ගියා. චිත්ත සමාධිය ඇති වුණා. සමත භාවනාව දියුණුණා. සිත වැඩි ගියා. මේ තෘෂ්ණාවට හේතුව විමසන්න පටන් ගත්තා. මේ සියල්ලට හේතුව වින්දනයේ බවත් ආස්වාදේ නිසාම තෘෂ්ණාව හටගන්නා බවත් තෘෂ්ණාව නිසාම මේ අරමුණට සිර වෙන බවත් ඒ සිර වූ අරමුණෙන් නිදහස් විය නොහැකිව ඒ තුලම චේතනා පහළ කරමින් සිත, කය, වචනයෙන් කර්ම රැස් කරන බවත් වැටහෙන්න පටන් ගත්තා. රජතුමා තවත් ගැඹුරට විමසුවා. ප්‍රඥාව වැඩි කියා. ඇල්ම නිසා හටගන්නා සියලු ආදීනව මැනවින් වැටහි ගියා. අවබෝධයෙන්ම කලකිරුණා. නොයල්මැති වුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකලෙස් වුණා. අරිහත්ත්වයටපත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවටපත් වුණා. ඇමතියෙක් දුවගෙන ආවා. පින්වත් මහරජාණන් වහන්සේ. තමුන් වහන්සේට විතරක් පැවසිය යුතු ඊතා වැදගත් කරුණක් තියෙනවා. මෙය නම් කියන්න ඕනමයි. ඒ නිසා ස්වල්පයක් මෙතනට වඩින සීක්වා. පින්වත් ඇමතිය. මේ රජකම නැමැති අවුලෙන් මං දැන් නිදහස්. මේ මට අකපදයක්. මේ කෙරෙහි මගේ සිත දැන් පිහිටන්නේ නැහැ. මට මේ පළක් නෑ. මේන් නිදහස් වූ සිත උදාරයි. එල්ම රහිත වූ සිත මට මහා සතුටක් උපදවා දෙනවා. ඒ විරාගී සතුට තමයි දැන් මට අයිති දෙය. ඇමතියා කලබල වුණා. රජතුමා වෙනස්. වෙනද කතා කරන රජතුමාට වඩා කිසියම් මුනිවරයෙකුගේ කතා බහක් රජුගේ වචනවල තුලින් ඉස්මතු වෙනා. ඇමතිවරු රැස් වුණා. රජතුමාට කරුණු පැහැදිලි කළා. පින්වත් රජුරුවන් වහන්සේ ඔබ වහන්සේ නිසාමයි අපි මේ සැපසේ වාසය කරන්නේ ඔබ වහන්සේ අපිට ඉතාමත් ලෙන්ගතුව සිටියා දැන් ඔබ වහන්සේ අපෙන් වෙන් වූ කෙනෙක් වගේ කතා කරන්නේ අපෙන් වරදක් වුණාවත් අපේ වරදට කමා කරන සීක්වා රාජ්‍යානුශාසනාව අපට ලබා දෙන සීක්වා අපි ඔබ වහන්සේට ලැබෙති සෙනෙහසින් රාජ්‍යකෘත්‍ය කරන්නට කැප වී සිටින්නමෝ වෙමු. ඇමතිවරුනි, රාජ්‍යකෘත්‍ය මට අයත් දෙයක් නොවේ. මට අයත් තිබෙන්නේ හුදකලාවේ ලබන විරාගී සුවයයි. රුක්සෙවණක, ගිරි ගුහාවක, කඳු රැළියක, ගන්තර වැලි තලාවක හුදකලාවේ බවුම් වැඩිමයි මට අයත්ව තිබෙන්නේ. පින්වත් රජුරුවන් වහන්සේ ඔබ වහන්සේ පවසන දෑ ශ්‍රමණයන් වහන්සේලාගේ කෘත්‍යයටයි අයිති පච්චේක බුද්ධ නමින් ශ්‍රමණ කොටසක් වැඩ සිටිනවා. උන්වහන්සේලා නම් ඔයනි බස් පවසනවා. නමුත් ඔබ වහන්සේ රජෙක් මිස ඒ වගේ කෙනෙක් නොවේ. ඔබ වහන්සේ සුවඳ පැනින් නහා සුවඳ ගල්වා කෙසාද රන්රුවන් අබරණ පැලඳ සිනිදු කසීසලු දරමින් රන් මිරි වැඩි පයලා සිටින කෙනෙක්. පසේ බුදුවරුන් වනායි කෙස්රැවුල් බහ කසාවත් දරා පාත්‍ර අතෙහිරන් දරා හුදකලාවේ පිඬුසිකා වඩින ශ්‍රමණයන් වහන්සේලායි. එවැනි දෙයක් අපි ඔබ වහන්සේගෙන් නොදකිමු. එතකොට රාජා වේසයෙන් සිටි මෙතුමා හිස අත ගෑවා. වස්ත්‍ර දෙස බැලුවා. ඒ සැනින්ම හිස් රැවුල් අතුරු දහන් වුණා. ඉරිදීෙන් කසාවත් පෙරවුණා. පාත්‍රයක් අත රැඳුණා. මිහිරි සොරයෙන් මේ ගාතාව ප්‍රකාශ කොට පසේ බුදුවරුන්ගේ ලොවට වැඩම කළා. ආමන්තනා හෝතු සහාය මජ්ජේ වාසේ ඨානේ ගමනේ චාරිකාය අනබිජ්ජිතං සීරිතං පික්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මිත්‍රා මාත්‍යන්ට මෙදිවි සිටිද්දී කෙලවරක් නැති ආමන්ත්‍රණ තියෙනවා. වාසය කරන තැන, ඉන්න තැන, ගමන් යන තැන, චාරිකාව යන තැන කියලා නෑ. කනට කොඳුරු කොඳුරු කියනවා. ඉල්ලනවා. මෙයට මං කැමති නෑ. මං කැමති නිදහසටයි. ඒ නිදහසයි මං සොයමින් සිටියේ. ඇත්තෙන්ම මං දැන් හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ සාදු සාදු සාදු සත්වන පරිච්ඡේදය මිතුරන් අතරේ සිටි විට සෙල්ලමට ඇලේ දරුවන් අතරේ සිටි විට පෙම බලවත් වේ ප්‍රියයන් කෙරෙන් වෙන්වන දුකට පිළිකුල් කරමින හුදකලාවේම දිවි කෙවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සසර පිළිබඳවත් භව ගමනේ ඇති විවිධ මිත්‍රත්වය පිළිබඳවත් අතැඹුලක්සේ පසක් කොටයි ලොවට පහදා දෙන්නේ පසේ බුදුරුන් පිළිබඳව මේ අසිරිමත් වෘතාන්තයන් අපට දැනගන්නට ලැබුණේ ඒ නිසාමයි. පසේ බුදුරුන් පහළ වූ යුගයේදී අද අපි අසන අයුරින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස දහම් දෙසන්නට ලුව කවුරුවත් සිටියේ නැහැ. ඒට හේතුව සම්මා සම්බුදු කෙනෙකුන් පහළ නොවී තිබීමයි. එනිසා ලොව කිසිවෙකුට සම්බුදු කෙනෙකුගේ මුවින් මුලැමැදාග පිරිසිදු පැහැදිලි අරුත් ඇති පැහැදිලි වදනින් සපිරි ඒ යමා නිවන් මඟ නම් අබුද්ධෝත්පාද කාලයක අසන්නට ලැබෙන්නේ නැහැ. පසේ බුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් තොරවයි. අප අයිති වන්නේ ශ්‍රාවක ගණයටයි ශ්‍රාවකයන් කරනු ලබන්නේ ශ්‍රවණය කොට දැනුම ලබා ගැනීමයි. එසේ ලබාගත් ධර්ම ඥානය ඇසුරින් නුවණ මෙහෙවා සත්පුරුෂ භූමියට පැමිණෙන්නට ශ්‍රාවකයන්ට වාසනාව ලැබෙනවා. සත්පුරුෂ භූමියටපත් ශ්‍රාවකයන් තුල පළමුව පිහිටන්නේ කෙලෙහි ගුණයි. කෙලෙහි ගුණ දන්නා භව සත්පුරුෂ භූමිය හඳුන ගන්නා සලකුණ වේ. ඒ සඳහා බාහිරින් ලැබෙන සද්ධර්ම ශ්‍රවණය පිනිස කල්යාණ මිත්‍ර සේවනය අතිසයින්ම උපකාරී වෙනවා. අභ්‍යන්තරව ඇති යෝනිසෝ මනසිකාරයේ නම් වූ නුවණින් විමසීම අතිසයින්ම උපකාරී වෙනවා. මෙසේ අභ්‍යන්තර බාහිර හේතුකාරක ධර්මයන්ගේ සමෝදානෙන් සත්පුරුෂ භූමියටපත් ශ්‍රාවකයා පෘ탁ජන භාවයෙන් අතමිදී ආරි ශ්‍රාවක භාවයටපත් වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයට මේට වෙනස්. උන්වහන්සේලාට සද්ධර්ම ශ්‍රවණය නොලැබේ. සමතය භාවනාව දියුණු කරගත යුතු ආකාරය හෝ ස්කන්ධ ධාතු ආයතන විමසමින් විදර්ශනා ප්‍රඥාව දියුණු කරගත හැකි ආකාරය හෝ සවිස්තරව පෙන්වා දෙන කලන මිතුරන්ගේ ඇසුර එකලට නෑ මෙහිදී සිදුවන්නේ බාහිර උපකාරයකින් තොරව ස්වකීය ප්‍රඥාව දියුණු වීමයි මේ සඳහා පුණ්‍ය මහිමයෙන් සකස් වූ නුවණින් විමසීමේ හැකියාව නිසකවම උපකාරී වෙනවා කග්ගවිසාන සූත්‍රයේ ඇතුළත් හත්වෙනි ගාතාවට අදාළ කතා ප්‍රවෘතියයි. අද අපි කතා කරන්නේ එක්තරා අවධියක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. මොහුට එක පුත් කුමරෙක් හිටියා. ඉතින් මේ රජතුමා ඒ පුත් කුමරාට අසීමිත ආදරයක් දක්වන්නට පටන් ගත්තා. මේ කුමරා නොදැක නොසිටිය හැකි තරමට දරු සෙනෙහය ලියලා තිබුණා. ඒ රජතුමා බොහෝ විට ආහාර ගන්නේ, වාසය කරන්නේ, නිදාගන්නේ මේ පුත් කුමරා සමගයි. ඒ නිසාම රජතුමාට ඒක පුත්තික බඹදත් රජු යන නම පටවැඳුණා. එනම් එකම දරුවෙක් සිටින බඹදත් රජා යන්නයි දිනක් රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. එදා පුත් කුමරාට මාලිගයේ රැඳී සිටින්නට අවශ්‍ය වුණා. ඒ නිසා පිය රජු සමග උයන් කෙලියට ගියේ නෑ. රජතුමා සංකාවෙන් වගේ උයන් කෙලියට ගියේ. රජතුමාට කිසි සතුටක් තිබුණේ නෑ. ඒ නිසාම පුතු පැමිණියේ නැති සංකාව මගහැර ගන්නට රජතුමා ඇත්ති පදමට මද්දපානය කළා. එනිසාම කුමරුව අමතක වුණා. ඔය අතරේ මාලිගයේ සෙල්ලම් කරමින් සිටි පුත් කුමරා හදිසියේ අසනීප වුණා. අසාධ්‍ය වුණා. රාජකීය වෛද්‍යවරුන් කැඳව ප්‍රතිකාර කරන්නට උත්සාහ කළත් අසාර්ථක වුණා. මිය ගියා. ඇමතිවරු කලබල වුණා. හරි වැඩේ. දැන් අපි මොකද කරන්නේ? රජ්ජුරුවන් වහන්සේ මේ විපතට කොයි ආකාරයකින් මුහුණ දෙයිදයි කාටනම් කිව හැකිද? රජ්ජුරුවන්ට තමාගේ net සංගලවන් පිය පුත්‍ර රත්නය මේ අයුරින් මලකඳක් ලෙස දකින්නට ලැබුණොත් ලැබුණහොත් මක් වේවිද? හදවත පැලී ආවිද? සිහි විකල් වේවිද? උමුතු වේවිද? එතකොට ප්‍රධාන පුරෝහිත බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ඇමතිවරුනි අපට කරන්න තියෙන එක දෙයයි. අපි රජතුමාට මේ නොදන්වා සිටිමු. මේ දැනගතහොත් කුමක් වේවිදයි කිව නොහැකි. ඒ නිසා රජතුමාට නොදන්වාම කුමාරයාගේ ආදාන කටයුතු අවසන් කරමු. ඉන්පසු පුරෝහිත බ්‍රාහ්මණය ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස් වුණා. අගබිසව ප්‍රධාන කුලංගනාවන් රැස් වුණා. රජතුමාගේ ජීවිතය බේරා ගැනීම පිණිස කළ යුතු දේ ගැන කැඹුරින් සාකච්ඡා කළා. කිසිවෙකුටත් මේ ගැන සිතාගත නොහැකි. රජතුමා එතරම්ම තම පුත් කුමාරයාට වසඟව සිටියා. රජතුමාගේ ජීවිතයේ රැක ගැනීම රජතුමාගේ ජීවිතය රැක ගැනීම උදෙසා දරුවාගේ මුතු ශරීරයේ නොපෙන්විය යුතුයයි පැවසූ පුරෝහිත බ්‍රාහ්මණයාගේ තීරණයට එකඟ වෙන්නට සියල්ලන්ටම සිද්ධ වුණා. ඒ නිසා සියලු දෙනා හැඬු කඳුලෙන් යුතුව පුත් කුමරුගේ අවසන් කටයුතු සිදු කළා. උද්‍යාන ක්‍රීඩාවට ගිය රජතුමා එදා බොහෝ වේලාවක් උයනේම ගත කළා. දිගින් දිගටම මද්දපානය කළා. සවස් වෙද්දී රජතුමා පැමිණ කෙලින්ම සිරියාන් ගබඩාවට ගොස් පුත් කුමරා සිහි නොකොට නිින්දට බැසගත්තා. දෙවෙනි දවසේ සුවඳ පැනින් ස්නානය කොට ආරා ආහාර අනුභව කරන වෙලාවෙහි පුත් කුමරාව සිහි වුණා. ඇමතිවරුනි කෝ කුමාරයා ඊයේ දවස පුරාම මට කුමාරයාව දකින්නට ලැබුණේ නැහැ. වෙනදට මාලිගයේ පුරා දුවපෙන ඇවිදින හඬ ඇසිනවා. අද කිසිවක් නොඇසී කුමාරයා වෙන තැනක සිල්ලමින් කල් ගෙවනවවත් කමක් නැහැ. ඉක්මනින් කුමාරයාව ගෙන එන්න මගේ අතින්ම මගේ පුතුට බත් කවන්නට ඕන. ඇමතිවරු බිම බලාගත්තා. බිසවුන් වහන්සේ තිරයට මුවා වී කඳුළු වැකුණු මොහොනින් රජතුමා දෙස බලා සිටියා. සියලු දෙනා නිශ්ශබ්ද වුණා. මොහොතකට මුළු මාලිගාවම කුළු වී ගියා. ආයිමත් රජතුමා කතා කළා. මොකෝ මේ? ඇයි? කුමාරයා කොහෙවත් ගියාද? මොකද නිසබ්ද? සියල්ලන්ටම මෙම ශෝකජනක ප්‍රවෘතිය හදවතේ දරා සිටින්නට බැරුව ගියා. එසැනින්ම සියලු දෙනා හඬා වැටුණා. බිසවුන් වහන්සේ පැමිණ රජතුමා පාමුල වැටි වැළපෙන්නට පටන් ගත්තා. රජතුමා අන්තමන්ද වුණා. net විදහාගෙන වටපිට බැලුවා, තැති ගත්තා. කිසිවක් තේරුනේ නැහැ. ඇයි මේ? ඇයි මේ වැළපෙන්නේ? මොකද උනේ? ඔව් කියන්න. මොකද උනේ? දේවයන් වහන්සේ අපේ රත්තරන් පුත් කුමරා ඊ අභාවයටපත් වුණා. අපට උහුලගන්න බෑ සිත් වේදනයි. ඔබ වහන්සේ අපේ පුත් කුමරාට දැක්වූ අසීමිත ආදරය නිසා එකවරම මේ කාරණාව අපි කිව්වේ නෑ. පුත්කුමරාමිය කියා ඊයේ මා දාහණය කටයුතු කළා. අනේ දේවියනේ. අනේ දෙවියනේ. මෙවැනි දෙයක් ඔබ අපි කොහොමද ඉවසන්නේ? ඔබ වහන්සේට මෙය උසුලන්නට නොහැකි වුවහොත් කරදරයකට පත්වේවි යන අදහසිනුයි මෙතෙක් වෙලා නොකිය සිටියේ. ඔබ වහන්සේට ඇති ආදරය නිසාමයි අප අපි නොකිය සිටියේ. රජතුමා දැස පියාගත්තා. හිත හදාගන්නට මහන්සි ගත්තා. හදවත පෙළී යන තරම් දරුණු වූ දරු ශෝකයක් ඉස්මතු වෙවි ආවා. සම්මස්නහර ඇට ඇට මිදුළු රිදුම් කන වේදනාවක් පැන නැංගා. රජතුමා දෙටි ආයාසයෙන් ඒ මැඩගත්තා. රජතුමා ශෝකයේ මඩින්නට වෙරවඩති. ඇඟ මවිල් කිලින් වී යන අයුරු හැමෝම බලා සිටියා. රජතුමා ඇසෙරියේ නෑ. බොහෝ වෙලාවක් ඒ ඉරියව්වේම සිටියා. ජීවිතය යනු ඇති වී නැති වී යන දෙයක් බව තීරුම් ගන්නට රජතුමා මහන්සි ගත්තා. ක්‍රමක්‍රමයෙන් වේදනාව තුනී වී ගියා. සෝකය අඩු වී ගියා. කායික මානසික අපහසුතා සංසිඳී ගියා. සිත එකඟ වී ගියා. රජතුමාට සිතෙන්නට පටන් ගත්තා. ඔව්. මරණයට පත්වීම උපන් මොහොතේ සිටම තියෙන එකක්. මේ ධර්මතාවක් උපන් සත්වයාට මේන් මිදෙන්නට පිළිවෙලක් නැහැ. ඉපදීම ඇති කල්හි ජරා මරණ තියෙනවාමයි. උපදින්නේ මක් නිසාද? උපන් සත්වයා තුල පැහැදිලි විවිධත්වයක් තියෙනවා. මේ සත්වයා ඉපද සිටින්නේ ඒකාකාරී ලෙස නොවේ. මෙයට හේතුව තම තමා තුල සකස් වූ කර්ම විපාකයන්ගේ වෙනස්කම බව පැහැදිලියි. භවය ඇතිකල්ලි ඉපදීම සිදුවේ. භවය හටගන්නෙමක් නිසාද? කෙනෙක් තුල උපතක් පිණිස කර්ම සකස් වෙන්නේ යමකට සිර වී සිටි විටයි. උපාදානය ඇති විටයි. එසේනම් උපාදානය ඇති කල්ලි භවය ඇත. මේ අයුරෙන් මේ ඇති කල්ලි මේ ඇත යන ධර්මතාවයත් මේ උපදින විට මේ උපදී යන ධර්මතාවයත් වැටහෙන ආර්ය න්‍යාය රජතුමාට අවබෝධ වෙන්න පටන් ගත්තා. එමෙන්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා යම් දෙයක් ඇද්ද? ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵලද නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බව රජතුමාට අවබෝධ වුණා. මේ නැති කල්ලි මේ නැත යන ධර්මතාවත් මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වේ යන ධර්මතාවත් රජතුමාට අවබෝධ වුණා. රජතුමා තුළ සමාධියත් ප්‍රඥාවත් මැනවින් වැඩි කියා. ලොවේහි පැවැත්ම තුළ තිබෙන්නේ ආස්වාදයට මුලා වී සිටීම නිසා ආදීනව වෙනදගෙන සිටීම බව මැනවින් පසක් වී ගියා. ආස්වාදේනොත් ආදීනවේනොත් නිදහස් වීම පිණිස අවබෝධයෙන් මේවා අත්හල යුතු බවත් රජතුමාට පසක් වුණා. අවබෝධයෙන්ම කලකිරීම ඇති වුණා. විරාගය ඇති වුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකලෙස් වුණා. අරහත්ත්වයටපත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. රජතුමා තුල ඇති වූ මේ වෙනස එකවරම හඳුනා ගන්නට කිසිවෙකුටත් බැරි වුණා. හැබැයි රජතුමා සෝගයේ සංසිඳුවාගත් බව හැමෝටම පැහැදිලි වුණා. සියලු දෙනාම පුදුම වුණා. අසීමිත දරු සෙනෙහසකින් වෙලී සිටි රජතුමා අතිශයින්ම දක්ෂ අයුරුයි. ශෝක හුල ඉවත් කරගත් අයුරු දකින විට පුදුම නොවී සිටින්නේ කොහොමද? ඊටමත් සාන්තිරියවකටපත් වුණා. මොහොනේ තිබූ ශෝකාකූල බව නැත්තටම නැති වුණා. සංසුන් වුණා, තැම්පත් වුණා. බිසවුන් වහන්සේ ආදරෙන් රජතුමාව ඇමතුවා. අපගේ පින්වත් මහරජුරුවන් වහන්සේ ජීවිතය ඔහොම තමයි. අපි කොතරම් ආදරය කළත් වෙනස් යන දේ වෙනස් යනවාමයි. මේ බරණස් නගරයේ කොතරම් පොඩි දරුවන් මිය යනවද? අපේ පුතුටත් සිදු වූයේ දේම නොවේද? ඒ නිසා රජතුමනි ඒ ගැන මුසුප්පු නොවි වැඩවසන සීක්වා ඔබ වහන්සේගේ සිත් වේදනා සංසිඳ වීම පිණිස අපි සියලු දෙනාම හැම කැපවීමක්ම කරන්නෙමු. පින්වත් නැගිනිය වෙනස් වෙන සියල්ල වෙනස් වී යාම ධර්මතාවයක්. ඒ ලෝක ස්වභාවයක්. ලෝක ස්වභාවයට අයත් ඒ ආසාවෙන් පිළි අරගෙන දුක් විඳින්නේ අපිමයි. මට වැටහුණා. හොඳින්ම වැටහුණා. මේ ලෝක ස්වභාවයෙන් මං දැන් නිදහස්. බිසවුන් වහන්සේ බියටපත් වුණා. net විදහා ගත්තා. කඳුළු පුරව ගත්තා. මුව ආයා ගත්තා. වටපිට බැලුවා. ඇය තුල ඒ වෙනස ඇති වුණේ මක් නිසාද යන්න තීරුම් ගැනීමට ඇමතිවරුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ඇමතිවරු ඉදිරිපත් වුණා. පින්වත් රජුරුවන් වහන්සේ මේ ඉන්නේ නැගිනියක් නොවේ. ඔබ වහන්සේගේ බිසවුන් වහන්සේය. පින්වත් රජුරුවන් වහන්සේ සිහිය උපදවා ගන්නාසේක්වා. පින්වත මා තවදුරටත් රජෙක් නොවේ. මට මේ සියල්ල අකබයි. මගේ ලෝකයට මේ කිසිවක් අයිති නැහැ. මගේ ලෝකයට අයත් එක දෙයක් තියෙනවා. එනම් මේ සියල්ලෙන් අත මිදී ගිය බවයි. නිදහස් වී ගිය බවයි විමුක්තියටපත් වූ බවයි දුක ශෝකය වේදනාව වැළපීම බිය තැති ගැනීම කම්පාව කඳුළු සැලීම යන සියල්ලෙන් මන් දැන් නිදහස් ඒව මට අයිති නෑ ආදරය සෙනෙහස ළඹදියාව ආදී කිසිවක් මට අයිති නෑ ඇලින ගැටෙන කිසිවක් මා සිතේ නොරැඳේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ කතා කරන්නේ මුනිවරයෙකුගේ දෙයක් මිස රජෙකුගේ දෙයක් නොවේයි. ඊයේ උදය උද්‍යාන ක්‍රීඩාවට ගොස් ඔබ වහන්සේ ඇති පදම් මදුවිත පානය කළා. සිහිනුවණින් තොරව සිටියා. අද දරු ශෝකයෙන් ඔබ වහන්සේගේ හදවත දෙදරා ගියා. ඒ මොහොතේම ඔබ වහන්සේ මුනිවරයෙකුගේ බස් දෙපලන්නේ කෙසේදයි අපි නොදනිමු. පින්නත ඇත්ත. ඒ සියල්ලම ඇත්ත. ඊයේ සිදු වූ දේ අතීතයට ගියා. අද සිදු වූ දේද අතීතයට ගියා. නමුත් මුනිවරයෙකුගේ බස් තෙපලන මා තුල යම් වෙනසක් ඇත. ඒ මට තවමත් දැනෙනවා. ඒ විස්තර කරන්නට මම නොදනිමි. නමුත් ඒක එක් දෙයක් දනිමි. මා තුල කිසි කලබලයක් නැහැ. නොහැටීමක් නැහැ. කිසි මුලාවීමක් නැහැ. මෝහයක් නැහැ. වෙනස් වෙන ලෝකයේ හොඳින් හඳුනගෙනයි මා ඉන්නේ. මා කම්පා නොවි සිටින්නේ සිහි මුලාව නොව සිහිනුවන වැඩිම නිසාමයි. දේවයන් වහන්සේ සිහිනුවන වැඩි ගොස් විමුක්තිය කරා යන්නේ ශ්‍රමණයන් වහන්සේලායි. පච්චේක බුද්ධ නමින් උන්වහන්සේලා ප්‍රසිද්ධයි. උන්වහන්සේලා කෙස්රැවුල් බාහා කසාවද්දරා පාත්‍ර ඇතුවයි සිටින්නේ. දේවයන් වහන්සේ ඔබ වහන්සේ එයට විනස් බව දන්නාසේක්වා එවිට රජ වේසයෙන් සිටිපසේ බුදුරජාණන් වහන්සේ අතින් හිස පිරිමැත්තා සලු පිලි දෙස බැලුවා සැනකින් කිස් රැවුල් අතුරු දහන් වුණා රාජකීය වස්ත්‍ර අතුරු දහන් වුණා කසාවත් පෙර වුණා පාත්‍රයක් අත රැඳුණා උන්වහන්සේ මිහිරි සොරේ මෙම ගාථා වදාලා කිද්ධාරති හෝති සහාය මච්චේ පුත්තේ සුච විපුලං හෝති පේමං පිය විප්පයෝකං ච jigucch manu eko chare kagga විසාන කප්පෝ යහළු මිත්‍රයන් අතර සිටිති කෙලිසෙල්ලමටයි සිත ඇදී යන්නේ කාම සැපයටමයි සිත ඇදී යන්නේ දරුවන්ට මැදි වී සිටිති දාරක ප්‍රේමයමයි බලවත් වී යන්නේ ඒ හේතුවෙන් Tamanට ප්‍රිය වෙන දේ අහිමි වී ගිය විට ශෝක හුලෙන් පහර කන්නට වෙනවා මං එයට කැමති නෑ. මට එය පිළිකුල්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු අසිරිමත් පසේ බුදු පෙළහැර පතුරන සිව් දිසාවට මෙත් ගුණය නිති ලදයම් කිසිවකින් තුටුවන සිත පැවති සියලු කරදර මැද තැති ගැනීමක් නැතිවම හුදකලාවේම දිවි ගෙවයි හේ තනියඟකින් යුතු කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳව කරනු ලබන අතිශයින්ම දුර්ලභ චරිතාපදානයන් ගැන සිත පහදවා ගැනීමෙන් පවා අපට පින් රැස් කර ගන්නට පුළුවනි. පසේ බුදුවරයන් වහන්සේලා ගැන රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්නට හැකි. ආකාරයට නුවණ මෙහෙවීමට අප දක්ෂ විය යුතුයි. ඒ සැබවින්ම අපගේ සසර ගමනට මහෝපකාරී වනු ඇත. මේ කතාවේ සඳහන් වන්නේද පසේ බුදුවරයන් වහන්සේ නමකගේ විස්තරයයි. කග්ගවිසාන ගාථා දේශනාවට අයත් අටවන ගාථාවෙහි සඳහන් වෙන පසේ බුදුරයන් වහන්සේගේ ප්‍රවෘතියයි අපි දැන් දැනගන්නේ. මේ මහා භද්‍ර කල්පයේ තුන්වැනිව පහළ වූයේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එකල මිනිසුන්ගේ ආයුෂ වසර 20000ක්ව තිබුණා. බොහෝ පිනිතියන් කසු බුදු සසුනේ පැවිදිව සරණ සිල්ලී පිහිටා පිං රැස් කරගත්තා. එක්තරා යහළුවන් පස් දෙනෙක් ඇත කසුක් බුදු සසුනේ පැවිදි වුණා. ඊ타මත් ආදර ගෞරවයෙන් යුතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ශ්‍රී සද්ධර්මයට සරණ ගියා. ශ්‍රාවක සංගරුවනත් සරණ ගියා. සීල සම්පත්තේ පිහිටියා. පිළිවෙත් පිරුවා. නමුත් මේ පින්වත් ස්වාමින් වහන්සේලා නිවන් අවබෝධ කරගන්නේ කරන්නේ පච්චේක බෝධියෙන් බව උන්වහන්සේලා දැන සිටියේ නැහැ. ප්‍රාර්ථනාවන්ට සීමා කොට වාසය කළේ නැහැ. අද අදම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි යන අවංක අදහසින් මහානතම් පිරුවා. ගතපච්චාගත වතක් පිරුවා. නමුත් උන්වහන්සේලාට ජීවිතයේදී මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්නට බැරි වුණා. 20000ක් අවුරුදු මහානදම් පුරද්දී පවා මාර්ගඵල අවබෝධයක් නොලැබී යාම පිළිබඳව උන්වහන්සේලා පසුතැවුනේ නැහැ. ඊටමත් සතුටින් සරණ සිල් ආරක්ෂා කළා. ධර්මයේ හැසිරුණා. ධර්ම අවබෝධය කිරීමේ අදහස වෙනස් කරගත්තේ නැහැ. එනිසාම උන්වහන්සේලා තුල සසරේ රැස් කරගෙන පුණ්‍ය ධර්මයන් බලවත්ව මෝරා ගියා. එසේ බලවත් වූ පුණ්‍යානුභාවයෙන් යුතුව දෙව්ලොව උපන්නා. වසර දහස් ගණනක් දිව්‍ය සැප විඳිමින් දෙව්ලොව වාසය කළා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙන්නට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇති වුණා. ඒ යුගයේදී අර දෙව්ලොව උපන් දිව්‍ය පුත්‍රයන් පස් දෙනා දෙව්ලොවින් චුත වුණා. ජේෂ්ඨ දිව්‍ය පුත්‍රයා බරණස් රජ පවුලේ උපන්නා. අනෙක් දිව්‍ය පුත්‍රවරුන් ප්‍රාදේශීය රජ පවුල්වල උපන්නා. සසරේ රැස්කල පිනට අනුව ප්‍රාදේශීය රජ පවුල්වල උපන් රජකුමාරවරුන් යහළුවන් බවට පත් වුණා. මෙහි යාළු රජවරුන් හතර දෙනා කැමැති වූ රාජ්‍ය උත්සව ප්‍රිය සම්භාෂණ මදුපානෝත්සව ආදී කාමරතියෙහි ඇලීම නොවේ හුදකලා පරිසරයට ආසා කිරීමයි. මොවුන් සිත්කලු උද්‍යාන බලන්න යනවා. වනාන්තර බලන්න යනවා. ගල් තලාවල වාඩි වී ඉන්නවා. මොවුන් තුල ක්‍රමක්‍රමයෙන් රාජ සැපෙහි ඇල්ම අඩු වුණා. බණ භාවනාවට යොමු වුණා. දැන් මේ හතර දිනාම වරින් වර එකතු වෙන්නේ භාවනා කිරීමටයි. තම තමන්ගේ මාලිකාවන්හි උඩුමහලට යන මේ රජවරු දිගටම භාවනා කරන්න පටන් ගත්තා. පුණ්‍ය මහිමය නිසා කිසි අපහසුවකින් තොරව චිත්ත සමාධිය වැඩුණා. ප්‍රඥාවත් වැඩුණා. සමත විදර්ශනා භාවනාවන් මොහුකුරා ගියා. හතර දිනා වෙන වෙනම හුදකලාවේම චතුරාරි සත්‍ය අවබෝධ කළා. නිකලස් බවටපත් වුණා. පසේ බුදුවරයන් වහන්සේලා බවට පත් වුණා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා සිව්නම හිමාලයේ නන්ද මූලික පර්වතයට වැඩියා. එහි ගුහාවල සමවත් සුවයෙන් කල් කිව්වා. දිනක් උන්වහන්සේලා තම තමන් පැමිණි සසර ගමනේදී කරන ලද පින් මෙනෙහි කළා. එසේ අතීත භවයන් මෙනෙහි කරන විට කසුබ් බුදු සසුනේ මිතුරන් පස් දෙනෙක්ව එකට මහානදම් පිරූ අයුරු දැනගන්නට පුළුවන් වුණා. දැන් හතර දෙනෙක් එක් වී සිටිනවා. පස්වැනියා ඉන්නේ කොහේදයි විමසා බැලුවා. ඔහු තමා සියල්ලන්ගෙන්ම ජේෂ්ඨයාව සිටියේ. දැන් ඔහු බරණස් නුවර රජබවට පත් වී දැහැමින් රාජ්‍ය කරනවා. බරණස් නුවර රජතුමාට මෑතක සිට බලවත් ප්‍රශ්නයක් ඇති වුණා. එනම් රාත්‍රී මධ්‍යම යාමේ තුන් වරක්ම බියටපත් වී අවදි වීමයි. ඒ විට මේ රජතුමා නිින්දෙන් කෑ ගසනවා. ඇතැම් විට උඩුමහලට දුවගෙන යනවා. රජතුමා මේ හේතුවෙන් බලවත් පීඩාවක් වින්දා. හිතට කිසි සතුටක් තිබුණේ නැහැ. නමුත් කාටවත් කියන්න විදියකුත් නැහැ. හිතේ තිරපාගෙන සිටියා. සුවදායක නිින්දක් නොමැති නිසා රජතුමාගේ මුහුණේ වෙනසක් ඇති වුණා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා දැක්කා. පින්වත් රජුරුවන් වහන්සේ. දැන් දින කීපයක් තිස්සේ මම ඔබ වහන්සේගේ මුව මඩලේ ඉරියව් පිරික්සා බැලුවා. ඒට හේතුුනේ වෙනදා තිබුණු ප්‍රීතිමත් සැපදායක සෝභා සම්පන්න බව නැති වී ඇති බව මට පෙනී කිය නිසා. ඔබ වහන්සේගේ මුව මඩලේ කිසියම් වෙහෙස කර බවක් පෙන්වු කරනවා. පින්වත් රජුරුවන් වහන්සේ ඔබ වහන්සේට කිසියම් චිත්ත පීඩාවක් තිබෙනවද? වේදනාකාරී කරුණක් තිබෙනවද? ඔබ වහන්සේ සුවසේ සැතපෙනසේක්ද? ආචාර්ය පාදේ නිමා මෙතික් සංගවාගෙන සිටි කරුණක් ඔබ සොයාගත්තා. ඔබගේ ප්‍රකාශයේ කිසියම් සත්‍යයක් තිබේ. මාහට දැන් කලක් තිස්සේ සුව නිින්දක් නැහැ. රාත්‍රී මධ්‍යම යාමේ කිසියම් මත්භූත බියජනක දෙයකින් තුන් වතාවක් අවදි වෙනවා. ඇතැම් විට මට කෑ ගැස්සෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී මා උඩුමහලට දුව යනවා. මේ කිසියම් රෝගයක්දයි මට නොඇතෙහි. එතකොට පුරোহিত බ්‍රාහ්මණය නළල් රැන් යන්වා ගත්තා. තඹවන් රැවුල් අතින් පිරිමදින්නට පටන් ගත්තා. උගුරේ රැල් බුරුල් හරින්නට පටන් ගත්තා. රජ්ජුරුවන් වහන්සේ මේ ගැන කල්පනා නොකරන සීක්වා මා අපගේ වේද ශාස්ත්‍රය අනුව සිදු වී ඇති කාරණාව වහා සොයා ගන්නම්. ඇතැම් විට බලවත් ග්‍රහ කෝපයක් වෙන්නට පුළුවනි. ඒ රාක්ෂිතකයක් වෙන්නට පුළුවනි. සමහර විට බලවත් ග්‍රහ මාරුවක් නිසා ඇති වූ දරුණු දෙයක් වෙන්නටත් පුළුවනි. කෙසේ වෙතත් මේ සියල්ලේ සත්‍ය ස්වභාවයත් මෙයට කළ යුතු නොවරදින ප්‍රතිකාරයත් ඔබ වහන්සේට මා හෙට දවස තුලම දැනුම් දෙන්නම්. පුරෝහිත බ්‍රාහ්මණයාට කිසි කරුණක් සොයා ගන්නට නොහැකි වුණා. ඔහු සිටුවේ බොහෝ වියදම් කොට සතුන් මරා මහා යාගයක් කළ විට රජතුමාගේ ප්‍රශ්නේ විසඳෙන බවයි. ඔහු පසුවදාම රජමාලිගයට ගොස් රජතුමාට සැලකලා. පින්වත් රජුරුවන් වහන්සේ මා ඊයේ කළ ප්‍රකාශය අනුව කරුණ සොයා බැලුවා. ඔබ වහන්සේගේ ජීවිතයට බලවත් අන්තරායක් තියෙනවා. ඔබ වහන්සේගේ රාජ්‍යයට බලවත් අන්තරායක් තිබෙනවා. මෙය විසඳීම පිණිස සුබ නැකතක් පලා යාගයක් කළ යුතුයි. ආචාර්ය පාදයන් වහන්සේ ඊතා මැනවි ඊතා මැනවි කෙසේ හෝ මේ ප්‍රශ්නෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා ඔබ කරන ඕනෑම යාගයකට මා සූදානම්. එසේනම් රජුරුවන් වහන්සේ මෙතෙක් ගණනක් ඇතුම් මට ලැබේවා. අසුම් මට ලැබේවා. ගවයින් මට ලැබේවා. එළුවන් බැටළුවන් ඌරන් කුකුලන් මට ලැබේවා. මෙතෙක් පමණට රන් රිදී මාණික්ක මට ලැබේවා. මා ඔබ වහන්සේට සදාකාලික රැකවරණේ ඇති වූ උදාර වූ යාගයක් කොට සෙත් පතන්නම්. දැන් යාගයේ පිනිස සියලු කටයුතු ලහිලහියේ සූදානම් වෙනවා. අති විශේෂ වූ සුබ මුහුර්තයකින් රාජාංගනෙහි යාග කනුව සිටිව්වා සිය ගණන් සතුන් යාගයේ පිණිස එක් රැස් කරන්න පටන් ගත්තා. රාජාංගණය පුරා සතුන්ගේ හඬින් ඒක නින්නාද වී ගියා. බවුම් වඩමින් සිටි පසේ බුදුවරයන් වහන්සේලා තමා සමග පිළිවෙත් පිරූ තම වැඩිමාළු ශ්‍රමණයන් වහන්සේ දැන් රජෙක් වී කරගන්නට යන විපත තුඩුව අහෝ අපගේ සහෝදර වූ බරණස් රජතුමා සත්ව ඝාතනයේ කොට මහා යාගයකට සූදානම් වෙනවා මේ අනතුර සිදු වුවහොත් මොහුටත් විමුක්ති සාධනය පිණිස ඇති වාසනාවට බාධා වෙන්නට පුළුවනි. එයට පෙර ඔහු රැකගත යුතුය. එදා රජතුමා සීමැදුරු කවුළුවෙන් යාගයේ පිණිස කටයුතු සූදානම් වන අයුරු බලමින් සිටියා. එවේලේ රාජාංගනේ සාන්තිරියවෙන් යුතුව පාත්‍ර අතතිව පිණිසු ගාවඩින ශ්‍රමණයන් වහන්සේලා සිව් නමක් දකින්නට ලැබුණා. උන්වහන්සේලා දුටු සැනින්ම රජුගේ සිතේ මහත් සෙනෙහයක් හටගත්තා. ගෞරව ආදරයක් හටගත්තා. විශ්වාසයක් හටගත්තා. රජතුමා උන්වහන්සේලාව මාලිකයට වඩම්වා ගත්තා. ආසනවල වඩා හිඳුවා. දානෙන් පූජා කරගත්තා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේලා ගිරියව් ඊටමත් සාන්තයි. ඔබ වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ප්‍රියජනකයි. ඔබ වහන්සේලාගේ සිතෙහි ඇති පිවිතුරු බව බාහිරටත් දැනෙනවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ මං කැමතියි. ඔබ වහන්සේලාගේ නම් දැනගන්න. ප්‍රිය රජුරුවන් වහන්සේ අපි සතර දෙනාම සිව් දිසා නමින් හැඳින්වුවාට කමක් නැහැ. සිව් දිසා ඇත්තෙන්ම ශ්‍රමණයන් වහන්සේ එහි තේරුම මොකද්ද? ප්‍රිය මහරජුරුවන් වහන්සේ උතුරු නැගෙනහිර දකුණු බටහිර යන මේ සිව් දිසාව තුළ අපිට බයක් හෝ තැති ගැනීමක් හෝ ඇති වෙන කිසි කරුණක් නොපෙනෙන නිසයි සිව් දිසාව නමින් අපව හඳුන්වන්නේ. පින්න ශ්‍රමණයන් වහන්සේ සිව් දිසාව තුල බිය තැති ගැනීම ඇති නොවන්න හේතුව කුමක්ද? ප්‍රිය රජුරුවන් වහන්සේ අපි මෛත්‍රී භාවනාව කරනවා. කරුණා භාවනාව කරනවා. ආනෝන්ගේ සැපෙහි සතුටු වීම නම් වූ මුදිතා භාවනාවත් කරනවා. ලෝක සත්‍යයා තම තමන්ගේ කර්මානුරූපව උපත ලැබූ බව සිහිකොට උපේක්ෂා භාවනාවත් කරනවා මේ නිසයි අපට කිසි දිශාවකින් බයක් හට නොගන්නේ මෙසේ පැවසූ පසේ බුදුවරයන් වහන්සේලා සිව්නම ආපසු වැටියා රජතුමාගේ සිතේ මේ මෙත් සිත පැතිරවීම ගැන ඇසූ කරුණු දෝංකාර දුන්නා. රැව් පිළිරෙව් දුන්නා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්ත. මේ ශ්‍රමණයන් වහන්සේලා පැවසූ කරුණ ඊටාම සාධාරණ පදනමක් තියෙනවා. අප තුල මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා යන භාව ගුණයන් වැඩි තියෙනවා නම් කිසි කෙනෙකුට බයක් හටගන්නේ නැහැ නෙවෙයි. දැන් මේ සතුන් මරණ බියෙන් තැතිගෙන හඬ නගනවා, වැළපෙනවා. බොහෝ දිනෙක දඬුවමට බියෙන් කඳුළු වැගුණු මුහුණින් යුතුවයි යාගයේ උදෙසා සේවය කරන්නේ. හැමෝගෙම සිත් තුල තියෙන්නේ බයක්, තැති ගැනීමක්. මගේ ප්‍රශ්නයට විසඳුමක් හැටියටයි පුරෝහිත බ්‍රාහ්මණතුමා පැවසුවේ සතුරන් මරා බිලි පූජා කොට යාගයක් කළ යුතු බවයි. මේ බිලි පූජාව නම් මෛත්‍රියෙන් යුක්තව කළ හැකි දෙයක් නොවේ. බලාගෙන ගියාම සත්‍ය ප්‍රකාශුනේ අර ශ්‍රමණයන් වහන්සේලාගෙන් විතරයි. පිරිසිදු බවක් සෙවිය යුත්තේ පිරිසිදු බවක් තුලින්මයි. වේදේ උගන්වන පිළිවෙතට නම් පිරිසිදු බව සොයාගත යුත්තේ අපිරිසිදු බව තුලිනුයි. නමුත් අපිරිසිදු බවකින් පිරිසිදු බවක් ලැබෙන්නේ ලැබෙන්නට කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මමත් මෙත් සිත වඩන්න ඕන. වෛර, තරහ, පලි ගැනීම ආදීන් ඉවත් වෙන්න ඕන. අනුන්ගේ දුක දැක උණු වෙන හදවතක් ඇති කරගන්න ඕන. හැම දිනාගේම සැපය ඔවුන් ළඟ নিরතුරුව පැවතීවා කියන මුදිතාව ඇති කරගන්න ඕන. මධ්‍යස්ථභාවය ඇති කරගන්න ඕනේ. ඉතින් රජතුමා බ්‍රහ්ම විහාර භාවනාවන් වඩන්න පටන් ගත්තා. ටිකෙන් ටික රජතුමාගේ සිත තුළ අර සතුන් කෙරෙහි මහත් දයානුකම්පාවක් ඇති වුණා. සෙනෙහසක් ඇති වුණා. පුරෝහිත බ්‍රාහ්මණයා කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා. ඔහු කලේ වේදේ සඳහන් අන්ධ විශ්වාසයෙන් ප්‍රකාශ කිරීම පමණයි. ඔහුට පවා මේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හැමදෙනා කෙරෙහිම රජතුමාගේ සිතේ අනුකම්පාව හටගත්තා. පුරෝහිත බ්‍රාහ්මණයක් හැඳෙව්වා. බවත් ආචාර්ය පාදේනි සැබෑ යාගේ කුමක්දයි මට දැන් වැටහි මා මේ සතුන් කෙරෙහි හොඳින් බලා සිටියා ඔවුන් බියටපත් වී සිටිනවා තෙති ගැනීමටපත් වී සිටිනවා මරණ බයෙන් මල මූත්‍රා පහවෙමින් තියෙනවා වේවිලා සිටිනවා යාගයට උදව් වෙන කිසිවෙක් තුල ප්‍රීති චිත්තයක් දකින්නට නොලැබේ එනිසා ආචාර්ය පාදේනි මා අලුත් යාගයක් සොයාගත්තා ඒ ආගය ඔබටත් මටත් අපි හැමෝටම බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. එනිසා ආචාර්ය පාදේනි යාගයේ වෙනුවෙන් ඔබට ගෙවිය යුතු යම් මුදලක් ඇද්ද? මා ඒ මුදල ගෙවීම පිණිස අනකලා. මං අලුත්ම යාගයක් කරනවා. මේ සියලු සතුන් මං නිදහස් කොට යවනවා. මේ සියලු සත්වයෝ සුවසේ නිල් තන බුදිත්වා සිහිල් පෙන් පානීය කොට පවස නිවා ගනිත්වා මේ සතුන්ගේ සිරුරු කරා සිහිලල් පවන් වැද ගනිත්වා රජතුමාගේ මේ තීරණය නිසා සියලු දෙනාම සතුටටපත් වුණා දෙවියනු සතුටටපත් වුණා රජතුමා උඩුමහල් තලයේ සිට භාවනාව දියුණු කළා ටිකෙන් ටික සමාධිය බලවත් වුණා ධ්‍යාන උපදවා ගත්තා අර සතු මිදි පීඩාව මතක් වෙදි රජතුමා නුවණින් කල්පනා කළා මේ සියලු දෙයට හේතුව ඉපදීමයි ඉපදීම නිසාමයි මේ ඇස කන නාසය දිව කය මනස ලැබුණේ. මේව නිසාමයි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් එලීම් හටගන්නේ. මෙවැනි උපතක් ලැබුණේ මක් නිසාද? මේ අයුරින් නුවණින් විමසමින් යද්දී රජතුමාට පටිච්චසමුප්පාදේ වැටෙන්න පටන් ගත්තා. ඒ හටගන්නා ආකාරයත් නිරුත් වී යන ආකාරයත් වැටෙන්න පටන් ගත්තා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පටන් ගත්තා. රජතුමාට හේතුඵල දහමින් හටගත් සියල්ලී ඇති අසාරත්වයේ වැටහුණා. එහි නොඇල්ම ඇති වුණා. ඒ සියල්ලෙන් නිදහස් වුණා. අරියත්වයටපත් වුණා. පසේ බුද්ධත්වයටපත් වුණා. දහවල් භෝජන වේලාව පැමුණුණා. රාජ භෝජන පිළියෙල කළ ඇමතිවරු විසින් රජතුමාට ඒ බව දැනුම් දුන්නා. මහරජුරුවන් වහන්සේ දැන් බොජුන් වළඳන වේලාවයි. පින්වත්නි මම රජ කෙනෙක් නෙවෙයි. රජෙක් තුල තිබිය යුතු කිසිදු කල්පනාවක් දැන් මා තුල නැහැ. මට මේ සියලු සතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. රාජකීය ජීවිතය හා බැඳුණු සියල්ලෙන්ම මා දැන් නිදහස්. මා ලැබූ අත්දැකීම් ගැන ඔබට විස්තර වශයෙන් පවසන්නට මට තීරෙන්නේ නැහැ. නමුත් යම් දෙයක් මට කියන්නට පුළුවනි. මා තුල වචනෙන් කිව නොහැකි. අමුතු අලෞකික සතුටක් තියෙනවා. ඒ තුල කිසි ඇලීමක්, ගැටීමක් නැහැ. රැවටීමකුත් නැහැ. හැම දෙයින්ම නිදහස් වූ බවක් මං අත්විඳිනවා. මහ රජුරුවන් වහන්සේ හරි අසිරිමත්. ඔබ වහන්සේ මුවින් පිට වෙන්නේ රජ කෙනෙකුගේ කතාවක් නම් නෙවෙයි. පච්චේක බුද්ධ නම් වූ ශ්‍රමණයන් වහන්සේලා ගැන අපි අසා තිබෙනවා. උන්වහන්සේලා කරුණ විස්තර කරන්නේ ඔය ආකාරයෙන්ුයි. ඉතින් ඔබ වහන්සේ තුල ඔයනි පරිවර්තනයක් ඇති වූයේ කෙසේද? තවම ඔබ වහන්සේ රජ කෙනෙක්. ඔබ වහන්සේ කෙස් රැවුල් බාගත්, කසාවත් පුරවාගත් ශ්‍රමණයෙක් නොවේ. එතකොට රාජවේශයෙන් සිටි රජතුමා හිස අතගා බැලුවා. වස්ත්‍ර දෙස බැලුවා. එසෙනින් ඒ කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත්‍ර වෙනුවට කසාවත් ඇඟ දැවටුණා. පාත්‍රයක් අතට ලැබුණා. එවිට ඇමතිවරු වැඳ වැටුණා. අනේ ඔබ වහන්සේ අප අත්හැර වඩිනාසේක්ද? එවිට පසේ බුදුවරයන් වහන්සේ මේ ගාථාව වදාලා චාතුත්තිසෝ අපපටිගෝච හෝති සන්තුස්සමානෝ ඉතරි ඉතරින පරිස්සයානං සහිතා අචම්භී ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ සතර දිසාවටම මා මෙත් සිත පතුරවන නිසා කිසිම ගැටීමක් කොහෙන්වත් ඇති වෙන්නේ නැහැ. මා තුල මෙත් සිත පැතිරවීම නිසා හටගත් විරාගී සතුටක් තියෙනවා. මට ලැබෙන ඕනෑම දෙයකින් යැපෙන්න පුළුවනි. මගේ සිත කය වචන යන තිදුරින් බයක් හටගන්නේ නැහැ. තැති ගැනීමක් හටගන්නේ නැහැ. බාහිර අරමුණු තුලිනුත් දැන් මා තුල බයක් ඇති ගැනීමක් හටගන්නේ නැහැ. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනකගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු නමවන පරිච්ඡේදය දුෂ්කරය සලකන්නට සමහර පැවිද්දන් හට ඉලිස්සම ඇතැම් කියොත් ගෙවල් වල ගත කරනා අනුන්ගේ දරුවන් ගැන තම හිතට බර නොමගින හුදකලාවේම දිවි කෙවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අනත මහතෙරුන් වහන්සේට පසේ බුදුවරයන් වහන්සේලා ගැන වදාළ තොරතුරු වලදී මේ කරුණ සඳහන්ව තිබෙන්නේ කග්ගවිසාන සූත්‍රයේහි නවවෙනි ගාථාව ලෙසයි සම්මා සම්බුදුවරුන් පරිත්තෙන් අන් අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයෙන් විවිධ විචිත්‍ර වූ මధుර මනෝහර දම්දිසුම් පැවැත්වීමේ හැකියාවක් පසේ බුදුවරුන්ට නැත. නමුත් උන්වහන්සේලා හුදකලාවේම ආරි සත්‍ය අවබෝධ කරන සීක අමා නිවන් සුව අත්විඳින සීක පසේ බුදුවරුන්ගේ යුගයේදී සිය ගණන් පසේ බුදුවරු පහළ වන බව ඉසිකිලි සූත්‍රයේ දෙස බැලීමෙන් පැහැදිලි වේ බොහෝ විට බරණස් නුවර ඇසුරු කොට පසේ බුදුවරු පහළ වෙන බවකුයි දේශනා තුලින් පෙනෙන්නේ බරණැස සමීපේ වූ ඉසිපතන යන නාමේ පවා පසේ බුදුවරුන් පිළිබඳ කිසියම් ඉඟියක් කරයි ඉසිපතනය මිගදායකි එනන් මුවන්ගේ අබේ භූමියකි එම භූමිය තුල සතුන් දඩයම් කිරීම සපුරා තහනම්ය එනිසා මිගදායයි කියනු ලැබේ ඉසිපතන යනෝ ඉරිසිවරුන් අහසින් එම භූමියට පැමිණෙන තැනයි. මෙහිලා ඉරිසිවරුන් යනුවෙන් අදහස් කෙරෙන්නේ පසේ බුදුවරයන් වහන්සේලා ගැනය. ඉරිසියන වචනය ජම්බුද්දීපයට අලුත් වචනයක් නොවේ. ඉසිකිලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ එම පර්වතයට ඉසිකිලි යන නාමය ලැබුණේ අන්වර්ථ ලෙසිනි. එනම් ඉරිසිවරුන් අහසින් පැමිණ පර්වතයට වඩින බවත් එසේ වඩින ඉරිසිවරු පෙරලා ආපසු වැඩිමක් දක්නට නොලැබෙන බවත් හේතුවෙන් මිනිසුන් එම පර්වතය ඉරිසිවරුන් කිලින්නේ යන අර්ථයෙන් ඉසිගිලි යන නාමය ලද බවත්ය බුදුරජාණන් වහන්සේටද ඉරිසි යන නම භාවිතා කොට තිබේ ඉසි සත්තම එවත් සත්වන ඊරිසිවරයාණන් ලෙස උන්වහන්සේ හඳුන්වා තිබෙනවා. එනම් සියයක් කල්ප ඇතුළත පහළ වූ සම්බුදුවරයන් වහන්සේලා සත් නමටම ඊරිසියන නාමය භාවිතා කොට තිබෙනවා. බොහෝ පසේ බුදුවරයන් වහන්සේලා ඉසිපතන මිගදායි වැඩ වාසී කොට තිබෙනවා. බරණැස රාජ පරම්පරාව තුල බොහෝ පසේ බුදුවරුන් බිහි වී තිබේ. මෙම කතාවේ සඳහන් පසේ බුදුවරයන් වහන්සේද බරණැසී රජකම් කළ කෙනෙකි. මෙම බරණැස් රජතුමාගේ අග්‍රමහේසිකාව කලුරිය කළා. අගබිසව කලුරිය කිරීම නිසා රජයේ රජයෙන් පනවන ලද ශෝකාකූල කාල පරිච්ඡේදය ඉක්ම ගිය විට ඇමතිවරු රැස් වුණා. ඔවුන් රජතුමාට මේ අයුරින් කරුණු පහදා දුන්නා. මහ රජතුමනි, අගමෙහිසියක් නොමැතිව රාජකෘත්‍ය කිරීම අසීරුයි. නොයෙකුත් කටයුතු වලදී කරුණු කාරණා පිළිබඳව දක්ෂ වූ අගමෙහිසියක් සමග සාකච්ඡා කිරීම රජවරුන්ගේ සිරිතයි. එනිසා ඔබ වහන්සේට සහාය පිණිස අග්‍රමහේසිකාවක් පත් කර ගන්නා සේක්වා ඇමතිවරුනි ඔබ එසේ සලකනවා නම් මහේසිකාවක් පත්කර ගැනීම ගැන මාගේ අසතුටක් නැත. එසේනම් මෙයට සුදුසු කාන්තාවක් සෙව්වමනාය. ඇමතිවරු තම රජතුමාට ගැළපෙන අගමෙහෙසියක් සෙවීමේ කටයුත්තේ නියැලුණා. ප්‍රාදේශීය රජෙක් මිය ගිය බවත් ඔහුට ඊතා ගුණවත් ස්වරූපී බිසවක් සිටි බවත් ඇමතිවරුන්ට සැලවුණා. ඇමතිවරු ඒ බිසව සොයාගෙන ගියා. ඇත්ත. ඇය රූපවත්, ගුණවත්. නමුත් ඇය ගර්භණී මාතාවක්. ඇමතිවරු ගොස් ඇය කෙරෙහි ඇමතිවරුන් පහන්ව සිටින බවත් බරණස් රජුගේ අගමේසිය බවට පත්වන්නට ඇයගේ කැමැත්ත දැනගන්නට අවශ්‍ය බව සැලකර සිටියා. එවිට ඇය මෙසේ කරුණු පහදා දුන්නා. පින්වත් අමාත්‍යවරුනි, ස්ත්‍රිය ගර්භණී වූ කල්ලි ඇතැම් පුරුෂයෙකුගේ සිත සතුටු නොකරන්නේ වේ. ස්ත්‍රිය ඇවතුම් පැවතුම් තුලින් පුරුෂයෙකුගේ මන නොබදින්නේ නම් එය නොමැනවි. යම් හේකින් මා කුසේ සිටිනා දරුවා වදනාතෙක් මෙකී යෝජනාව කල් දමන්නට හැකිනම් මම දෙයට සතුටු වෙමි. එසේ අකමැති වන්නේ නම් ඔබ කැමැති තැනකින්, කැමැති කුලයකින්, කැමැති ස්ත්‍රියක් රැගෙන යත්වා. එම බිසවගේ කතාවට ඇමතිවරු බොහෝසේ සතුටු වුණා. සියලු කරුණු රජතුමාට පහදා දුන්නා. එවිට රජතුමා සතුටු වූයේ එම බිසවටමයි. එම ගර්භණී බිසව රජමාලිගාවට කැඳවා අගබිසූ තනතුරු ලබා දුන්නා. ඒ සඳහා ලැබෙන සියලු සත්කාර සම්මාන ලබා දුන්නා. ඇයගේ පිරිවර සේනාවද නෑ හිත මිතුරන්ද රජමාලිකාවට කැඳවා ගත්තා. ඔවුන්ටද සත්කාර සම්මාන ලැබුණා. සුදුසු කාලයේදී ඒ පුත් කුමාරියෙක් බිහි කළා. රජතුමාට හරි සතුටුයි. තමාට දාවලද පුතෙකුට පරිද්දෙන් මෙකී කුමරාට සැලකුවා. හැම තිස්සෙම රජතුමා අර පුංචි කුමාරයාව උකුලේ තබාගෙන සුරතල් කරමින් සිටියා. නමුත් බිසවගේ නෑ හිතමිතුරන්ට මේ කුමාරයාට ඇති අධික ස්නේහය ගැන බියක් ඇති වුණා. රජවරු විශ්වාස නැහැ. මේ පහදිනවා මේ උදහස් වෙනවා. මේ සත්කාර සම්මාන දෙනවා මේ දඬුවම් දෙනවා බැරි වෙලාවත් අපේ කුමාරයා කෙරෙහි උදහස් වුනොත් මොනව වේවිද දන්නේ නැහැ. රජ්ජුරු කුමාරයාගේ පියා නොවන නිසා රජතුමාගේ සිත වෙනස් වෙන්න වැඩි කල් යන එකක් නැහැ. නෑ පිරිස මේ සඳහා උපක්‍රමයක් කළා. පුංචි කුමාරයාට කරුණ කිව්වා. ඒ වෙන විටත් කුමාරයාත් රජතුමා කෙරෙහි අධික ස්නේහයකිනුයි සිටියේ. කුමාරයාගේ සිත වෙනස් කරන්නට ඔවුන් උත්සාහ කළා. පුංචි කුමාරයාණෙනි. ඔයා දන්නේ නෑ. ওই රජුරු ඔයාගේ අප්පච්චි නෙවෙයි. ඔයාගේ අප්පච්චි අභාවයටපත් වෙලා මැරිලා ගියා. අපි මේ ඉන්නේ අනුන්ගේ මාලිගාවකයි. ඔයාගේ අම්මා අගබිසව් කරගත්තේ මේ රජුරුවන්ගේ බිසවුන් වහන්සේ මිය ගිය නිසායි. ඉතින් පුංචි කුමාරයාණෙනි මේ රජුරු ඔයාගේ අප්පච්චි නොවේනේ. ඇතැම් විට සිය ඇතැම් විට පිය රජවරු පවා පුත් කුමරුන්ව මරලා දානවා. ඒ නිසා ඔයා වුණත් කල්පනාවෙන් ඉන්න. අපිට ඔයා ගැන හරි බයයි. මේ සිඟිත්තා හොඳටම බය වුණා. රජ්ජුරුව දකිද්දි තැති ගත්තා. පපුව ගැහෙන්න පටන් ගත්තා. රජ්ජුරුව ආදරෙන් අඬ ගැහුවා. "කෝ ඉතින් මෙහෙන්න. මගේ පුංචි පැටියෝ." රජ්ජුරුව අතින් ඇද්දා. කුමාරයා පොඩ්ඩක්වත් කැමති නෑ. අඬන්න පටන් ගත්තා. ළඟට යන්න බෑ කියනවා, බය වෙනවා. රජුරු කුමාරයාව තුරුළු කරගන්න යනවා. කුමාරයා රජතුමාව තල්ලු කරලා දුවනවා. මේ රජතුමාට මහත් පිළිකාවක් වුණා. රජතුමා කරුණ සොයා බැලුවා. මෙතරම් සංග්‍රහ කරද්දී සත්කාර සම්මාන කරද්දී අගමේසියගේ නෑදෑයන් විසින් කුමාරයාව නොමග යවා ඇති බව රජතුමාට දැනගන්න ලැබුණා. රජතුමා හොඳටම කලකිරුණා. රජකම වෙන කෙනෙකුට පැවරුවා. රජතුමා පැවිදි වෙන්න ගියා. රජතුමා පැවිදි වූ කරුණ ඇමතිවරුන්ට සිත් වේදනාවට හේතුවක් වුණා. ඇමතිවරු රජතුමාට ඉතාමත් ආදරය කළ නිසා බොහෝ දෙනෙක් රජතුමා අනුව ගොස් පැවිදි වුණා. රජතුමාගේ පිරිවර සෙනගටත් මෙය දැනගන්න ලැබුණා. ඔවුනුත් කලකිරුණා. ඔවුනුත් පැවිදි වුණා. දැන් මේ ශ්‍රමණයන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී මිනිසුන් නොයෙක් අයුරින් ප්‍රණීත රස මසවුලු වලින් පිරී ආහාර පාන පූජා කළා. මේ සියලු පූජාවන් ලැබුණේ රාජ ඉරිසීන් වහන්සේටයි. රාජ ඉරිසීන් වහන්සේ ඒ ප්‍රණීත ආහාර පාන ආදී වැඩිමහලු පිළිවෙලින් බෙදා දුන්නා. ඇතැම් ශ්‍රමණ වරුන්ට ප්‍රණීත දේ ලැබුණා. එතකොට ඔවුන් ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ඇතැම් සමනවරුන්ට නීරස දේ ලැබුණා. ඔවුන් දොස් කියන්න පටන් ගත්තා. මේක හරි වැඩක් නෙවෙයි. අපි තමයි මිදුලම දින්නේ. අපි තමයි සක්මන් මළුවම දින්නේ. අපි තමයි වාජන වලට පෑන් පුරවන්නේ. අපි තමයි ගිනියල්ගේ සකසන්නේ. නමුත් අපටමයි කටුක දේ ලැබෙන්නේ. ප්‍රනීත දේ ලැබෙන්නේ වෙනත් උදවියටයි. කියමින් ගෝරනාඩු කරන්න පටන් ගත්තා. රාජීරිසින් වහන්සේ මේ පැවිද්දන් ගැන හොන්දටම කලකිරුණා. මට ලැබෙන දේවල් මං වැඩිමහලු පිළිවෙලින් පිටලා දුන්නේ. කොච්චර දුන්නත් මොන්දලාට පිරිමසන්නේ නෑනේ. දුන්නත් බනිනවා. නොදුන්නත් බනිනවා. ප්‍රනීත දේ දුන්නත් බනිනවා. කවදාවත් මෙයා ලාවනම් සලකලා සතුටු කරන්න බෑ. රාජීරිසින් වහන්සේ කිසිවෙකුටත් නොකියාම පාත්‍ර සිවුරුගෙන හුදකලාවේ පිටත් වුණා. මහා වනය ඇතුළට ගියා. තනියම ජීවත් වෙන්න පටන් ගත්තා. තනියම භාවනා කරන්න පටන් ගත්තා. පිරිසෙන් වෙන් වී හුදකලාව වාසය කිරීම නිසා රාජ ඉරිසින් වහන්සේට මහත් සැනසෙල්ලක් ලැබුණා. සැපයක් ඇති වුණා. භාවනාවට වඩා වඩාත් යොමු වුණා. කිමෙන් කිමෙන් පංච නීවරණ සංසිඳී ගියා. සමාධිය තියුණු වුණා. ධානය ලැබුණා. රාජීරිසින් වහන්සේ පැවිද්දන් තුලත් ගිහියන් තුලත් ඇති තෘප්තියටපත් නොවන ස්වභාවය විමසන්න පටන් ගත්තා. තෘෂ්ණාව හේතු කොටගෙන මනස තුල ඇතිවෙන විකෘතිය හඳුනා ගන්නට උන්වහන්සේ සමත් වුණා. තෘෂ්ණාව හටගන්නේ වින්දනයේ තුලින් බවත් වින්දනය හටගන්නේ ස්පර්ශය තුලින් බවත් ඒ ස්පර්ශය හටගන්නේ ආයතනය තුලින් බවත් ඊට නාම රූප ප්‍රත්‍ය වෙන බවත් නාම රූපයට විඥානය ප්‍රත්‍ය වෙන බවත් විඥානයට සංස්කාර ප්‍රත්‍ය වෙන බවත් මේ සියල්ලටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙන බවත් අවබෝධ වුණා ආරි සත්‍ය අවබෝධය නම් විද්‍යාව පහළ වීමෙන් අවිද්‍යාව ප්‍රහාණය වුණා. විද්‍යා විමුක්තිය ඇති වුණා. නිකලෙස් වුණා. අරිහත්ත්වයටපත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක නමක් බවටපත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නන්ද මූලික නම් පර්වතය ඇති ගල් යනට වැඩම කළා. සමාපatti සූයෙන් වැඩි සිටි පසේ බුදුරයන් වහන්සේලා මේ නවක පසේ බුදුරජාණන් වහන්සේගේ අධ්‍යක්ීම විමසුවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ වදාලා දුස්සංගහා පබ්බ ජිතාපීකී අතු ගහට්ටා ගරමාවසන්තා අපොස්සුකෝ පරපුත්තේසු හුත්වා ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ කුටින්ම සමහර පැවිද්දන්ට නම් කොයිතරම් සැලකුවත් සංග්‍රහ කොට සතුටු කරන්න බෑ. එතෙම් ගිහියොත් ඒ වගේමයි. මොනතරම් සැලකුවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අනුන්ගේ දරුවන් ගැන ඕනවට වඩා සෙනෙහස ඇති කරගෙන හිතට බර ගැනිල්ල වැඩකට නැති දෙයක්. ඇත්තෙම මං හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනුකගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු දහවන පරිච්ඡේදය හැර තමා කිවිස සරසිලි බහැර කරමින ගිලිහුණු පතින් යුතු කොබෝලීල රුක ලෙස වීරියෙන් යුතු කෙනා සිඳ තමා ගිහි බන්ධන හුදකලාවේම දිවි කෙවයි හේ තනියඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේලා ගැන කරන විග්‍රහය අතිශයින්ම සුන්දරයි. කෙනෙකුගේ ජීවිතයක් තුළ නුවණින් විමසීමේ හැකියාව පිහිටා ඇතනම් ඇතැම් විට එය ක්‍රියාත්මක වන්නේ ඔහුටත් නොදැනීමයි. එහෙත් සමහර කෙනෙක් කොතරම් දුක් දුම්නස් වින්දත් එය ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උපකාරී වන්නේ නැහැ. එයට හේතුව විය හැක්කේ ඔහු තුල නුවණින් විමසීමේ හැකියාව නොඇදී තිබීමයි. ජීවිතාව බෝධය පිණිස කෙනෙක් දුක් විඳිය යුතු බවට ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. සැබවින්ම ඔහු කල යුත්තේ ප්‍රඥාව දියුණු කිරීමමයි. ප්‍රඥාව දියුණු කිරීම යනු දුක් විඳීමක් නොව යථාර්ථය විනිවිද දැකීමයි. පසේ බුදුවරයන් වහන්සේලා බොහෝ විට ඉපදී සිටින්නේ රාජකුලවල. එමෙන්ම විමුක්තිය උදෙසා යෑම පිණිස ඔවුන් කලකිරුණු කරුණු දෙස බලද්දී ඒවා සාමාන්‍ය ජනතාව කිසිසේත් ගණන් නොගන්නා කරුණුයි. ඊට වඩා තිසෙයින්ම බලවත් වූ හෘදය දෘඩතර ලෙස කම්පාවන කරුණවලදී පවා බොහෝ දිනෙක හඬා වැටෙමි සිට පසුව ඒ අමතක කොට කෙලිදෙලින් කල්යවන අයුරු නිතර දකින්නට පුළුවනි නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා වීම පිණිස පින සකස් වූ පුණ්‍යවන්තයන්ගේ ජීවිතයට හාත්පසින්ම වෙනස්. ඔහු කම්පා වෙනවා. සංවේදී මනෝභාවයන්ගෙන් යුතු වෙනවා. එමෙන්ම නුවණින් මෙහෙවා එම කරුණ යල හට යලි හට නොගැනීම පිණිස ප්‍රඥාව දියුණු කොට එයින් ඊතර වෙනවා. මේ පසේ බුදුවරයන් වහන්සේලාගේ තොරතුරු සඳහන් වෙන්නේ කග්ගවිසාන සූත්‍රයේයි දසවන ගාථාව ලෙසයි. බරණස් නුවර චතුමාසික නමින් රජ කිඩිය. ඇතැම් විට ඔහුට මේ නම වැටෙන්නට ඇත්තේ ඒ ඒ ඍතුවට අයත් මාස 4 ඔහු උයන් කෙලියට යන නිසා වෙන්නේ නැති. ඉතින් මේ රජතුමා ගිම්හාන ඍතුවේ ප්‍රථම මාසයේහි උයන් කෙලියට ගියා. ඒ උද්‍යානයේ ඝන නීල පත්‍රයන්ගෙන් සුසැදි කොබෝලීල රුකක් දැක්කා. රජතුමා මේ වෘක්ෂයේ දුටු වෙලේ මහත් සතුටටපත් වුණා. එම්බා මාත්‍යවරුනි අර කොබෝලීල රුක්ෂ දිස බලන්න. හරි අපූර්ව වෘක්ෂයක්. තද නිල් පාට පත්‍ර වලින් යුක්තයි. සුදු පාට කඳින් යුක්තයි. හැබෑම ලස්සනයි. ඔව්. මං කැමති හවස් වරුවේ මේ කොබෝලීල රුක්සේ සෙවණේ විවේක සුවයෙන් ඉන්න. එනිසා මට යහන පැනවිය යුත්තේ අන්න අතනයි. රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. ඊතා සතුටින් කල් ගෙව්වා හවස් වරුවේ කොබෝලීල රුක්ස සෙවණේ පනවන ලද අසුනේ සැතපුණා. හරි සතුටින් එම වෘක්ෂය දිහා බලාගෙන හිටියා. ගෙම්මාන ඍතුවේ මධ්‍යම මාසයේ පැමුණුණා. දැන් තරමක් රස්නේ. රජතුමා උයන් කෙළියට ආවා. කොබෝලීල වෘක්ෂය මලින් පිරී තිබෙනවා. අලංකාර පුෂ්පයන්ගෙන් ගැවසීගත් එම වෘක්ෂයේ දකිද්දී රජතුමා මහත් සතුටටපත් වුණා. ෂා හරි අපූර්වයි. හැබෑම ලස්සනයි. ඔව් අද හවස් යාමේහි විවේක ගැනීම පිණිස මගේ යහන පැනවිය යුත්තේ අන්නර සුබිපුණු මලින් යුතු කොබෝලීල රුක්සේ සෙවණේ රජතුමා ක්‍රීඩා කළා පොකුණට බැස පීනුවා මල් පැලඳ ගත්තා මදු විත පානය කළා සුරූපී ළඳන් පිරිවරා කොබෝලීල රුක්සෙවණට ආවා මල් පිපී ගිය රුක්සේ දෙස බලමින් මහත් සතුටටපත් වුණා ගිම්හානේ දුෂ්කරම කාලයේ පැමුණුණා ඊ타මත්ම රස්නේ රජතුමා ඒ අධික රස්නේ දවසක උද්‍යාන ක්‍රීඩාවට ගියා. එදා රජතුමා රස්නේ වැඩි නිසා කෙලින්ම පොකුණට ගියා. යන යම අතරේ ඇමතිවරුන්ට පවසා සිටියේ අර කලින් කොබෝලීල රුක් සෙවණේම යහන පනවන්න කියලයි. ඇමතිවරු එතෙන්ට ගියා. කොබෝලීල රුක්ෂය තුටුවිලේ පුදුමයටපත් වුණා. හරි වැඩේ. මේ ගහේ එක කොළයක්වත් නැහැ. එක මලක්වත් නැහැ. නිකම් දඬු ටිකක් විතරයි තියෙන්නේ. රජතුමාට යහන පනවන්න තියෙන්නේ මෙතනමයි. අපිට රාජාන ඉක්මවා යන්නත් බෑ. මෙතන යහන පනවන්නත් බෑ. කමක් නෑ. වෙන කරන්න දෙයක් නෑ. රජානට කී කරුවෙමුයි. කියලා ඇමතිවරු යහන පැනෙව්වා. රජතුමා ඇතිපදම් වතුර නෑවා. මල් පැලැන්දා. රස්නේ අඩුවක් නෑ. හවස් සිත්ති රස්නේ ගතිය අඩු වුණා. කොබෝලීල රුක්ෂේ ළඟට ආවා. දුටු පමණින් රජතුමාගේ සිතට මහ සංවේගයක් හටගත්තා. රජතුමා යහනේ වැතිරි වෘක්ෂයේ දෙස බලා සිටියා. හරිම පුදුමයි. ගහකට ගිය කලක් එක් කාලයක් ආව මේ ගස හිතන්න බැරි තරම් ලස්සනයි. සෑම පත්‍රයක්ම මණික් වලින් කළා වගේ අමුතු දිස්නයක් දුන්නා. අමුතු අලංකාරයක් දුන්නා. ඇත්තෙන්ම කුලදළු වලින් විසිතුරු කොබෝලීල ගස නම් මට සිහිනෙනුත් පේනවා. තව කාලයක් ආවා. මල් පිපිලා අමුතු සිරියාවක් තිබුණා. හැබෑම ලස්සනක් තිබුණා. පබුළු කැට වගේ දිලිසුණා. මේ වැලිය අතුල පොළවේ මල් පිටි වැටිලා තිබුණේ රත් කම්බිලියක් ඇතිරෙව වගේ. අහෝ ඒ කුබෝලීල ගස කෝ ඒ නීල වර්ණ පත්‍රකෝ ඒ සොඳුරු පුෂ්පයන්කෝ අහෝ ඒ සියල්ල ගිලිහි ගොස් කොබෝලීල වෘක්ෂයේ කාලයේ පහර කෑමට ලක් වුණා ජරාවටපත් වුණා මේක තමයි ලෝක ස්වභාවය හට ගන්නවාද යමක් ඒ වෙනසී යාම එහි ස්වා ස්වභාවයයි ඇඳේ වැතිර සිටි රජතුමා දඬු පමණක් ඉතිරි වූ කොබෝලීල ගසතිස බලමින් සිතන්නට පටන් ගත්තා. රජතුමාගේ ප්‍රඥාව අවදි වෙන්නට එම වෘක්ෂයේ හොඳ අරමුණක් වුණා. ජීවිතය ගැන විමසා බලන්නට කැටපතක් වුණා. කොබෝලීල රුක දෙස බලා සිටිද්දී ඉපිදී මැරී යන ජීවිතයේ ඇත්තේද මෙවැනි ස්වභාවයක් යන කරුණ පැහැදිලි වුණා. රජතුමාගේ සිත මනවින් එකඟ වුණා. සමාධිය වැඩි කියා. එසේ සැතපී සිටිද්දීම ප්‍රඥාවත වැඩි කියා. ආදීනව ඥානය ඇති වුණා. කලකිරීම ඇති වුණා. විරාගය ඇති වුණා. ඒ රජුගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඒ නිදා සිටි ඉරියව්වෙන්ම දකුණු පසට හැරෙද්දී පසේ බුදුවරයෙක් බවට පත් වුණා. ඇමතිවරුන් පැමිණ කාලයේ දැනුම් දුන්නා. පින්වත් රජුරුවන් වහන්සේ දැන් රෑ බෝවීගෙන එනවා අපට පිටත් වෙන්නට කාලයයි එතුම නැගිට්ටා යහනි පළඟක් බඳ වාඩි වුණා එමෙතිවරු එමතුවා පින්වත්නි මං දැන් රජ කෙනෙක් නෙමෙයි මට යථාර්ථය පෙන්වා දෙන්න පහළ වූ රුක්ෂේ ළඟයි මං දැන් ඉන්නේ ජීවිතාවබෝධය කරන කැඩපත ලෙසින් මා ඉදිරියේ දිස් වූයේ මේ කොබෝලීල රුක්ෂයයි ජීවිතය කියන්නේ වෙනස් වන දෙයක් බව මට පසක් කර දුන්නේ මේ කොබෝලීන වෘක්ෂයයි. මාලිගාව යනු මට කැප දෙයක් නොවේ. මට කැප දෙය හැටියට තියෙන්නේ හුදකලාවේ වාසය කිරීමයි. එමතිවරු පුදුමයටපත් වුණා. ඔවුන්ට මේ අදහා ගන්නට බෑ. සුළු වේලාවකට කලින් පොකුණේ දියනාමින් මල් පැලඳ ගනිමින් කෙලිදෙලින් සිටි රජතුමාද මේ රාජ සැපේට ලොල්ල සුරූපී ලඳුන් පිරිවරා කාමරතියෙන් කල් කිව් රජතුමාද මේ රසමසූලු කෙරේ ලොල්ව මදුවිත තුලගාමි අබිරමණී යෙදුණු රජතුමාද මේ ඇමතිවරුන්ට මේ සිහිනයක් වැනි දෙයක් වුණා රජුරුවන් වහන්සේ ඔබ වහන්සේගේ මේ වෙනස අපට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේට කුමක්ද උනේ අද ටිකක් රස්නේ තමා රස්නේ පිට පෙන් පහසු වීමෙන් පිත කිපුණාවත්ද? පින්වත්නි, මාලද අවබෝධය කුමක්ද කියා විග්‍රහ කිරීමට මට පුළුවන් කමක් නැහැ. එක දෙයක් පැහැදිලි කර දෙන්න පුළුවනි. මං දැන් නිදහස් කෙනෙක්. මං නිදහස් වී සිටින්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් බව මට වැටහෙනවා. කලින් නොතේරුණු දෙයක් තමයි මා දැන් පවසන්නේ. කලින් මා සතුටුුනේ නිදහස් වීමෙන් නොව බැඳී යාමිනුයි. දැන් මා සතුටු වන්නේ නිදහස් වීමෙනුයි. මේ නිදහස පිණිස මා කල්පනා කළ ආකාරය උදව් වුණා. නමුත් තව කෙනෙකුට තෝරා දෙන්න මට පුළුවන් කමක් නැහැ. මට හිතෙන්නේ මේ අලෞකික විරාගී සැපය ශ්‍රමණයන්ගේ අත්දැකීමක් බවයි රජුරුවන් වහන්සේ විරාගී සැපයට පත් වූ පච්චේක බුද්ධ නම් ශ්‍රමණ කොටසක් ගැන අප අසා තිබෙනවා. හැබැයි උන්වහන්සේලාගේ අදහසට ඔබ වහන්සේගේ අදහස ගැලපෙනවා. නමුත් එක ගැටලුවක් තියෙනවා. ඒ සියලු දෙනාම ශ්‍රමණයන් වහන්සේලා මිසක් ගිහි උදවිය නොවේ. කෙස්රැවුල් බහා කසාවත් දරා සිටින උන්වහන්සේලා පිඬුසිඟා යෑමෙනුයි ජීවත් වෙන්නේ. ඉතින් ඔබ වහන්සේ එහෙම කෙනෙක් නොවේනේ. එතකොට එතුමා හිස අත ගෑවා. තම සිරුර දෙස බැලුවා. සෙනකින් කිස් රැවුල් නොපෙනී ගියා. කසාවතක් ගත දෙවිටි ගියා. පාත්‍රයක් අතරැඳුණා. විස්මයටපත් ඇමතිවරු පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. උන්වහන්සේ මෙම ගාතාව ප්‍රකාශ කොට වදාලා. ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංසීනපත්තෝ යතා කෝ විලාරෝ චිත්වාන වීරෝ කිහි බන්දනානි ඒකෝ චරේ කක්ක විසාන කප්පෝති ගිහි ජීවිතයක ඇති ආටෝප සාටෝප සාඩම්බර සාලංකාරී ගති ඉවත් වූ විට මේ කොළ හැලිච්ච කොබෝලීල රුක වගේමයි වීරියවන්ත පුද්ගලයා ගිහි බන්ධන සිත බිඳ තමා විමුක්තිය කරා යනවා ඊට පස්සේ ඔහු නිදහස් ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදකලා වීමයි. කඟ වේනුකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු 11 වන පරිච්ඡේදය දිවි මග ගෙවන්නට සෙනසුම ලැබෙන ලෙසින් ගුණනෙන පිරුණු මිතුරෙකු නොලැබේද ඉතින් දිනුරට හැර යන්න රජ කෙනෙකුගේ විලසින හුදකලාවේම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතුය කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලොව කිසිවෙකුට දැකගත නොහැකි අතීත සිදුවීම් විස්තර කරන අයුරු ඊතා මනහරය කොටින්ම කලින් කලට ලොව බුදුවරයන් වහන්සේලා පහළ වෙන බව දේශනා කොට වදාළේ අප බුදුරජුණය. දීඝනිකායේ සඳහන් මහා ප්‍රදාන සූත්‍රයේදී කල්ප 100ක් ඇතුළත ලුව පහළ වී වදාළ විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප යන බුදුවරුන්ගේ පහළවීමත් එකල ඒ ඒ අවස්ථාවන්ෙහිදී මිනිසුන්ගේ ආයු ප්‍රමාණයත් අගසව්වන් පිළිබඳවත් තව නොයේක් තොරතුරුත් එම සූත්‍රය ඇතුළත් වෙනවා. චක්කවර්ති සීහනාද සූත්‍රයේදී බුදුරජුන් වදාළේ මිනිස් ආයුෂ අවුරුදු 80000ක් පවතින කාලයේදී අනාගත මෛත්‍රී බුදුරජුන් පහළ වෙන බවයි. එයද අප දැනගත්තේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගෙනි. මේ අයුරින් අතීතයේ වැඩ සිටි බුදුවරුන් ගැන අනාගතයේ පහළ වන බුදුවරුන් ගැන අපට දැන ගැනීමට වාසනාව උදා වුණා. පසේ බුදු නමින් පහළ වන විශේෂ බුදුවරයන් වහන්සේලා පිළිබඳව සඳහන් ඇත්තේ බුද්ධ දේශනාවලයි. ඒ පසේ බුදුවරුන් පහළ වී සිටි අවදියේ උන්වහන්සේලාගේ ස්වභාවය හඳුනාගත නොහැකිව උන්වහන්සේලාට හිරිහැර කොට අපාගත වූ පිරිස් ගැනද අප බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එක්තරා අවස්ථාවක ගිජිකුළු පව්වෙක් පහලට වඩින මොගලන් මහතෙරුන් වහන්සේට ඇටසැකිලි ප්‍රේතියකුව දක්නට ලැබුණා. ඒ ඇටසැකිලි ප්‍රේතයාගේ හිස මතට කුළු ගෙඩි දහස් ගණනකින් පහර වදිද්දී ඔහු බැගෑ හඬින් වැළපෙමින් දුක් විඳමින් සිටි අයුරු බුදුරජාණන් වහන්සේට පවසා සිටියා. ඒ වේලෙහි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේටත් බෝධි මූලයේ සිටියේදී එම ඇටිසැකිලි ප්‍රේතයාව දකින්නට ලැබුණ බවත්. ඔහු ඒ කර්ම විපාකය විඳින්නේ එක්තරා පසේ බුදුවරයන් වහන්සේ නමකට හිංසාකට අපවත් කිරීමේ පාපයේ ඉතිරි කොටස හැටියට බව දේශනා කළා. බුද්ධ දේශනාවල පසේ බුදුවරයන් ගැන තොරතුරු මතුවෙන මෙවැනි අවස්ථා වරින් වර දැනගන්නට ලැබෙනවා. පසේ බුදුවරුන්ගේ ස්වභාවය නම් අන් අයට දහම් දෙසීමට නොහැකි බවයි. Taman විසින් හුදකලාවේම අවබෝධ කරගන්නා ධර්මයේ තුලින් තමාට පමණක් පිළිසරණ ලබාගෙන උන්වහන්සේලා පිරිණිවී යනවා. නමුත් ඒ පසේ බුදුවරයන් වහන්සේලා ගැන පවා සිත පහදවාගෙන වන්දනා කිරීම සුදුසු බව ඉසිකිලි සූත්‍රයේ අවසාන ගාථාව තුලින් අපට පෙන්වා වදාළේ බුදුරජුන්මය මේ කතාවේද පසේ බුදුරජාණන් වහන්සේලා දිනමක් ගැන සඳහන් වෙනවා උන්වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන ලද ගාථා දෙකක් මෙහි ඇතුළත්ය. සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රයේහි 11 වෙනි හා 12 වෙනි ගාථා දෙක හැටියට සඳහන් වන මෙම පසුබිම් කතාව මෙයයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තරුණ රාජකුමාරවරු දෙදෙනෙක් පැවිදි වුණා. ඔවුන් ඊටමත් ශ්‍රද්ධාවෙන් සතුටින් මහන්දම් පිරුවා. නිතරම උත්සාහ කළේ භාවනා අරමුණේ සිත රඳවා ගන්නටයි. ඒ වෙනුවෙන් මේ පැවිදි උතුම් දිනම පුරුදු කරන ලද්දේ ගතපච්චාගත වතයි. ගතපච්චාගත වත යනු පිඬුසිඟා වඩිද්දී කුටියෙන් එළියට පියවර තබන විට සිතට ගන්නා භාවනා කමඨහන නැවත ආපසු කුටියට පිවිසෙන තික්ම සිතේ රඳවාගෙන සිටීමයි. ඇත්තෙන්ම එය ලිහිසි කටයුත්තක් නොවේ. කෙනෙක් කුටියෙන් එළියට වඩෙද්දී භාවනා අරමුණ සිතට ගත්තත් ටික දුරක් යන විට අමතක වෙන්න ඉඩ තියෙනවා. ඇතැම් විට ඇසට පෙනෙන කනට ඇසෙන බාහිර අරමුණු නිසා අමතක වෙන්න ඉඩ තියෙනවා. දායකයින් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න යාමෙනුත් කමඨහන අමතක වෙන්න ඉඩ තියෙනවා. ඉම්බන්දු කිසිම කරුණකදී ඒ කමඨහන අත් නොහැර දිගටම පවත්වා ගැනීමට පුරුදු විට ගතපච්චාගතවත පුරන්නට පුළුවනි. ඉතින් 20000ක් අවුරුදු කසුප් බුදු සසුනේහි ගතපච්චාගත වෙත පිරු ඒ තරුණ ශ්‍රමණයන් වහන්සේලා දෙනම විසින් අපේක්ෂා කරන ලද්දේ ඒ බුදු සසුනේ නිවන් අවබෝධ කිරීමටයි. නිවන් අවබෝධ වීම පිණිස අවංකව පිළිවෙත් පුරුව විට ඒ කිසිදා අපතියන්නේ නැහැ. අලාභයක් නොවේ ලාභයක්මයි උපදවන්නේ. යහපතක්මයි උපදවන්නේ. අර භික්ෂූන් දෙනමට ඒ කාශ්‍යප බුදු සසුනේහි නිවන් අවබෝධ කර ගැනීමට නොහැකියවත් ගෞතම බුදු සසුනට පෙර ආතුව පසේ බුදුවරුන් වහන්සේලා හැටියට නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව උදා වුණා. කාශ්‍යප බුදුරජුන්ගේ සසුනේහි පිළිවෙත් පිරු ඒ දිනම අපවත් වීමෙන් පසු දිව්‍ය ලෝකයේ ඉපදුනා. පසේ බුදුවරුන්ගේ යුගය පහළ වන තුරුම දිව්‍ය ලෝකයේ රැඳී සිටියා. පසේ බුදුවරුන්ගේ යුගයේ දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඉන් වැඩිමහලු තැනැත්තා බරණැස් රජ මාලිගයේ උපන්නා. බාලතැනැත්ත පුරෝහිත බ්‍රාහ්මණයාගේ පවුලේ උපන්නා. මේ දෙදෙනා එකම දිනේ උපත ලැබුවා. කුඩා කල පටන් ඇති දෙඩි වුණා. දිනක් පුරෝහිත පුත්‍රයා අර රජ කුමරාට මෙහෙම කිව්වා. ප්‍රිය මිත්‍රය, පිය රජුගේ ඇවෑමෙන් රජගම හිමිවන්නේ ඔබටයි. අනාගතයේ පුරෝහිත තනතුර ලැබෙන්නේ මටයි. අවි දෙදෙනා ඊට හොඳින් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තොත් අපට ධාර්මික ලෙස යහපත් ලෙස රාජ්‍ය ਵਿਚාරීම කළ හැකි. එනිසා ඒ වෙනුවෙන් අපි සෑම ශිල්පයක්ම ඉගෙන ගනිමු. ඉතින් මේ කුමාරවරු දෙදෙනා ශිල්ප හැදෑරීම පිණිස ඈත පළාතකට පිටත් වුණා. ඒ පළාතේ එක්තරා විශේෂත්වයක් දැනගන්නට ලැබුණා. එනම් මේ ගමට විශේෂ සමුත්තන් කීප දෙනෙක් පැමිණෙන බවත් ඔවුන්ව පිළිගැනීමට මුළු ගමම සූදානම්ව සිටින බවත්ය. කුමාරවරු දෙදෙනාත් මේ අමුත්තන් බැහැදකීමට උනන්දුනා. ඔවුන් වෙන කවුරුවත් නොවේ. පසේ බුදුරජාණන් වහන්සේලාය. ප්‍රිය මිත්‍රය දැන් බලන්න මේ ශ්‍රමණයන් වහන්සේලාට මිනිස්සු හොඳින් සලකනවා ආසන පනවනවා. ප්‍රනීත ආහාර පාන පිළිගන්වනවා. ගරු බුහුමන් දක්වනවා. මේට යම්කිසි විශේෂ හේතුවක් තිබිය යුතුයි. මුන්වහන්සේලා කිසියම් විශේෂ ශිල්පයක් දන්නා උදවිය හැඩයි. අපිත් මුන්වහන්සේලා ඇසුරේ සිට ඒ ශිල්පී ඉගෙන ගත්තොත් ඒ අනාගතය පිණිස අපට උපකාර වේවි. මේ කුමාරවරු දෙදෙනාද පසේ බුදුවරයන් වහන්සේලාට උපස්ථාන කරන්න පෙළඹුණා. මුන්වහන්සේලාගේ හැසිරීම රටාවේ කිසියම් විශේෂත්වයක් තිබෙන බව මොවුන් සොයාගත්තා. බාහිර ලෝකයට නොඇලුණු හුදකලාවට ඇලුණු ස්වභාවයේ තුටු මේ දෙදෙනා ඒ පසේ බුදුවරුන්ගෙන් සිල්ප ඉල්ලා සිටියා. පින්වත් කුමාරවරුනි අපේ ජීවිතයත් එක්තරා ශිල්පයක ඵලයක් තමයි. හැබැයි ගිහියන් වශයෙන් මේ ශිල්පෙහි ප්‍රතිඵල ලැබිය හැකි බවක් අප දකින්නේ නැහැ. අප මින් ශ්‍රමණයන් බවට පත් වූහොත් ඔබටත් මේ ශිල්පයේ කුමක්දයි වැටහෙන්නට ඉඩ තිබේ. අනේ පින්වත් ස්වාමීනි, එසේනම් අපිත් කැමතියි. ඒ ශිල්පය ඉගෙන ගන්නට අනාගතයට අපට එය බොහෝ ප්‍රයෝජනවත් වේවි. ඒ නිසා අප කෙරෙහි අනුකම්පා කොට අපව පැවිදි කළ මැනවි. පින්වත් දරුවනි, එසේනම් ඔබ කෙස්රැවුල්බා ගිහිවත් ඉවත් කොට මේ සිවුරුගෙන අප මෙන් පොරවා ගන්න. මේ අයුරින් පාත්‍රය පරිහරණය කරන්න. මේ අයුරින් වත් පිළිවෙත් කරන්න. ඉතින් මේ කුමාරවරු දෙදෙනාද ශ්‍රමණයන් වහන්සේලා බවට පත් වුණා. සිවුරු පොරවන්නටත් පාත්‍ර පරිහරණයටත් පුරුදු වුණා. සක්මල් මළු ඇමදීම, කුටි ඇමදීම, පෙන් පෙරා තැබීම ආදී කුදුමහත් වත්පිළිවෙත් ඉගෙන ගත්තා. ටික දිනක් ගෙවුණා. මේ දිනම අර පසේ බුදුවරයන් වහන්සේලා ළඟට ගොස් සිල්පිල් ඉල්ලා සිටියා. පින්වත් ශ්‍රමණවරුනි, ශිල්පය නම් මෙයයි. එනම් හුදකලාව සිටීමයි. පින්න ස්වාමීනි හුදකලාවේ සිටීම යනු කුමක්ද? හුදකලාවේ සිටින කෙනා සක්මන් කළ යුත්තේද හුදකලාවේමයි. භාවනා කළ යුත්තේද හුදකලාවේමයි. සැතපිය යුත්තේද හුදකලාවේමයි. හුදකලාව යනු ඔහුය. ඔහු යනු හුදකලාවය. මේ අවවාද ලැබූ නවක ශ්‍රමණයන් වහන්සේලා දෙනම දෙපැත්තට වෙන් වුණා. හුදකලා වුණා. පුරোহিত පුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේ හුදකලා වී ගොස් කුටියේ භාවනා කොට නොබෝ වේලාවකින් සිත සමාධිමත් කරගන්නට පුළුවන් වුණා. නමුත් රාජපුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේට ඒ නොහැකි වුණා. උන්වහන්සේගේ සිතෙහි අරතිය හටගත්තා. මොහොතකින් භාවනාවේ නොඑළී ගියා. සිත විසිරුණා. කලබල වුණා. ඔහුට තම මිත්‍ර ශ්‍රමණයන් වහන්සේව මතක් වුණා. උන්වහන්සේව සොයාගෙන පැමුණුණා. අනේ හිමියනි. මට අමාරුයි. හිත විසිරෙනවා. අරතිය ඇති වෙනවා. මම මොකද කරන්නේ? එහෙනම් ඔබත් පසකින් වාඩි වෙන්න. වාඩි වී ස්වල්ප වේලාවක් ගත වූ විට ඔහුගේ සිත සංසිඳුණා. පින්වත් හිමියනි. මේ ශිල්පයේ අවසානයේ කුමක්දයි කියා ඔබ දන්නවාද? නැතෙහි මියනි. නමුත් අපි මේ ශිල්පයේ අවසානයේ දකින්න තුරම හුදකලාවේ සිටිය යුතුයි. එතකොට රාජපුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේ ආයමත් තම කුටියට පිටත් වුණා. හුදකලා වුණා. සුළු කලකින් සිත විසිරෙන්නට පටන් ගත්තා. අරති ඇති වුණා. භාවනාවේ නොයලී ගියා. හුදකලා බව එපා වුණා. කලකිරුණා. නැවතත් යහළු ශ්‍රමණයන් වහන්සේ සොයාගෙන ආවා. පුරোহিত පුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේ යලිත් මොව උනන්දු කෙරෙව්වා. හුදකලා බවට පිටත් කළා. තුන්වන වතාවෙත් මොහු අරතියෙන් පීඩා විඳින්නට පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා. භාවනා විපා වුණා. නැවතත් දුවකන ආවා. පුරোহিত පුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේ මොහුව යලි යලි උනන්දු කෙරෙව්වා. හුදකලාවටම ආසා කෙරෙව්වා. අන්තිමේදී උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. රාජපුත්‍රව සිටි මේ ශ්‍රමණයන් වහන්සේ සිල්ප හැදෑරීමට කොතරම් ආසා වුණත් හුදකලාවේ සිටීමේ සිල්පේ නම් හදාරන පාටක් නැහැ. තමන්ගේ හුදකලාවත් වනසා ගන්නවා. මගේ හුදකලාවටත් හානි කරනවා. ඒ නිසා මම ඈතට යන්න ඕනේ. උන්වහන්සේ ඈත වනයේට පිටත් වුණා. එදත් රාජපුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේට අරතිය ඇති වුණා, කලකිරුණා. පැවිද්දට සිත නොඇලී ගියා. වත්පිළිවෙත් වලට නොඇලී ගියා. එතකොට තම යහළු ශ්‍රමණයන් වහන්සේව මතක් වුණා. උන්වහන්සේව සොයාගෙන ආවා. ආරාමයේ ඉදිරි පිටට පැමිණ උගුර පෑදුවා. කවුරුවත් පේන්නේ නැති හැඩයි. හිමීට දොර ඇර බැලුවා. කවුරුවත් නැහැ. වතුර කලය බැලුවා. ඒ හිස්. ඒ ආරාමයේ අවට පාළු වෙලා මොහු කල්පනා කරන්න පටන් ගත්තා. ඉස්සර මං රාජකුමාරියෙක්ව සිටිද්දී මිනිසුන් තේගි බෝග අරගෙන මාව දකින්න එනවා. ඒත් මාව දකින්නට ලැබෙන්නේ නැහැ. හිස් අතින් හැරිලා යනවා. නමුත් මොහුව හොයන්නට මා එද්දී මට මොහුව දකින්නට ඉඩ නොදී පිටත්ව ගිහින් එම්බා සිට නුඹට ලැජ්ජා නැද්ද? භාවනාවට රැඳවිය යුතු සිත එහි නොඅලවා අරතියට යටකොට මාව පෙලන්නේ නුඹ නොවේද? එම්බා සිත දැන් මා සිව් වතාවක්ම මෙතනට කැරකි කැරකි ආවා. මේ ඇවිදිල්ලට මාව යොමු කළේ නුඹයි. එම්බා සිත ආයි කවදාවත් නුඹ කියන දේ කරන්න මම ලෑස්ති නෑ. නුඹ දැන් සිතන්නට ඕනේ මට ඕනේ හැටියටයි. නුඹ කැමති වුණත් අකමැති වුණත් මා කැමති හුදකලාවටයි. ඒ නිසා අද පටන් නුඹ සිටිය යුත්තේ හුදකලාවට අවනතවයි. ඉතින් ඒ රාජපුත්‍රව සිටි ශ්‍රමණයන් වහන්සේත් හුදකලා වුණා. අරතිය පහව ගියා. සිත සමාධිමත් වුණා. දැහැන්ගත වුණා. ක්‍රමක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය වෙත සිත යොමු වුණා. පසේ බුදුරයන් වහන්සේ නමක් බවට පත් වුණා. 이රිදි බලයෙන් හිමාල වනයේ නන්දමූලක පර්වතයේ ගිරි ගුහාවට වැඩම කළා. පූජිත පුත්‍රෝ සිරි ශ්‍රමණයන් වහන්සේ චිත්ත සමාධිය දියුණු කළා. විදර්ශනා ප්‍රඥාව දියුණු කළා. හුදකලා වීම ආරි සත්‍ය අවබෝධ කළා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊරිදීන් නන්දමූලක පර්වතයේ ගුහාවට වැඩම කළා. දිනක් මේ පසේ බුදුවරයන් වහන්සේලා දෙනම රත් හිරියල් ගල් තලාවේ වැඩහිඳ තමන්ගේ ජීවිත අවබෝධයට උපකාරී වූ අත්දැකීම් ගැන කතාබස් කරමින් සිටි වේලෙහි මේ උදානය පහල කළා යට දැක්වෙන ගාතාව වදාරණ ලද්දේ රාජපුත්‍රෝ සිටි ශ්‍රමණයන් වහන්සේ විසිනුයි සච්චේ ලබ්බේත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරි ධීරං අබිභුය සබ්බානි පරිස්සයානි චරෙය්‍ය තේනත් මනෝ සතිමා ඉඳින් කෙනෙකුට අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් හෙබි යහළුවෙක් මුණ ගැසිනවා නම් නුවණැති කෙනා ඔහු සමග වාසය කරන්න ඕනේ. හැබැයි හැම කරදරයක්ම මැඩගෙන වීරිය යුක්තව සතුටින් යුක්තව සිහියෙන් යුක්තවයි ඔහු හැසිරිය යුත්තේ. එතකොට අනිත් පසේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ගාථාව වදාලා නෝචේ ලබේත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරි දීරං රාජාව රට්ටං විචිතං පහය ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුක්ත වීරියවන්ත යාළුවෙක් තමන්ගේ ආශ්‍රයයට සුදුසු ආකාරයට ලැබෙන්නේ නැත්නම් ඔහු කළ යුත්තේ මෙයයි. දිනපු රට අතහැර යන රජෙක් වගේ හැසිරිය යුත්තේ හුදකලාවේමයි. කඟවේනකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු දොළොස්වන පරිච්ඡේදය පසසමු මිතුරු සම්පත අපි සැබවින්ම උසස් හෝ සම අය සොයාගත යුතු සුමිතුරන් ලෙස නොලැබෙන විටදී ඒ අය දෙහෙමින් බොජුන් ලැබගෙන හුදකලාවේම දිවි කිවයිහි තනියඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් ලෝකයේ පිළිබඳව අවබෝධ කරන ලද ධර්මය සැබවින්ම පුදුම සහගතයි අතීතයේහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොව පසේ බුදුවරයන් වහන්සේලා ගැනද ඉස්මතුකට පෙන්වන අයුරු ඊතා මනහරය මේ සසරේ ස්වභාවය නම් ඇරඹුණු තැනක් දැක්ක නොහැකි වීමයි ආරම්භක මුල් ස්වභාවයක් නොපෙනීමයි අසවල් දවසේ සිට සසර ගමන ඇරඹුණේය කියා කිසුදු සත්වයෙකුගේ සසර ගමන පිළිබඳව පැවසිය නොහැකි බවයි බුදුරජුන් වදාළේ. එනිසාය භව ගමනක පැටළුණු සත්වයාගේ මූලාරම්භයේ සෙවීම වෙනුවට භව ගමනින් නිදහස් වීමට මගක් සොයන්න යයි අවධාරණය කරන ලද්දේ. ඇත්තෙන්ම අතීත බුදුවරුන් ගැන හෝ පසේ බුදුවරුන් ගැන හෝ බුදුරජාණන් වහන්සේලා විසින් නොවදාරණ ලද්දා හෝ නම් අද අපි කිසිවක් දැනගන්නේ නැහැ. උන්වහන්සේ විසින් කෙලවරක් දැක්ක නොහැකි අතීතයේහි යම් යම් අවස්ථාහිදී පහළ වූ මේ සුවිශේෂී උතුමන් පිළිබඳව වදාළේ ලොවේහි පවතින එක්තරා විශේෂ ස්වභාවයක් පෙන්වා දීමටයි. එනම් විමුක්තියක් උදෙසා කෙනෙකු විසින් අවංකව ගන්නා ලද වෑයම මල්පල ගන්නා අයුරු පෙන්වා දීමටයි. එක්තරා අවස්ථාවක එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටී ගෙවි ගිය අතීතයේ කොතරම් වර්ෂවලින් කිව හැකිද කියාය. එවිට බුදුරජාන් වහන්සේ වදාළේ ගෙවි ගිය අතීතයේ කිසිසේත්ම වර්ෂවලින් කිව නොහැකි බවයි. කල්පවලින්ද කිව නොහැකි බවයි. උපමාවකින් වදාළේ මහා සාගර ජලයට වඩා වැඩි ප්‍රමාණයක කඳුළු එක් පුද්ගලයෙකු විසින් ගෙවන ලද සසරේ වගුරුවා ඇති බවයි. මෙවැනි උපමා ඔස්සේ බුදුරජුන් දහම් දෙසා වදාළේ සසරෙහි සැරිසරන සත්වයාට එහි ඇති අන්තරාදායක ස්වභාවය ප්‍රකට කර දෙනු පිණිසයි. බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද දේශනා විමසන විට පැහැදිලිවම කරුණු දෙකක් හඳුනා ගන්න පුළුවන්. එනම් භව ගමනක පැටලී සිටින සත්වයා එයින් මුදවා නිර්වාණ අවබෝධයට යොමු කරවීම මූලික කාරණාව. දෙවන කරුණ සුගතියෙහි උපතක් කරා සත්වයාව යොමු කරවීමයි. මෙවැනි අදහසක තරව පිහිටා උන්වහන්සේ විසින් දහම් දෙසන ලද්දේ. සසරෙහි පැටලී ගිය සත්වයා සතර අපායට අභිමුඛව ගමන් ගන්නා බව පසක් කරගත් නිසාවෙන් එසේ යන සත්‍යයන් අතුරින් බුදු බව ලැබිය හැකි වන්නේ ඊටමත් කලාතුරකින් කෙනෙකුටයි. ඒ නිසා උන්වහන්සේ කිසිදු දේශනාවක බුදු බව පිනිස සත්‍යයන්ව උනන්දු කරවන්නේ නැත. හැම විටම උන්වහන්සේ උනන්දු කරවන ලද්දේ ශ්‍රාවකත්වයේ ලබාගෙන සසරින් එතර වීමටයි. කොටින්ම පසේ බුදු බව ලබා ගැනීම පිණිසවත් ත්‍රම ශ්‍රාවකයන්ව උනන්දු කළ අවස්ථාවක් ධර්මයේ සඳහන් වනේ. නමුත් යම් පින්වත් කෙනෙකු විසින් ආර්ය සත්‍ය අවබෝධය පිණිස අවංකව වෙහෙසෙන්නේ නම් ඇතැම් විට කලාතුරකින් කෙනෙකුගේ ගමන පසේ බුදු බව දක්වා වැඩි යන බව අටුවා කතා කියවීමෙන් අපට තේරුම් ගත හැකියි. ඒ පසේ බුදුවරුන්ගේ අවබෝධයට උපකාරී වී තිබෙන්නේ ධර්ම ශ්‍රවණී වැනි දෙයක් නොවේ. සාමාන්‍යයෙන් කෙනෙකුට ප්‍රඥාව ලබා ගැනීම පිණිස කල්යාණ මිත්‍ර සේවනය හා ධර්ම ශ්‍රවණය අනිවාර්යෙන් උපකාරී විය යුතුයි. යෝනිසෝ මනසිකාරයෙන් යුතු තැනැත්තා ප්‍රඥාව උපදවා ගන්නේ එම හේතුව නිසයි. නමුත් පසේ බුදුවරුන්ගේ ජීවිත අවබෝධය සිදුවන්නේ බොහෝ විට අහඹු ලෙස සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රයේහි සඳහන් 12 වෙනි ගාතාවට අයිති කතා වස්තුව තමයි අද කතා කරන්නේ මිනිස් ආයුෂ වසර 20000ක්ව තිබියදී කාශ්‍යප බුදු සසුන පහළ වුණා මේ බුදු සසුනේ මහා පින්වන්තයින් තම තමන්ගේ නිවන් මඟ මොහු කුරා ගන්නට නිසි පින් පුරා ගනු පිණිස පැවිදි වුණා. ඒ පැවිදි වූ පිරිසෙන් බොහෝ දෙනෙක් ඒ බුදු සසුනේදීම පිරිනිවන් පෑවා. තවත් පිරිසක් මගඵල නොලබා දෙව්ලොව උපන්නා. ගෞතම බුදුරජුන් පහළ වීමට පෙර එක්තරා යුගයක් කෙලඹුණා. ඒ පසේබුදුවරුන්ගේ යුගයයි. එම යුගයේදී දෙව්ලොව ඉපෙද සිටි අර පුණ්‍යවන්තයින් වරින් වර මනුෂ්‍ය ලෝකයට පැමිණ පසේබුදුවරුන් බවට පත්ව සසරින් ඈතර වුණා. කාශ්‍යප බුදු සසුනේ ගතපච්චාගත වතපිරු යහළු ශ්‍රමණයන් වහන්සේලා කීප නමක් දෙව්ලොව ඉපෙති සිටියා. පසේ බුදුරජුන්ගේ යුගයේදී ඔවුන් දඹදිව උපන්නා. වැඩිමහලු කෙනා බරණැස් රජු බවට පත් වී සිටියා. අනිත් පිරිස අවට ජනපදයන්හි රජ පවුල්වලත් උපන්නා. සසරෙහි පුරන ලද පුණ්‍යානුභාවයෙන් ජහලුවන් බවට පත් වූ ඔවුන් පැවිදි වුණා. තම තමන්ට ආවේනික විමසීම් නුවණ හුරු කරගනිමින් පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වුණා. දිනක් මේ පසේ බුදවරු නන්දමූලක පර්වත ගෘහාවට වැඩම කොට තම තමන් මේ අත්විඳින්නේ කවර පුණ්‍ය විපාකයක් දැයි සොයා බැලුවා. එවිට බොහෝ වාර ගණනක් පැවිදිව ධර්මාවබෝධයේ පිණිස කැපවීමේ ප්‍රතිඵලය තමන් අත්විඳින බවත් තමන් සමග එකට සිටි වැඩිමහල් තැනැත්තා දැනට බරණැස් නුවර රජ බවට පත් වී සිටින බව දැනගත්තා. ඔහුද පසේබුදු බවට පත්වෙන කෙනෙකු බව නියත වශයෙන්ම දැනගත් මෙම පසේබුදුවරයන් වහන්සේලා දිනක් බරණැස් රජ මාලිගා මිදුලට අහසින් සැපත් වුණා. ආසනවල වාඩි නොවි අහසේම පලක් බැඳ වැඩ සිටියා. සියලු සේනාවම මේ ආශ්චර්ය දෙක ඒ දෙපස බලා සිටියා. සසරෙහි පුරුදු සෙනෙහසින් යුතුව රජතුමාද ශ්‍රමණයන් වහන්සේලාට වන්දනා කොට මෙසේ විමසුවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේලා කවුද? මහරජතුමනි අපි වනාහි නිවැරදි අයුරින් ලැබෙන බොජුන් වළඳින අනවච්ච බෝචි නම් අය වෙමු. අනේ ශ්‍රමණයන් වහන්සේ මට එහි අරුත වැටහෙන්නේ නැහැ. පින්වත් රජතුමනි ලෝකයේ බොහෝ දෙනෙක් රස ආහාරයට ලුල් වෙනවා. කටුක ආහාරයට ගැටෙනවා. රස ආහාරයේ ලැබෙන තැන ඇලී වාසය කරනවා. කටුක ආහාරයේ ලැබුණු විට ගැටි බැහැරට යනවා. නමුත් රජතුමනි අපට ලැබෙන ආහාරය කටුක වේවා ප්‍රනීත වේවා. ඒ අපේ ප්‍රශ්නයක් නොවේ. එම ආහාරයට අප සිත තුළ ඇලීම ගැටීම කිසිවක් ඇති කිරීමට හැකියාවක් නැහැ. රජතුමා පුදුමයටපත් වුණා. හිතන්න පටන් ගත්තා. හරිම පුදුමයි. අපට ආහාරයේ රස නැතුව ගියොත් කේන්ති යනවා. ආහාරයේ රසවත් වුණත් පෙනුමට සකස් කොට නැත්නම් ඒත් කේන්ති යනවා. පළතුරු හැඩයකට කපා නැත්තම් ඒත් කීන් තියනවා. ආහාරයේ සුවඳක් නැත්තම් ඒත් කීන් තියනවා. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේලාට ආහාරයේ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. සැබවින්ම මෙය විය හැකි දෙයක්ද? මා මේ පිරික්සා බැලිය යුතුයි. අනේ ස්වාමීනි අනවජ්‍ය බෝජී නම් වූ ශ්‍රමණයන් වහන්සේලා මම මේ දැක්කමයි මා කොතෙකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ආහාර පුදා තියෙනවා. මිහිරි ආහාරය ඔවුන් සතුටින් වළඳනවා. අමිහිරි ආහාරය ඔවුන් පිළිකුල් කරනවා. නමුත් ඔබ වහන්සේලා එය ඉක්මවා ගිහින් ඉන්නේ. එසේනම් හෙට දවසේ මාලිකයේ දානීය පිනිස වඩින සීක්වා. ඉතින් අර පසේ බුදුවරයන් වහන්සේලා දානීයට වැඩියා. රජතුමා සූදානම් කොට තිබුණ කුඩු සහලින් සැකසූ බතක් සහ කාටි හොද්දක් පමණයි. රජතුමාට උවමනා වී තිබුණේ මේ ශ්‍රමණයන් වහන්සේලා ආහාරයට ඇලෙන ගැටෙන අයුරු විමසා බැලීමටයි. උන්වහන්සේලා නිසි කලට වැඩම කළා. ආහාර පාන පිළිගැන්නුවා. ඒ පිළිගත් දානේ උන්වහන්සේලා ඊ타ත්ම සතුටින් වැළඳුවා. හැම ඉරියව්වක්ම ප්‍රසන්නයි. කිසිදු වෙනසක් නැහැ. ඊ타මත්ම කරුණාවෙන් රජතුමාට සෙත් පැතුවා. රජතුමා නැවතත් ආරාධනා කළා. අනි ස්වාමීනි හිට දවසේ දාණයට වඩින්සේක්වා. අර පසේ බුදුවරයන් වහන්සේ ඇරයුම් පිළිගත්තා. පසුවදාත් කාඩි හොදි කුඩුසහලින් කළ බතකුයි පිළියෙල කොට තිබුණා. එදාත් ඒ පසේ බුදුවරුන් වැඩි වේලෙහි රජතුමා පිළිගන්නවා. හරි පුදුමයි. කිසි වෙනසක් නැහැ. උන්වහන්සේලාගේ සාන්ත ස්වභාවය වෙනස් වෙන්නේ ඇලුණු බවක් හෝ ගැටුණු බවක් හෝ රජතුමාට පෙනෙන්නේ තිබුණේ රජතුමාට වෙනදා මේ කරුණාවෙන් සිත් පැතුවා. රජතුමා පසුවදා දානීට ආරාධනා කළා. ඒ පසේ බුදුවරුන් එම හැරීමත් පිළිගත්තා. අරක්කමියා එමුතු රජතුමා මෙහෙම කිව්වා. එම්බා සංගය. හිට ශ්‍රමණයන් වහන්සේලාට දානීය පිණිස ඊටාම ප්‍රණීතයුරින් රාජභෝජන පිළියෙල කළ යුතුය. එහි මිහිරි සුගන්ධය සිව් දිසාවෙහි පැතිර යන පරිද්දෙන් පිළියෙල කළ යුතුය. දැන් රජතුමා කල්පනා කළේ කටුක ආහාරයට නොගැටුණත් ප්‍රනීත ආහාරයට ඇලිය හැකි බවයි. සුදුසු වෙලාවේ පසේ බුදුරයන් වහන්සේලා වැඩම කළා. රජතුමා දානේ පූජා කරන විට ප්‍රනීත රාජභෝජනයක මිහිරි සුවඳ මාලිගයේ පුරා පැතිර ගියා. නමුත් මේ පසේ බුදුවරයන් වහන්සේලාට ඒ කිසි අමුත්තක් දැනුනේ නැහැ. පෙර පරිද්දෙම්ම සතුටින් වැළඳුවා. පෙර පරිද්දෙම්ම රජතුමාට සිත් පැතුවා. නික්ම ගියා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්ත. ආහාරයට නොඇලී ඉන්නත් පුළුවන්. නොගැටී ඉන්නත් පුළුවන්. දැන් මේ ශ්‍රමණයන් වහන්සේලා ඉන්නේ ඇත්ත ආහාරයට නොඇලී ඉන්නත් පුළුවන් නොගැටී ඉන්නත් පුළුවන් දැන් මේ ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්නේ ඉතින් ඒ විදිහට මටත් පුළුවන් වෙන්න ඕන රජතුමා රජකම තේරියා පැවිදි වුණා හුදකලා වුණා නිදහසේ භාවනා කළා රජතුමාගේ සිතත් ඉක්මනින් සමාධිමත් වුණා. විදර්ශනාවට යොමු වුණා. ආරි සත්‍ය අවබෝධයටපත් වුණා. ආහාරයට නොඇලෙන නොකැටෙන කෙනෙක් බවටපත් වුණා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවටපත් වුණා. ඊරිදි බලයෙන් නන්දමූලක පර්වත ගුහාවට වැඩම කළා. එහිදී මංජූසක රුක්සෙවෙනෙහි වැඩ සිටි පසේ බුදුවරුන් මැද මේ නවක පසේ බුදුවරයන් වහන්සේ මෙම උදානය වදාලා අද්දාපසං සාම සහාය සම්පදං සිට්ඨා සමාසේවිතබ්බා සහායං ඒතේ අලද්ධා අනවජ්ජ බෝජී ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඇත්තින්ම යහපත් මිතුරන්ගේ ඇසුරමයි අපි ප්‍රශංසා කරන්නේ යාළුවන් ඇසුරු කිරීමේදී එක්කෝ Tamanට වඩා ශ්‍රේෂ්ඨ උදවියයි ඇසුරු කළ යුතු වන්නේ එක්කෝ තමා හා සමාන උදවිය ඇසුරු කළ යුතුයි. එවැනි යහළුවන් ඇසුරට නොලැබෙන විට වළඳන ආහාරයේ පවා නොඇලිමින් නොගැටෙමින් වැළඳිය යුතුයි. එතකොට ඔහු හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟ වේනුකගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු 13 වන පරිච්ඡේදය රන් කරුතෙනු මෙනවින් විලිසරන් වලලු යුගලක් අතෙහිලාගත් විට එකිනෙක ගැටෙනු දකිමින හුදකලාවේම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ විසින් පෙන්වා දුන් පසේ බුදුරුන්ගේ අසිරිමත් චරිතාපදානයන් ගැන ඉගෙන ගනිද්දී සැබවින්ම පුදුම සහගතයි. නිවන් අවබෝධය පිනිස හුදකලා වීම මෝරාගිය සිත් ඇති මහා පුණ්‍යවන්තයින් පසේ බුදුවරුන්ගේ යුගයේදී ලොවට පහළ වෙනවා. ඒ පසේ බුදුවරුන් පවා උපදින්නේ ජම්බුද්දීපෙහි පමණක් බව අප අමතක නොකළ යුතු කරුණක්. කොටින්ම බුදු බව ලබන්නට පෙරුම්දම් පුරමින් සිටි අපමහ බෝසතාණන් වහන්සේ පවා ජම්බුද්වීපයෙන් බැහැර වූ රටක උපත ලැබූ බවක් සඳහන් වෙන්නේ නැහැ. මෙනිසා සියලු බුදවරුන් හට පසේ බුදවරුන් හට වාස භූමිය වූ ජම්බුද්වීපයේ බොහෝ විට මුනිවරුන්ගෙන් හිස්වීමක් නැහැ. මේ සඳහන් වන්නේ එක්තරා පසේ බුදුවරයන් වහන්සේ නමක් පහළ වූ ආකාරයයි. එනම් කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වූ එක්තරා භික්ෂුවක් ගත පච්චාගත වත පුරමින් ආරි සත්‍ය අවබෝධයේ මුල් කොට ඊ타ම සද්ධාවෙන් මහානදම් පිරුවා. උන්වහන්සේට එම සසුන තුලදී මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්නට බැරි වුණා. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපත ලැබුවා. පසේ බුදුවරුන්ගේ යුගයේදී බරණස් රාජ්‍යයේ රජු ලෙස මනුලොවට පැමිණ වැඩ සිටියා. දිනක් මේ රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. ඒ ග්‍රීස්ම කාලයයි. රජතුමා රුක්සිවෙනේ සැතපී සිටියා. රජු අසලම එක්තරා ස්ත්‍රියක් සඳුන් කල්ක පිනිස සඳුන් කුඩු කරමින් සිටියා. එසේ සඳුන් කුඩු කරමින් සිටිද්දී එම දාසියගේ අත් දෙක නිතර සෙල වුණා. හාන්සි වී සිටි රජතුමාගේ දෙනෙත් අර දාසියගේ දෑත වෙත යොමු වුණා. එක අතක තනි වලල්ලක් තමා තිබුණා. අනිත් අතේ රන්වලුළු දෙකක් තමා සිටියා. තනි වලල්ල ඇති අත කොපමණ සෙල වුණත් කිසි හඬක් නැගුණේ නැහැ. නමුත් වලලු දෙකක් තමා සිටි අත සෙල වෙන සෑම වාරයකදීම හඬ නැගුණා. රජතුමා ඒ දිස අවධානයෙන් බලා සිටියා. හරි පුදුමයි. මේ තනි වලල්ල සෙලවෙනවා. නමුත් කිසි හඬක් නැගින්නේ. හුදකලා බවක් තියෙනවා. වලලු දෙක දෙමු අත සෙලවෙන වාරයක් පාසා නාද වෙනවා. මට හිතෙන්නේ ජීවිතයත් මේ වගේ කියලයි. පිරිසක් එක්ක එකතු වුණොත් තමයි මේ සිතට සෑම අරුබුදයක්ම හටගන්නේ. නමුත් හුදකලාව සිටිද්දී එයාට ලැබෙන සැප දුක සතුටින් විඳ දරාගෙන ගැටලුවක් නැතුව වාසය කරනවා. එතකොට රජ බිසව සියලු ආභරණ වලින් සැරසී රජු අසලම වාඩි වී සිටිය. බිසවට අමුත්තක් තේරුණා. මොකද මේ? රජුරුවන් වහන්සේ මේ කාන්තාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ. මෑ ගැන සිතක් පහළ වෙලාවත්ද? මෑට සිත කියෝතින් මගේ සැප සම්පත් වලින් කොටසක් මෑට දෙන්න වේවි. මං දැන් සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. රජතුමා වසී වෙලා වගේ. එහෙම වෙන්න දෙන්න බෑ. ඉතින් බිසව අර ස්ත්‍රියට මෙහෙම කිව්වා. අනේ ඔයාට හරි මහන්සියදයි. සඳුන් කල්ක හදන්නට සඳුන් කුඩු කිරීම ලෙහෙසි නෑ තමයි. නමුත් මාත් හරි ආසයි සඳුන් කුඩු කරන්න. එනිසා මේ ඔයා සඳුන් කුඩු කළ ඇති කෝ දෙන්න මට. ඉතින් දාසිය නැගිට්ටා. නැගිටුවා. ඇයි ගිතනින් වාඩි වුණා. සඳුන් කුඩු කරන්න පටන් ගත්තා. රජතුමා එච්චර ඇසිපිය නොහිලා බිසවුන් වහන්සේ සඳුන් කුඩු කරන අයුරු බලා සිටියා. ඔව් අර අත් දෙකේ මේ අත් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. කලින් තනි වලල්ලක අතක් තිබුණා. වලලු දෙකක අතක් තිබුණා. තනි වලල්ල හඬ නැගුවේ නෑ. වලලු දෙක ගෝසා කළා. දැන් මේ අත් දෙක ඊට වෙනස්. මේ අත් දෙකේම රන් වලලු පුරවලා තියෙන්නේ. මේ වලලු ගැටෙtti මහා ගෝර නාඩුවක් ඇහෙනවා. හුදකලාවමයි හොඳ. හුදකලාවමයි හොඳ. රජතුමා අනිත් පැත්ත හැරුණා. ඒ ගැන සිතන්න පටන් ගත්තා. හුදකලා භවයේ අරුත විමසන්න පටන් ගත්තා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. සංසුන් සිතින් වැතිර සිටි ඒ පසේ බුදුවරයන් වහන්සේ ළඟට බිසෝවන් වහන්සේ පැමිණියා. ස්වාමීනි මේ බලන්න හරි සුවඳයි. මම මගේ අතින්මයි මේ සඳුන් කල් කැහැදුවේ. ඔබතුමාගෙන් නළලත මං සඳුන් තිලකයක් තබන්නද? පසේ බුදුවරයන් වහන්සේ සැනකින් නැගිට්ටා. පින්නත් නැගෙනිය ඉවත් වෙන්න. සඳුන් කල්කයෙන් මට අවශ්‍යතාවයක් නැහැ. ඕ පුදුමයටපත් වුණා. දල්වාගත් දෑසින් යුතු රජතුමාගෙන් විමසා සිටියා. මා පියාදර ස්වාමීනි ඔබ වහන්සේට කිසියම් සිත්ැවුලක් ඇති වුණාද? පිය රජුරුවන් වහන්සේ පවසනසේකවා නැහැ මම දැන් රජෙක් නෙවෙයි. සියලු දෙයින්ම නිදහස් වූ යම්කිසි අපූර්වත්වයක් මට දැනෙනවා. රජතුමාගේ මේ වෙනස ලැබුකින්නක්සේ පැතිරුණා. ඇමතිවරුන් හනිකට පැමිණුණා. පින්වත් රජුරුවන් වහන්සේ ඔබ වහන්සේට මේ මොකද උනේ? දරුවනි මා දැන් රජෙක් නොවේයි. නිදහස් පුද්ගලයෙක්. ඔව්. ඒ නිදහස එක්තරා හුදකලා බවක්. ඇලෙන ගැටෙන ලෝකයට අයිති නැති බවක්. සාන්ත බවක්. ඒ කියන්නේ ඔබ වහන්සේ පසේ බුදු බවට පත් වුණාද? පසේ බුදුරයන් වහන්සේලා රාජකීය වස්ත්‍රාභරණ වලින් සැරසිලා නැහැ. උන්වහන්සේලා වැඩ ඉන්නේ කිස් රැවුල් පාලා සිවුරු පාත්‍ර අරගෙනයි. නමුත් ඔබ වහන්සේගේ හිසෙහි කෙස් තියෙනවා. ගතෙහි සලු පිළි තියෙනවා. එතකොට රජතුමා හිස අත ගෑවා. සැනකින් කෙස් රැවුල් ඉවත් වී ගියා. සලු පිළි වෙනුවට සිවුරු පොරවාගත් උපසාන්ත ශ්‍රමණයන් රුවක් දිස්සුණා. උන්වහන්සේ අහස්තලයෙන් නන්දමූලික පර්වතයට වැඩම කළා. පසේ බුදුවරයන් වහන්සේලා සමග වැඩ සිටිද්දී තමන් වහන්සේට අවබෝධයට උපකාරී වූ අත්දැකීම පවසා සිටියා. දිස්වාසුවන්නස්ස පබස්සරාණී කම්මාර පුත්තේන සුනිට්ඨිතානි සංඝට්ඨමානානි දුවේ පුජස්මින් ඒකෝ චරේකග්ග විසාන කම්පෝ රන්කරු පුත්‍රයෙක් විසින් ඊටමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාස්වර රන්වලලු මට දකින්න ලැබුණා. අත් දෙක සෙලවෙද්දී ඒ වලලු එකිනෙකට ගැටුණා. ජීවිතයත් ඒ වගේ කියා මට අවබෝධ වුණා. මං හුදකලා වුණා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලා වීමයි. ගඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු 14 වෙනි පරිච්ඡේදය මෙලෙසින් දිවෙන්නෙකුහා වසන්නට සිටුවොත් දොඩමින් නිසරු දේවල් ඇලෙන්නට සිදුවන්නේ මේ අනාගත බය මනනුවණින් දකිමින් හුදකලාවේම දිවිගෙවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉසිකිලි පර්වතයේදී පසේ බුදුවරුන් ගැන වදාළ ඊතා රමණීය දෙසුමක් ඔබ අසා ඇති. බාහිර උපදෙස් නොලබා තමා තුල ශනිකව ඇතිවන අවබෝධයක් තුලින් නිවන් දැකීම පසේ බුදුවරුන්ගේ ස්වභාවයයි. බොහෝ විට උන්වහන්සේලා පසේ බුද්ධත්වයට පත්වන තුරු තමන්ගේ මේ ජීවිතය මේ සකස් වෙමින් යන්නේ පසේ බුදු බවට කියලා දන්න බවක් පේන්නේ. ඒ ජීවිතාභෝධය පිණිස උන්වහන්සේලා තුල ඇති නොසන්සිඳින ආසාව විසිනුයි. උන්වහන්සේලා වේ தත්ත්වේ කරා ගෙන යන්නේ. එමෙන්ම බොහෝ පසේ බුදුවරුන් උපත ලබා තිබෙන්නේ රජපෞල් වලයි. රජකම හැරදා අබිනික්මන් කොට විමුක්ති ගවේෂණයේ යෙදීම උන්වහන්සේලාගේ ස්වභාවයයි. පසේ බුදුවරුන්ගේ යුගයේදී බාහිරින් ශ්‍රවණය කළ යුතු චතුරාරි සත්‍ය ධර්මයක් අසන්නට නොලැබේ. නමුත් අභ්‍යන්තර කුසලතාව වන යෝනිසෝ මනසිකාරයේ තියුණු ලෙසයේදීම ඒ උතුමන්ගේ ස්වභාවයයි. තම තමන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙනි ජීවිත අවබෝධය පිණිස සිත සකස් වෙන්නේ. දැන් ඔබ ඉගෙන ගන්නේ ඉඹුතු පසේ බුදුවරයන් වහන්සේ නමක් පිළිබඳවයි. සසරේ පුරන ලද පින් නැති දරුවෙක් බරණැස රජ පවුල ඉපදුණා. ඔහුට තරුණ වියේදීම රජකම ලැබුණා. නමුත් රාජකීය ජීවිතයේට මේ යෝන් රජතුමාගේ සිත ඇලුනේ නැහැ. තම බිසව කෙරෙහිවත් සිත ඇලුනේ නැහැ. දිනක් ඔහු ඇමති මඩුල්ල රැස් කළා. ප්‍රිය ඇමතිවරුනි මට ජීවිත අවබෝධය ලබන්න ආසයි. අපි වගේ රජ කරපු අයගේ නොගිනිය හැකි ඉතිහාසයක් මේ අතීතයේ තියෙනවා. ඒ රජ කළ හැමෝම තම තමන් කළ දේ රැගෙන ගියා. හැබැයි ජීවිතාවබෝධයේ පිණිස වෙහසුණු රජවරු නම් තම ජීවිතයට යම් කිසි වටිනාකමක් ලබා ගන්න ඇති කියලයි මට හිතෙන්නේ. මේ දඹදිව ඉතිහාසයේ බලද්දී අබිනික්මන් කළ රජවරුන්ගෙනුත් අඩුවක් නැහැ. ඇත්තින්ම මට මේ කිසි දෙයක් ගැන දැන් ආසාවක් නැහැ. මං කැමති විමුක්තිය සොයාගෙන යන්න. ඇමතිවරු කලබල වුණා. "අව් මහරජතුමනි, අපේ රට විනාශ වේවි. ඔබතුමාගේ රාජ්‍ය කාලය තුල රට සුඛිත මුදිත වුණා. ජනයා සැපසේ වාසය කරනවා. සැප සම්පතින් දැන් අපි ආඩ්‍යව ඉන්නවා. සාමන්ත රජවරුන් අපේ රාජ්‍යයට ඇස්හිලාගෙනයි ඉන්නේ." ඔබතුමා වැනි උතුම් නායකයෙක් අපිට නැති වුණොත් මුළු රාජ්‍යයම අනතුරේ රජතුමා කල්පනා කළා. බිසව රජතුමා අසලින් සිටමින් හඬ හඬ මෙහෙම කිව්වා. මා ප්‍රිය දේවයන් වහන්සේ ඔබ වහන්සේ නැතුව මා ඉන්නේ කොහොමද? මේ රජ පරපුර වඳ වෙන්නට නොදී ඉදිරියට ගෙන යාම අපගේ යුතුයකමයි. ඉතින් ස්වාමීනි අඩු ගණනේ රජපරපුර නැවැත් පැවැත්වීම පිණිස අපි දරු සම්පතක්වත් ලබා ගත යුතුයි. රජතුමා අනුකම්පාවෙන් ඒට එකඟ වුණා. ඒකත් ඇත්ත. පුත් කුමරෙක් සිටියොත් මගේ බන්ධන වලින් මට නිදහසක් ලැබේවි. එතකොට මට පෙර ඉරිසිවරු විමුක්තිය සොයාගිය පරිද්දෙන් අබිනික්මන් කරන්නට පුළුවන් කියා කල්පනා කොට නිශ්ශබ්ද වුණා. ටික දවසකින් දේවියට දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ වුණා. ඇමතිවරු රැස්කල රජතුමා මෙහෙම කිව්වා. ප්‍රිය ඇමතිවරුනි දැන් විසුණු වහන්සේට රජු දරු ගැබක් පිහිටා තිබෙනවා. පුතෙකු උපන්නොත් ඔහුට උටුණු පළඳවා රාජ්‍ය ਵਿਚාරන්න. මම පැවිදි වෙන්න යනවා. අනේ මහරජතුමනි, එහෙම කරන්න එපා. බිසවුන් වහන්සේට ලැබෙන්නේ දුවක්ද පුතෙක්ද කියා අපට තාමත් කියන්න අමාරුයි. දරුවා ලැබෙනකම් ඉවසනසේක්වා රජතුමා නිශ්ශබ්ද වුණා. බිසව පින්වත් පුත්‍රවණක් බිහි කළා. ඇමතිවරු රැස්වී රජතුමාට බොහෝ කරුණු කිව්වා. බවත් මහරජාණෙනි කුමරු තාම ලදරුයි. තාම දන්නේ සිනහසීමත් හැඬීමත් පමණයි. එනිසා කුමරුට සුදුසු කල් එළඹෙන තෙක් ඔබ වහන්සේ ජනයා රැක ගන්නාසේක්වා. රජතුමා නිශ්ශබ්ද වුණා. කුමරුට සුදුසු කල් පෙමුණා. ඇමතිවරුන් රැස් කළේ රජතුමා මෙහෙම කිව්වා. "පිය ඇමතිවරුනි. දැන් මට නවතින්න කලක් නැහැ. ජනතාවට ඇති අනුකම්පාව නිසායි මම මෙතෙක් කල් ඉවසා සිටියේ. කුමාරයාට ඔටුනු පළඳවන්න. මා රාජ්‍ය රාජ්‍ය කළ ආකාරයෙන්ම කරගෙන යන්න. මා තවදුරටත් රාජ්‍යකරණයෙහි යෙදෙන්නේ නැහැ. මට සත්‍ය අවබෝධය අවශ්‍යයි. රජතුමා කරණවෑමියන් ලවා කෙස්රැවුල් බාගත්තා. ශ්‍රමණ පරිස්කාර ගෙන්වාගෙන ගිහි වස්ත්‍ර ඉවත් කොට ඇඳ පොරව ගත්තා. මහා ජනක රජු අබනික්මන් කළාසේ මේ යෝන් රජතුමාද මාලිගාවෙන් නික්ම මහ මගට බැස්සා. සියලු පිරිවර ජනයා මහත්සේ කම්පා වුණා. මුළු රාජධානියම කැළඹුණා. විමුක්තිය සොයමින් හුදකලාවේ වනාසපුවකට පියමන් කරන රජතුමා දකින්නට ජනයා රැස්කකා පැමුණුණා. ඔවුන් හඬා වැළපුණා. ලයෙහි අත්පැහැර ගෝසා කළා. රජතුමා නිස්සබ්දව පිටත් වුණා. ඔවුන් පසුපස්සේ ඒමේ නිමාවක් නැහැ. රජතුමා බැරිම තැන සැර යටියෙන් පාර හරහා ඩිරක් ඇඳා. ඔන්න මං රේඛාවක් ඇඳා. මෙතනින් එහාට කවුරුවත් එන්න එපා. මහජනයා ඇමරිකාව මත හිස තබා සිබිමින් බිම වැතිර හඬන්න ගත්තා. පුංචි කුමාරයාට හඬනගා කිව්වා. අනේ රත්තරන් කුමරුනේ ඔබගේ පියාණන් වහන්සේගේ රජාන නිසා අපට නම් රේඛාවෙන් ඔබට යන්න වරම් නැහැ. ඒත් කුමාරයාණෙනි ඔබට නම් තම පියාණන් ළඟට යා හැකි නේද? එතකොට කුමාරයා පියාණනි පියාණනි මාත් වෙනවායි කියමින් රේඛාව මැඩගෙන ගොස් රජතුමා වෙනඳගත්තා. රජු මෙහෙම කල්පනා කළා. මම මේ තාක්කල් මුළු මහ ජනකායම මගේ දරුවන් වගේ ආදරෙන් රැකගත්තා. එහෙම එකේ මේ එක දරුවෙක් ආරක්ෂා කිරීම මට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඉතින් රාජීරිසින් වහන්සේ තම පුතාත් සමග කෙමෙල් කෙමෙල් ශ්‍රමණයන් වහන්සේලා වැඩ සිටින වනයේට පැමිණුණා. පැමිණ හුදකලා කුටි තියෙනවා. මැටියෙන් තැනූ පිල් තියෙනවා. සක්මන් මලු තියෙනවා. හැබැයි රජමාලිගාවේ ඇති වටිනා සුකෝපභෝගී ආසන කිසිවක් නැහැ. පුත් කුමර මහත් අසීරුවකටපත් වුණා. සීතල හමන විට පියාණෙනි සීතලයි කියා හඬනවා. අවුරස්නේ වැඩි විට පියාණෙනි අවුව සැරයි කියා හඬනවා. මදුරුවන් කන විට පියාණෙනි මාව මදුරුවන් කනවා කියා හඬනවා. බඩගිනි පිපාසා දැනුණු විට පියාණෙනි මට බඩගිනි පියාණෙනි මට පිපාසයි කියා හඬනවා. රාජ ඉරිසීන් වහන්සේට අබිනික්මන් කළ අරුත සපයා ගන්න නොහැකි වුණා. මහත් කරුණාවෙන් යුතුව දරුවාට අපුපස්ථාන කළා. ඒ වෙනුවෙන් මුළු රැයත් තවාලත් ගත වුණා. දරුවාව සනසා ගමට පිණිසිකා වටිනවා. ගමින් ලැබෙන්නේ රජපුජුන් නෙමෙයි. තනහාල්, කඩල, මුං ඇට ආදී මිශ්‍ර කළ ආහාරයයි. කුමාරයා පියාණෙනි මේව මට වනදන්න අමාරුයි කියා. කිය කිය ස්වල්පයේ බැගින් අනුභව කරද්දී කෙමෙන් කෙමෙන් සිරුරු මැලවී ගියා. ආවේ කපා දැමූ නිලුමක් මෙන් මැලුණා. රාජීරිසිං වහන්සේට මේ දරුවා ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා. පුතේ, එහෙනම් අපි ටික දවසකට නගරයට යමුද? එතකොට ඔයාට රසවත් ආහාර ටිකක් ලැබේවි. අනේ පියාණෙනි, එහෙනම් අපි යමු. රාජීරිසිං වහන්සේ මේ දරුවාත් සමග පැමිණ සැරයටියෙන් රේඛා ඇඳ තැන නැවතුණා. ඒ වෙන විට බිසවුන් වහන්සේ ඇමතියන්ට මෙලෙස කියා තිබුණා. කුමාරයාට වනාන්තරයේ ජීවත් වෙන්න අමාරුයි. කීප දිනකින් ආපසු හැරී එන්න පුළුවන්. එහෙම ආවොත් නැවත මාලිකාවට කැඳවාගෙන ඉන්න ඕන කියලා සේනාව රඳවලා තිබුණා. රාජ ඊරිසින් වහන්සේ එතන වැඩි වග බිසවට සැලුණා. පුරංගනාවන් පිරිවැළු බිසව එතනට පැමිණෙtti. රාජ ඊරිසින් වහන්සේ කුමරාට මෙහෙම කිව්වා. පුතේ අන්න ඔබ මෑණියන් ඉන්නවා. පුතා එතනට යන්න. පුතාට කිසි හිරිහැරයක් නොවේවා. කුමරා දුව ගොස් මෑණියන් වැළඳගත්තා. රාජීරසින් වහන්සේ ආපසු හැරි පසේ බුදුවරුන් වසන වනයේට පැමිණියා. උන්වහන්සේට අමෝතු නිදහසක් දැනුණා. සීතලයි, රස්නේ, බඩගිනි කියා හඬන්නට දැන් කවුරුවත් නැහැ. එකල තම දරුවා නිසා සිතේ හැටගත් බැඳීමෙන් සිරවි සිටි අයුරුන් වහන්සේට වැටහුණා. දැන් මේ සියල්ලෙන් නිදහස හුදකලාවේ සිටීමෙන් ලැබෙන සැපය ටිකෙන් ටික තේරුම් ගනිද්දී සිත සමාධිමත් වුණා. ජීවිත අවබෝධය පිණිස සකස් වුණා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේ බුදුවරයෙක් බවට පත් වුණා. හිමාලයේ ගන්ධමාදන පර්වතයේ මංජූසක රුක්ෂ වෙන්නේදී අනිත් පසේ බුදුරයන් වහන්සේලා මෙතුමාගෙන් තම ජීවිත අවබෝධයට පාදක වූ කරුණ ඇසුවා. එවිට මේ පසේ බුදුරයන් වහන්සේ මෙම ගාථාව වදාලා. ඒවං දුතියේන සහ මමස්ස වාචා භිලාපෝ අபிසජ්ජනාවා ඒතං භයං ආයතින් පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මට දෙවන්නේක් සමග මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදු වුණා අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදු වුණා ඇත්තෙන්ම මේ තුලින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට බයක් ඇති වෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලාවේමයි. කඟ වේනකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු පහළොස්වන පරිච්ඡේදය ලෙඩ දුක තුවාලය උවදුර යන නමද රෝගය යහූල බයයයි පවසතිමයට කාම ගුණවල ඇති මේ භය හොඳින් දැන හුදකලාවේම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පසේ බුදුවරුන් ගැන කරන විස්තරයේදී වදාරන ලද්දේ ගාතාවන් පමණයි. ඒ ඒ ගාතාවන් යටි තේරුම් බොහෝ විට ඒ පසේ බුදුරුන්ගේ ජීවිත අත්දැකීම් උන්වහන්සේලාද සාමාන්‍ය මිනිසයන් මෙන් විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දුන්නා. රෝග පීඩා ආදිය ඇති වෙන විට කලකිරීමටපත් වුණා. දරුවන්ට ආදරය කළා. කාමයට හසු වුණා. ඒ තුලින්ම ඔවුන් අවන අවබෝධය හේතුවෙන් සත්‍ය කරා යොමු වුණා. නුවණ මොහු කුරා නොගිය සාමාන්‍ය මිනිසයා තමා මුහුණ දෙන නොයෙකුත් කරදර කම්කටොළු වලදී එහි බැසගෙන ඒ තුලින් හටගන්නා දුකට මැදි වී වාසය කරන නමුත් පසේ බුදු බවට පින් නැති පුරුෂයින් ඒ දුකින් ඈතර වුණා. සාමාන්‍ය ලෝකයාට සිතාගත නොහැකි අපූර්ව වූ කල්පනාවකින් හිබි මේ විශේෂ මිනිසෙන්ගේ ජීවිත කතාවන් තුලින් අපට ඉගෙන ගත හැක්කේ සසරී ප්‍රගුණ කරන ලද පින් නැති කෙනාගේ අභ්‍යන්තර චිත්තසංතානය තමාට නොදැනීම විමුක්තිය පිණිස සකස් වන බවයි. ඒ නිසා සසරේ ගමන් කරන අපට මිනිස් ලොව ගත කරන ජීවිතය විමුක්තිය පිණිස තීරණාත්මක සාධකයක් කරගත හැකි බව මෙබඳු කතාවලින් තේරුම් ගන්න පුළුවන්. සත්‍ය අවබෝධයට ආසා කිරීම ඒ සඳහා නුවණ මෙහෙයවීම ඉඳුරන් দমনය කොට පුරුදු කිරීම ඉවසීම ඇති කර ගැනීම අතහැරීම පුරුදු කිරීම වැනි සුවිශේෂී කුසලතා මේට උපකාරී වෙනවා මේ කතාවේ සඳහන් වන්නේද ජීවිතය කලකිරුණු රජ කෙනෙකු පසේ බුදුවරයෙකු බවට පත් වූ ආකාරයයි බරණැස් නුවර ඊතා දැහැමි රජෙක් වාසය කළා කලක් යන විට ඔහුගේ සිරුරේ මහත් වේදනා දෙන gediyak හටගත්තා. නොයෙක් අයුරින් පිළියම් කළා. එහෙත් gediye සුව වුණේ නැහැ. වෛද්‍යවරු පවසා සිටි සැත්කමක් කොට gediye ඉවත් කළ යුතු බවයි. ඒ හේතුවෙන් බොහෝ කලක් දුක් විඳි රජතුමා වෛද්‍යවරු කැඳෙව්වා. අනේ පින්වත් වෛද්‍යවරුනි වෙන රජවරු ගැන කල්පනා කරන විදිහට මං ගැන හිතන්න එපා. සැත්කමක් කොට සුව වුණේ නැතත් මම ඔබට හානියක් කරන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින් සැත්කමක් කරන්න. මම පොරොන්දු වෙනවා ඔබට අභිදානෙ දෙන බවට. අනේ මට මේ වේදනාව ඉවස ගන්න බෑ. දේවයන් වහන්සේ ඇත්තෙන්ම බොහෝ වෛද්‍යවරු රජවරුන්ට වෙදකම් කරන්නට ගොස් මෙරුම් කෑවා. ඒට බයෙන්මයි අපි රජවරුන්ට සැත්කම් නොකරන්නේ. නමුත් ඔබ වහන්සේගේ කාරුණික ඉවසීම නිසා අපි සැත්කමක් කරන්න. වෛද්‍යවරු gediya පැලුවා, සරව ඉවත් කළා. තුවාලයට බෙහෙත් කළා, වෙලුම් පටි වලින් වෙලුවා. සත්පාය ආහාර පාන නියම කළා. ටික කලක් යන විට gediya සුවපත් වුණා. නමුත් රජතුමාට ගැළපෙන ආහාර නැති නිසා ශරීරය කුෂ වුණා, දුර්වල වුණා. එනිසා යලිත් රජතුමා හිතුමනාපයට ආහාර ගන්න පටන් ගත්තා. නැවතත් එතනින්ම gediyak මතු වුණා. මහත් වේදනාවටපත් වූ රජතුමා වෛද්‍යවරුන් ලවා ආයමත් සත්කමක් කරවගත්තා. රජතුමා නැවතත් කිට්ටු වුණා. ශරීරයේ තුපල වුණා. කලක් ගත වෙන විට තමන් අනුභව කරන ලද රසවත් ආහාර පාන මතක් වෙන්න පටන් ගත්තා. මේ අසනීපයක් නිසා නිදහසේ කෑම ටිකක්වත් කන්න බෑ. වෛද්‍යවරු ඇවිදින් ආහාර නියම කරනවා හැමදාම මේව කන්න පුළුවන්ද? දැන් මට සනීපයි. එක වතාවක් gediya කපල ඉවත් කළා. කටට රසට රජ බුජුන් වළඳලා වැඩි දවසක් ගියේ නෑ. ආයෙමත් gediyak ආවා. දැන් ඒකත් ඉවත් කළා. දැන් ඉතින් මට ලෙඩක් හැදෙන එකක් නෑ. සෑහෙන දවසක් කෑමක් නැතුව දුක් විඳා. මේ මොන වදයක්ද? දැන් මං කරන්නේ මෙච්චරයි. ඕන දෙයක් වුණා වේ කියලා මං හිතෙන දේවල් ආහාරයට ගන්නවා. ඉතින් රජතුමා ආයෙමත් හිතු මනාපිට ආහාර පාන ගන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී කලින්ටත් වඩා දරුණු විදියට gediy මතු වුණා. රජතුමා ආයෙමත් වෛද්‍යවරුන්ව කැඳෙව්වා. අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ අපගේ අවවාදයට අනුව හික්මෙන්නේ නැහැ නෙවෙයි. දැන් දෙපාරක්ම සුවපත් කළා. හැබැයි මේ වතාවේ නම් gediye හැදිලා තියෙන්නේ සුව කරන්න පෙරි විදියටයි. සත්පාය ආහාර පාන ලැබෙනකම් විතරයි gediye සුවපත් උනේ. දැන් තියෙන தত্ত্বය අනුව ආයමත් සත්කමක් කළොත් බේරගන්න බැරි වේවි. එනිසා අපිට ජීවිත දාණය දෙන සීක්වා. ඔබ වහන්සේ බේරගන්න අපිට පුළුවන්කමක් නැහැ. වෛද්‍යවරුන් විසින් තමන් අත්හැර දැමීම ගැන රජතුමා මහත් කම්පාවකට පත් වුණා. තනියම කල්පනා කරන්න පටන් ගත්තා. "ඔව් මේ හැම දෙයකටම මුල තෘෂ්ණාවමයි. මේ රස තෘෂ්ණාව නිසා මම පෝෂණය කළේ කුණු ශරීරයක්. විනාශ වී යන දෙයක්. එතකොට මේ ශරීරයේ තුලිනුයි මං ආස්වාදයක් සොයන්නේ. මේ ශරීරයයි මං එයට යොදවන්නේ ඒ ශරීරයෙන්මයි මට වද දෙන්නේ. මගේ රජකමට gediya සනීප කරන්න පුළුවන් කමක් නැහැ. වෛද්‍යවරු මාව අතහැරියා. දැන් මම කොහොමත් මැරෙනවා. නමුත් මාව නැවත නැවත දුකටපත් කරවන මේ තෘෂ්ණාවත් සමග නම් මට තවත් ගනුදෙනු කරන්න ඕනේ නැහැ. තෘෂ්ණාව නැති වෙන මගක් හොයන්න ඕන. මේ රජකම කරමින් ඒක කරන්න බෑ. රජතුමා හොඳටම කලකිරුණා. ඇමතිවරු රැස් කළා. රජකම බාර දුන්නා. රෝගී සුවපත් නොවේ තියෙද්දීම පැවිදි වුණා. හුදකලාවේම බරණැස ඉසිපතනියට පිටත් වුණා. ඒ දිනවල ඉසිපතන මිගදායි පසේ බුදුවරයන් වහන්සේලා වැඩ සිටියා. මේ අලුත් ශ්‍රමණයන් වහන්සේ ඉසිපතන වනයේ පාළු කුටියකට ගියා. gediya modu wi edum kaddi මේ ශ්‍රමණයන් වහන්සේ පුදුම විදිහට ඉවසුවා. සිත දමනය කරගත්තා. සිත සමාධිමත් කරගත්තා. නුවණින් විමසන්න පටන් ගත්තා. සත්‍ය අවබෝධය පිණිස ප්‍රඥාව වැඩි ගියා. තෘෂ්ණාව ශේ වුණා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊරිතියෙන් අහසට නැගී හිමාලයේ ගන්ධමාදන පර්වතයේ මංජූසක රුක් සෙවණට පැමුණුණා. අලුත පැමිණි මේ පසේ බුදුවරයන් වහන්සේගේ ජීවිත අත්දැකීම් කුමක්දයි විමසූ විට උන්වහන්සේ මේ ගාථාව වදාලා ඊතිච්ච ගණ්ඩෝච්ච උපන්දෝච්ච රෝගෝච්ච සල්ලංච බයංච මේතං ඒතං බයං කාම ගුනේ සුද්ධිස්වා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශය කරාම යන දෙයක් සරව පිරුණු gediyak මහා වදයක් රෝගයක් රිදුම් දෙන හුලක් ඕනෑම මොහොතක බය ඇති කරන දෙයක් මේ හැම දෙයක්ම ඇති වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම සැපේ නිසයි. මම මේකේ ආදීනවේ දැක්කා. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලාවේමයි. කඟ වේනෙකුගේ හිස මත තියෙන තනියඟක් වගේ. සාදු සාදු සාදු 16 වන පරිච්ඡේදය පිරිසත් සමග ඇලෙමින් නිති කල් ගෙවන කෙනෙකුට නොමෙත සැනසුම දහමක රැඳුන මුනිවරුන් පැවසූ මෙය අසාගෙන සිත සතුටින හුදකලාවේම දිවි ගෙවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේලා විසින් වදාරන ලද ගාතාව මතු කොට පෙන්වීම නිසා අපට මේ විස්මිත මුනිවරුන් ගැන ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබුණා. සසරේ කරන ලද පුණ්‍යානුභාවයෙන් යුතුව උපදින මෙහි මහා පුරුෂයින්ට නිසි කල පැමිණෙන විට පසේ බුදුරන්ගේම උපකාර ලැබෙනවා. ඒ බොහෝ පසේ බුදුරන් කෙරෙහි දක්නට ලැබෙන දෙයක්. අපද අපට උපකාර කරන කරදරයේදී පිහිට වෙන යහපත් අරමුණු උදෙසා මඟ පෙන්වන උතුමන්ව හඳුන්වා දෙන්නේ ඉෂ්ට දේවතාවුන් නමින්. පසේ බුදු බවට පින් නැති මේ උදාර මිනිසෙන්ට පසේ බුදුවරයන් පිහිටවන්නේ ඉෂ්ට දේවතාවුන් පරිද්දෙන්. මේ සඳහන් වෙන්නේ එවැනි කතාවක්. මහා පින් නැති කෙනෙක් බරණස් රජුගේ පුතෙකු උපන්නා. මේ කුමර කුඩා අවදීදීම කෙලිසෙල්ලම් අතහැරියා. දඩයම් අතහැරියා. විනෝදේ අතහැරියා. අමුතුම ජීවිතයක් ගෙවුවා. මේ හැමෝටම ප්‍රශ්නයක් වුණා. සියලු සැප සම්පත්තියෙදී මේ දරුවා කල්පනා කරන්නේ ජීවිත අවබෝධයක් ගැනයි. රජ බිසව මහත්සේ කම්පා වුණා. අනේ මගේ පුංචි පුතේ ඔයා උද්‍යාන ක්‍රීඩාවට ගියත් සෙල්ලම් කරන්නේ නැහැ. කල්පනා කරනවා. රසවත් කෑම හදලා දෙන්නේ අපි කොයිතරම් ආසාවෙන්ද? ඒව කන්නේත් නැහැ. දැන් බලන්න ඊ රාත්‍රී නාටිකාංගනාවන් මොනතරම් ලස්සනට ගී ගැයුවද මොනතරම් ලස්සනට නැටුවද ඇයි ඔයා සතුටු නොවන්නේ? ඔයාට අසනීපයක්වත් අනේ පුතේ සංගවා නොගෙන කියන්න. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං සූදානම්. නෑ පින්වත් මෑණියනි මං රාජාභරණ වලට ආස නැහැ. මම මේ උද්‍යාන ක්‍රීඩා වලට ආස නැහැ. දඩේ මියන්නත් ආස නැහැ. මේ නාටිකාංගනාවන් මට පෙනෙන්නේ සිවෙනෙලි වගේ. මෑණිනි මම හිත මට හිතෙන්නේ මෙහෙම දෙයක් මං අහලා තියෙනවා ශ්‍රමණවරු ගැන. ශ්‍රමණවරු ඉන්නේ මඩින් ගොඩට නැගී පිපුණු නෙළුම් වගේලු. නෙළුම් පතක නොරදින දිය බිඳුව වගේලු. දැලකට හසුනුවෙන් සුළඟක් වගේලු. එක්තැන නොරැඳි ගලා යන ගඟුලක් වගේලු. හිමාල මුදුනේ තිබෙන ගැඹුරු විලක් වගේලු. අනේ මෑණියනි මටත් එහෙම කෙනෙක් වෙන්න ඕන. පින්වත් පුතේ, ඔයා මොනවද මේ කියන්නේ? කවුද ඔයාට මේවා කිව්වේ? ජීවිතය කියන්නේ හරියානුභාවයක් ඇති දෙයක්. ඔයාට උපස්ථාන කරන්න ඔයාගේ පිය රජතුමා 20000ක් නාටිකාංගනාවන් පිළියෙල කළා. ඔයා නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද? නෑ පින්වත් මෑණියනේ. මං ශ්‍රමණ කෙනෙක් වෙනවාමයි. මගේ ගමන වළක්වන්න එපා. මේ හැම දෙයක්ම මං කැමති නෑ. ඉතින් බිසෝන් වහන්සේ මොනතරම් කරුණු කිව්වත් පුත් කුමාරයාගේ සිත වෙනස් කරන්න බැරි වුණා. රජතුමා නොයෙක් අයුරින් කුමරාට කරුණු කිව්වා. කාගේවත් කීම අහන්නේ නෑ. අන්තිමේදී කුමරාගේ අදහසට එකඟ වෙන්න සිදු වුණා. එතකොට බිසව රජතුමාට මෙහෙම කිව්වා. දේවයන් වහන්ස අපගේ පුත් කුමරාගෙන් වෙන් වී අපි ඉන්නේ කොහොමද? නමුත් මේ පුත් කුමරා පැවිදි වුණොතින් අපිට කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ. මොනතරම් කරුණු කිව්වත් මේ දරුවාගේ සිත වෙනස් වෙන්නේ නෑ. ක්‍රීඩාවලට දඩයමට සංගීතයට නැටුමට සිත అలවන්න මම මොනතරම් මාන්සි ගත්තද සුරූපී නලගනම් තාලයට නටද්දී අපගේ පුතුට පෙනුනේ සෙවෙනැලි වගේලු ප්‍රිය දේවයන් වහන්සේ අපි මෙහෙම දෙයක් කරමු දැන් මෙයා පැවිදි වෙන්න ඕනම කියනවා හරි අපේ උද්‍යානයේ කුටියක් කරවමු පැවිදි වූ පසු ඒ කුටියේ පමණක් සිටිනවා නම් ඒට අවසර දෙමු ටිකෙන් ටික සිත වෙනස් වේවි. අන්තිමේදී පුත් කුමරාට අවසර ලැබුණේ රජුගේ උයනේ වාසය කිරීම පිණිස එකග වෙන්නට සිදු වුණාට පසුවයි. බිසව මෙදියත්වේ කුමරුට කසාවක් පෙරෙව්වා. උද්‍යානයට එක්කගෙන ගියා. 20000ක් සුරූපී නලගණන්ට මේ ශ්‍රමණයන් වහන්සේ උභාර දුන්නා. ප්‍රිය වනිතාවනි නුඹලාට මේ ශ්‍රමණ පුතුන් බාරයි නුඹල විසින් මේ පුතුට ප්‍රණීත රසමසවලු වලින් දන්පැන් පූජා කළ යුතුය. අප උපස්ථාන කළ යුතුය. පියකරු වචනයෙන් කතා කළ යුතුය. මේ පුතුගේ ඇති දුම්නස දුරු කළ යුතුය. මා හෝ රජතුමා පැමිණ අපගේ සමන පුතුන්ට දානි වන්දවනු ඇති. දිවා රාත්‍රී මේ කුමරු පැවිද්දාට රැකවල් දැම්මා. දිනක් විසව පැමිණ පුතුගෙන් කරුණ විමසා සිටියා. මගේ පුංචි ශ්‍රමණයන් වහන්සේ. දැන් ඔයා ඉන්නේ සතුටින් නේද? වාට පැවිදි වෙන්න ඕන කිව්වා. ඔන්න අපි පැවිදි කළා. අපේ උයනේ විතරක් ඉන්නවා කිව්වා. ඒවත් පිළියෙල කළා. මාලිකාවේ ඉන්න බෑ කිව්වා. ඔන්න අපි කුටියකුත් හදලා දුන්නා. දැන් ඔයාට ඔයාට සතුටුයි නේද? මේ පුංචි ශ්‍රමණයන් වහන්සේ නිස්සබ්ද වුණා. නාටිකාංගනාවන් පැමිණ පවන් සලන්න පටන් ගත්තා. ශ්‍රමණයන් වහන්සේගේ සිත සතුටු කිරීමට ගීත කයන්නට පටන් ගත්තා. මේ සියල්ල මැද අසරණෝ මේ ලදරු පැවිත්තා කිසිවක් කර කියාගත නොහැකි තත්යකටපත් වුණා. මෙකල ආදිච්ච බඳු නම් පසේ බුදුවරයන් වහන්සේ නමක් හිමාලේ නන්ද මූලක ගිරි ගුහාවේ වාසය කරනවා. අලුතින් පසේ බුදුවරයෙක් බිහි වෙන්න ළඟයි. මංජූසක වෘක්ෂේ රන්මලක් පීදීගෙන එනවා. ඒ පසේ බුදුවරයන් වහන්සේ පහළ වෙන්නේ කොසේ කොහේදයි දිවසින් විමසා බැලුවා. අහෝ පසේ බුදු බව පිණිස පුරන ලද පින් නැති කිනා උයනක සිර වී සිටිනවා. ජීවිත අවබෝධය පිණිස උදව් විය හැකි කිසි අරමුණක් නැහැ. ඔය විදිහට ගියොත් බොහෝ කලක් ගත වේවි. මෙසේ සිතූ ඒ ආදිච්ච බන්දු පසේ බුදුවරයන් වහන්සේ රජුගේ උයනට වැඩම කළා. සේවකයන් මේ පැවිද්දා දැක රජතුමාට දැනුම් දුන්නා. බවත් මහරජාණෙනි පුත් කුමරා දකින්නට ආසා ඇති ආකාරයේ සාන්තිරියව ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් උයනේ වැඩ ඉන්නවා. උන්වහන්සේ හඳුන්වන්නේ පච්චේක බුද්ධ යන නමිනුයි. මේ ඇසූ රජතුමා මහ සතුටටපත් වුණා. වහා ගොස්සේ පසේ බුදුරදුන් බැහැ දැක්කා. උයනෙහි වැඩ සිටින්නට ඇරයුම් කළා. බිසවට කතා කොට මෙහෙම කිව්වා. ප්‍රිය භවති. අපගේ පුත් කුමරාගේ වාසනාවට සාන්තිරියව ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් උයනේ වැඩ ඉන්නවා. දැන් ඉතින් උන්වහන්සේගේ ඇසුරේ අපේ පුතු කලකිරීමක් නැතුව සිටීවි. එතකොටවත් අපගේ පුතුව සතුටින් සිටීමට අප කරන වෑයම සාර්ථක වෙයි. ඉතින් රජතුමා පස්සේ බුදුරජුන්ට කුටියක් තනා දුන්නා. සක්මන් මලු කෙරෙව්වා. පස්සේ බුදුරජුන්ට එහි වඩින්නට ඇරයුම් කළා. නාටිකාංගනාවන් පිරිවරාගත් මේ ලදරු ශ්‍රමණයා පසේ බුදුරජුන් ළඟට පැමිණ වන්දනා කළා. ආ කවුද මේ ලස්සනට හිස පීරලා සුවඳ තෙල් ගාලා හිසේ මල් පැලඳලා පඳු පැහැගත් සිවුරක් පොරවලා රන් මිරිවැලි පයලා රන් සැර යටියක්ගෙන සිටින් මේ කුඩා තැනැත්තා කවුද ශ්‍රමණයන් වහන්සේ මමත් ශ්‍රමණයෙක් නෑ නෑ ශ්‍රමණවරු කවරදාකවත් ওই විදිහට කෙස් වවලා පීරන්නේ නෑ හිසේ මල් පළඳින්නේ නෑ රන් මිරිවැලි දමන්නේ නෑ රන් සැර යටි නෑ. ඔය පඳු පැහැගත් සිවුරු පවා කසී සලුවක් නේද? ඔය ආශ්‍රමණයක් නෙවෙයි. ඒ කීමත් සමග මේ ලදරු ශ්‍රමණයා මහත් කම්පාවටපත් වුණා. වටපිට බැලුවා. Taman දිස ඇස් කොණින් බලා මද සිනාවෙන් සිටින නාටිකාංගනාවන් දෙස රවා බැලුවා. ඔවුන් හොන්තටම බය වුණා. ටිකෙන් ටික පස්සට ගියා. ලදරු ශ්‍රමණයා තනි වුණා. අලුත් ශ්‍රමණයන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මට මේ කිසිවක් තේරෙන්නේ නැහැ. මට ඕනේ හැබෑම ශ්‍රමණෙක් වෙන්නයි. මං ඒකයි මාලිගාව අතහැරියේ. මට මේ නාටිකාංගනාවන්ගෙන් කිසි වැඩක් නැහැ. මම මෙතන හිර වෙලා ඉන්නේ මං හරිය ආසයි නෙළුම් කොළුවේ නොරදෙන දියමිතක් වගේ වෙන්න. අනේ මම මොකද්ද කරන්න ඕන? පින්වත් දරුව උදෑසන කාලයේම නලගලන්ටත් මෑණියන්ටත් වෙන් වුණා නේද? සවස් කාලයේම එමෙත්තම් පිරිවරාගත් පියාණන්ට වෙන් වුණා නේද? රාත්‍රී කාලයේම ඔබට හුදකලා බවක් නොතබා දොඩමින් සිටින මිනිසෙකුට වෙන් වුණා නේද? නෑ ඔන්න දැන් දැස පියාගන්න සිත එකඟ කරගන්න දැන් බලන්න ඔබට හිමාලයේ පෙනේවි ස්වාමීනි සාහිම කඳු ඇති ලස්සන කඳු වලල්ලක් පේනවා. දැන් බලන්න දැන් ඔබට පෙනේ විසුවිශාල වෘක්ෂයක් තියෙන මහා වනයක්. ඒ මහා වනයේ දකුණු පස ඇති පර්වතයේ දෙස බලන්න. ඒ පර්වතව බෑවු මේ ගල්ලෙන් රාශියක් තියෙනවා. දැන් බලන්න දරුවෝ ඔබට පෙනෙනවාද? ඒ කවුද ඉන්නේ කියලා. අනේ ස්වාමීනි ඇත්තමයි. ඔබ වහන්සේ වගේම ලොකු පිරිසක් එහි ඉන්නවා. හැමෝම කෙස් පාලා ඉන්නේ. හැමෝම කඩ කැපූ සිවුරු පොරවගෙනයි ඉන්නේ. සමහරු සාන්තව සක්මන් කරනවා. සමහරු භාවනා කරනවා. කවුරුවත් සෙරිප්පු පාවිච්චි කරන්නේ නැහැ. ඒ අය ගාව තියෙන ලී හැරමිටි. මේ ලදරු ශ්‍රමණයා ඇස්සැරියා පුතුමේටපත් වුණා. තමා සමීපයේ සිටින ඉරිදි බල සම්පන්න ශ්‍රමණියන් වහන්සේගේ ආනුභාවයට වසඟ වුණා. උයනේ සිටීමේ ආසාව නැති වුණා. හිමාල වනයේ ගල්ලින් වල වාසය කරන සාන්ත ශ්‍රමණවරුන් සමගින්න ආසාව ඇති වුණා. අනේ ස්වාමීනි මට මෙතනින් නිදහස් වෙන්න ඕන. මට මේ කිසිම දෙයක් එපා. පින්වත් දරුව පැවිද්ද හංසෙක් වගේ. හංසයා පොකුණේ වාසය කරන්නේ අයිති කර ගන්නට නොවේයි. ඉන්න වෙලාවට පමණයි හංසයාට රිසි රිසි වෙලාවට පොකුණ අතහැර නිදහසේ පියපා යනවා. ඔබත් හංසයෙක් වෙන්න. ඔබ සොයන නිදහස කරා යන්න ඔබට පුළුවන්. ඇත්තෙන්ම ඉපදෙන මැරෙන ලෝකෙන් නිදහස් වෙන්න ඔබට පුළුවන්. මෙසේ පැවසු ආදිච්ච බඳු පසේ බුදුරජාණන් වහන්සේ කුමරු බලා සිටිද්දී අහසට පැන නැංගා. මේ දහම්පත් දෙක පැවසුවා. පිරිසත් සමග ඇලෙමින් නිතිකල් ගෙවන කෙනෙකුට නොමෙත සැනසුම දහමක රැඳුන මෙය පැවසූ ඒ පසේ බුදුවරයන් වහන්සේ නොපෙනී ගියා. කුමාරයා අලුතෙන් ඉපදුනා වගේ. ඕ කිසිදා නොසිතූ නොපැතූ අලුත්ම ලෝකයක් තමා ඉදිරියේ දිස් වී ගියා. ඒ පසේ බුදුන් පැවසූ දහම් කරුණු කුමරුගේ සිතේ රැව් දුන්නා. කුමරු කුටියට පිවිසුණා. මල් ගලවා විසි කළා. රන් මිදිවේරි පසෙකට දැම්මා. රන් සැර යටිය පසෙකට දැම්මා. නිතාගත්තා. කුමරුන්ව මුර කරන රැකවල් කරුවාට මේ වෙනස හොඳින් පෙනුණා. දැන් ඉතින් කුමර කොහේ යන්නද? අද කිසි කතා බහකටවත් උනන්දුවක් නෑ. මාත් නිතා ගන්නවා. කියලා ඔහු නින්දට ගියා. කුමාරයා රාත්‍රී අවදි වුණා. රැකවල් කරුවා හොඳටම නිදි. සෙමින් සෙමින් පාසි උරුගෙන උයනින් පැන ගිය මහ වනයේට ඇතුළු වුණා. පසේ බුදුවරුන් වහන්සේලා වැඩ සිටින සෙනසුනක් හමු වුණා. ඒ නැවතුණු කුමා කුමරා හුදකලාවේ බවුම් වඩන්න පටන් ගත්තා. සිත සමාධිමත් වුණා. ප්‍රඥාව වැඩි ගියා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉන්පසු මේ නවක පසේ බුදුවරයන් වහන්සේ එදා ඉරිදි බලයෙන් Tamanට පෙන්වූ ගන්ධ මූලක පර්වතයේ සොයාගෙන ඉරිදීන් වැටියා. Tamanගේ ජීවිතයට පහළ වූ ඉෂ්ට දේවතාවුන් වහන්සේ වන ආදිච්ච බඳු පසේ බුදුරයන් වහන්සේ මංජූසක රුක්ෂ වෙන වැඩ සිටියා. Tamanගේ ජීවිතාවබෝධයට හේතු කරුණු විමසුවා. එවිට මේ යෝන් පසේ බුදුරයන් වහන්සේ එදා ආදිච්ච බන්දු පසේ බුදුන් වදාළ වහන්සේ වදාළ දහම් පද එක්කොට ලස්සන ගාතාවකින් පිළිතුරු දුන්නා. අට්ඨානතං සංගනිකාරතස්ස යං පස්සයේ සාමයිකං විමුක්තිං ඒතං ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම ඒකෝ චරේකග්ග විසාන කම්පෝ ඉදා ආදිච්ච බන්දු පසේ බුදුවරයන් වහන්සේ වචනයක් වදාලා පිරිසක් සමග නිතර ඇලෙන වුණා එක් වී කල් ගෙවෙන කෙනාට කවරදාකවත් නිකලස් පවින් ලබන විමුක්තිය ස්පර්ශ කරන්න බෑ කියලා. ඒ නිසාමයි මම මේ ගමන ආවේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලාවේමයි. කඟ වේනුකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු 17 වන පරිච්ඡේදය යහපත නසන දිවි මග කරවන පාලු දුරු කළ යුතුය නොමගක ගෙන යන යාලු කාම සැපයෙහි පමාවී ගිය කිසිවෙකු ඇසුරු නොකරන හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් කිසිවෙකු නොදන්නා අතීතයක පහළ වූ පච්චේක බුද්ධ නම් අපූර්ව මුනිවරයන් පිළිබඳව කතාව නොපවසන්නට ඒ පිළිබඳ කිසිවක්ම අපි නොදන්නෙමු. ඒ පසේ බුදුවරුන්ගේ හුදකලාව උන්වහන්සේලාටම ආවේනික වූ විශේෂත්වයකින් යුතු වූවක්. එනම් හිමාලයේ වනගිරි දුදුළු අතරෙහි ගල්ලින්හි උන්වහන්සේලා වාසය කරන්නේද හුදකලා වේමයි. කඟ වේනාට ඇත්තේ එක අඟකි. මුන්වහන්සේලා ජීවත් වන්නේද තනි තනිවය. කිසිතා මිතුරු බවකින් හෝ යුගලයක් බවට පත් නොවන හේයින් තම උදානයන්හි මතුකොට පෙන්වන්නේද කඟ වේන අඟක් ලෙසිනි බොහෝ විට පසේ බුද්ධත්වයට පත්වන්නේ රජවරුන් නැතහොත් රාජ කුමාරවරුන් මෙහි සඳහන් වන කතාවෙහිද ඒ පුණ්‍යවන්ත තැනැත්තා බරණැස් රජකුව උපන්නේය. මොහුගේ පින් බලයෙන් බරණැස්ස බතින් බුලතින් සරු වුණා. අටුකොටු පිරී ගියා. රජුගේ ගබඩාව පවා පිරී ගියා. නමුත් රටවැසියන් බදු වශයෙන් ගෙවන අස්වනු කොටස වැඩිවීම නිසා ගබඩාවල තිබුණු ධාන්‍ය ඉවත් කරන්න සිදු වුණා. දිනක් විශාල වශයෙන් දාන්න ඉවත් කරනු දුටු රජතුමා මෙසේ විමසුවා. "ප්‍රිය ඇමතිවරුනි, මොකද මේ ගබඩා හිස් කරන්නේ මොකුත් ප්‍රශ්නයක්වත්?" දේවයන් වහන්සේ අලුත් අස්වැන්න ලැබෙනවා. මෙවර වගාව සරුයි. එනිසා පරණ දාන්න ඉවත් කරන්නයි මේ අදහස. එතකොට ඔයාට මොකද කරන්නේ? දේවයන් වහන්සේ අපි මේවා එක්ක පුලුස්සනවා. නැත්තම් ගඟේ පාකොට හරිනවා. මොනවා ඇමතිවරුනි ඔබට විශාල වැරදීමක් සිදු ඇති හැඩයි. මගේ ජනයා වෙහෙස මහන්සි වී උපයාගෙන රජයට ගෙවන ආදායම් බදු මෙසේ විනාශ කරන්නේ කොහොමද? එතකොට අන්තක්පුර නිවාසවල අඩුපාඩු සපුරලාද තියෙන්නේ? බලසේනාවල අඩුපාඩු සපුරලාද තියෙන්නේ? පාඨශාලාවල අඩුපාඩු සපුරලාද තියෙන්නේ? ප්‍රත්‍යයන්ති දේශයන්ගේ අඩුපාඩු සපුරලාද තියෙන්නේ දේවයන් වහන්සේ රට සුඛිත මුදිතයි කිසි ප්‍රශ්නයක් නෑ ජනයාගේ ආදායම් සරුයි බදු වැඩි කිරීමක් කළත් ඔවුන්ට දැනෙන්නේ නෑ නෑ බදු අඩු කළ යුතුයි රජයේ වියදම් පිණිස ජනයා තලාපෙලා බදු ගන්නට මා සූදානම් නෑ ඒ වගේම ওই දාන්නේ වලින් බිඳක්වත් විනාශ නොකළ යුතුයි අඩු ගණනේ දන්සැල් පිළියෙලකොට දන් දිය යුතුය. එතකොට එක්තරා එමතියෙක් උගුර පාදමින් රජු ළඟට පැමිණියා. රජුට මෙහෙම කියන්න පටන් ගත්තා. බවත් දේවයන් වහන්සේ. ඔබ වහන්සේ මං ගැන දන්නව නෙවෙයි. මං දානීය ගැන සෑහෙන පරිේශනයක් කළා. දන් දීම යනු නුවණැත්තන්ගේ වැඩක් නොවේ. අපි හැමෝටම තියෙන්නේ මරණින් මතු සබාධමයට එක්වීමටයි. අපේ සිත පරිසරයට විසිරෙනවා. සිරුර මහ පොළොව සරු කරනවා. ආස්වාස ප්‍රස්වාස සුළඟි hama යනවා. එතනින් අපේ කතාව સમાප්තයි. එනිසා දේවේනි දන් දීම යනු ලොවට අවශ්‍ය දෙයක් නොවේ. රජතුමා මහත් සංවේගයකටපත් වුණා. නිශ්ශබ්ද වුණා. තවම කබඩාවල අස්වැන්න ඉවත් කරනවා. රජතුමා වෙන ඇමතියෙකුට කතා කළා. ප්‍රිය ඇමතිය. දැන් බලන්න ගබඩාවල දාන්න ඉවත් කරනවා. දවස් ගණනක් තිස්සේ මේ කරන වැඩේ නවත්තන්න කියලා එක ඇමතියෙකුට කිව්වා. දන් දෙන්න කියලා කිව්වා. සතර දිසාවට දන්ශාලා හතරක් හදලා දන් දෙන්න කිව්වා. ඔව් කියන්නේ දන් දීම පළක් නෑ කියලා. ඒක ඇත්ත දේවයන් වහන්සේ. ඉස්සර රජවරු මොනතරම් දුන්නද? ඉතින් මොකද උනේ? දන් දීමේදී එක දෙයක් නම් තිබෙනවා. එනම් දෙන්නාද පිනේ, ගන්නාද පිනේ, එයින් එහා දෙයක් නැත. ඒ නිසා අපි දන් දෙන්නට පටන් ගත්තොත් ජනයා කම්මැලි වේවි. මා හිතන්නේද අපේ අර ඇමතිතුමා ගත් තීරණය හරි බවයි. හෑබුල නුඹල කාවද මේ නොමග යවන්නේ පොලුස්සනවා ගඟේ පා කරනවා කියමින් දාන්නේ ගබඩා හිස්කොට ඒවා රැගෙන යන්නේ නුඹලාගේ ගබඩාවලට නොවේද දන් දීමට ජනයා සුවපත් කිරීමට ජනයාට අදරැති රජෙක් ලෙස මා ගන්නා වෑයම කඩා කප්පල් කරන්නේ මගින් යැපෙන නුඹලා විසිනුයි රජතුමා හොන්දටම කලකිරුණා මෙති ඇමිතිවරුන්ගේ ගසා කෑම නවත්වන්නට ක්‍රමයක් නැති වුණා. ළඟට පැමිණ ආදර බස්තොරන මේ ඇමිතිවරු පවිතු පිරිසක් බව රජතුමාට අවබෝධ වුණා. රජතුමා බොහෝ කල්පනා කළා. දූසිත ඇමිතිවරුන්ට මැදි වී සිටින දැහැමි ඇමතිවරුන් සොයා ගන්නට උපක්‍රමයක් කළා. ප්‍රිය ඇමතිවරුනි මට ටික කලකට විවේකයක් අවශ්‍යයි. ඉතික් මහජනයා සුවපත් කිරීමේ රාජ්‍යකරණය ඇමති මඩුල්ලකට බාර දෙන්න මං කැමතියි. එතකොට ඒ සඳහා මා යම්කිසි විවස්ථාවක් සකසනවා. මා නැති නිසා ඔබට පිහිටවන්නේ ඒ විවස්ථාවයි. ඉතින් දැන් යන පිළිවෙලද හොඳ විවස්ථාවට අනුව වැඩ කිරීමද හොඳ. දූසිත ඇමතිවරු කලබල වුණා. අහෝ දේවයන් වහන්සේ විවස්ථාවක් පටන්ගත් විට එහි නායකත්වයේ දෙන්නේ නිලධාරීන්ටයි. ඇමතිවරුන් හැටියට අපට නිදහසේ කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. එනිසා දැන් මේ කරගෙන යන පිළිවෙලට අපි කරගෙන යන්නම්. මෙත ප්‍රිය ඇමතිවරුනි, විවස්ථාවකදී නායකත්වය ලැබෙන්නේ විවස්ථාවටමයි. ඇමතිවරුත් නිලධාරීනොත් කළ යුත්තේ ඒ විවස්ථාව අනුගමනය කිරීමයි. දැහැමි ඇමතිවරු රජුට පිළිතුරු දුන්නා. පින්වත් දේවයන් වහන්සේ විවස්ථාවකට අපි කැමැතියි. ඔබ වහන්සේගේ උතුම් අදහස් ඉෂ්ට කොට ජනයා සුවපත් කරන්න විවස්ථාවට නායකත්වය ලැබෙනවට අපි කැමැතියි. මේ තුලින් රජතුමා විවස්ථාවට බලය පැවරුවා. දූෂිත ඇමතිවරු අස් කළා. දැහැමි ඇමතිවරුන්ට මුල් පෙළ දුන්නා. මේ සියලු දේ කලේ කලකිරීමෙනුයි. රජතුමා ආසකලේ කිසිවෙකුට නොබැදී ගිය ජීවිතයක්. රජතුමා රජකම අතහැරියා. ශ්‍රමණ වෙස් කියන වනයේට පියමං කළා. ඒ වනයේහි පසේ බුදూరు වැඩ ඉන්නවා. මේ නවක ශ්‍රමණයන් වහන්සේ රුක් සෙවණකට බවුන් වඩන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් සිත සමාධිමත් වුණා. නුවණින් විමසන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් ප්‍රඥාව වැඩි ගියා. සියලු කෙලිසුන්ගෙන් නිදහස් වුණා. පසේ බුදුවරයෙක් බවට පත් වුණා. පසේ බුදුවරුන්ගේ ලෝකය වන හිමාලයෙහි මංජූසක රුක් සෙවණට ඊරිතියෙන් වැඩම කළ විට අනිත් පසේ බුදුවරු උන්වහන්සේගේ අධ්‍යක්ීම් විමසුවා. එයට පිළිතුරු වශයෙන්ුයි මේ ගාථාව වදාළේ. පාප සහායං පරිවජ්ජයේත අනත්ත දස්සින් විසමේ නිවිට්ඨං සයං නසේවේ පසුතං පමත්තං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ අයහපත් දේම හරි විදියට දකින වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරු කරන්න ඕන. ඒ මිත්‍රත්වයෙන් පළක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හේයින් අත්හැර දැමිය යුතුයමයි. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලා වීමයි. කඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු 18 වන පරිච්ඡේදය. ඇසෙන්නේ කිසි සම්දයකට නොමසැලෙන සිහරජු ලෙස වැදිනා දැලෙහි නොරැඳෙන සුලං රැල්ලක් විලසට දියහා මුසු නොවන පිපුන පියුමක් විලසින හුදකලාවේම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් වදාරණ ලද පසේ බුදුරුන්ගේ ගාථා වලින් ඉස්මතු වන චරිතාපදානයන්හි දැක්වෙන්නේ සාමාන්‍ය මිනිසා අභිභවා යන සුවිශේෂී මානසික හැකියාවකින් ඔවුන් සමන්විත වෙන බවයි. සුළු සිදුවීමක් ඔස්සේ ජීවිතය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම ඔවුන්ගේ ස්වභාවයයි. මේ කතාව දෙස බලන්න. බරණස් නුවර එක්තරා රජ කෙනෙක් හිටියා. ඔහු දිනක් තනියම කල්පනා කරමින් සිටියා. දැන් මම ඔටුනු පළං රජ කෙනෙක්. මාලිගාවට සතුරන්ට ලං විය නොහැකි පරිදි කිඹුලන් සිටින පළල් දිය අගලක් තනා තියෙනවා. ඊතා උස්සු ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ මත මුරකරුවන් ඉන්නවා. නගර මැදේ ඉන්ද්‍රකීලයක් තියෙනවා. අතිශයින්ම නුවණැති දොරටුපාලයන් ඉන්නවා. මේතරම් ආරක්ෂා සංවිධාන තිබියදී පවා මං තැති ගන්නවා. බියටපත් වෙනවා. සැක ඇති වෙනවා. එතකොට ලෝකේ බිය සැක ඇති නොවන කවුරුවත් නැද්ද? රජතුමා මෙම අදහස රාජ සභාවට දැනුම් දුන්නා. පුරোহিত පමුණ මෙවැනි පිළිතුරක් දුන්නා. බවත් රජතුමනි මිනිසුන් අතරේ නම් බියසක තැති ගැනීම කම්පා නොමැති අය සොයා ගැනීම අසීරුයි. එහෙත් මං අසා තියෙනවා වනයේ සිටින මෘගරාජයන් වන සිංහයා අහස පොළොව ගිගුම් දෙන හින හඬට පවා කම්පා වෙන්නේ නැත කියා. එසේනම් පුරোহিতය අප මෙය සොයා බැලිය යුතුයි. සැබවින්ම බිය සැක තැති ගැනීම කම්පා නොවන කෙනෙක් දකින්න මං හරි ආසයි. දිනක් රජතුමා ඈත පිහිටි උද්‍යානයකට යමින් සිටියා. අතරමඟදී නිල්වන් දියපිරි පස්පියුමින් සැදි පොකුණක් දකින්නට ලැබුණා. රජතුමාට හරි සතුටුයි. ඇතු පිටින් බැස ඒ පොකුණ වෙත ගොස් සිසිල් පෙන් වැළඳුවා. එවේලෙහි සතෙක් පඳුරක් අස්සෙන් වේගින් තීවාවා. රජුගේ රැකවල්ලත් පිරිස කලබල වී සොයා බැලුවා. රජු පවා තැතිගත්තා. මහරජාණෙනි සිංහ දේනුවක් පැනදිව්වා. මහරජාණෙනි මෙතනට වඩිනු මැනව. ඊතා සොඳුරු සිංහ බෝතකෙක් සුවසේ නිදා සිටිනවා. ඊතා සතුටටපත් රජතුමා සිංහ පැටිය බලන්න ගියා. ශා හරි අපූරුයි. අපි බලමු මේ සිංහ පෙටියට බියසක ඇති වෙනවාද කියලා. ඔව්. අපේ බිරදවුල් තම්මැට්ටන් නලා පිරිස ගෙනල්ලා දැන් ශබ්ද කළ යුතුයි. මේ පැටියා කැලේට දුවන අයුරු අපටත් බලන්න පුළුවනි. ඉතින් සේනාව පැමිණ බිරගසන්න පටන් ගත්තා. නලා පිඹින්න පටන් ගත්තා. සිංහ පැටිය සුවසේ නිදි. ඌ නැගිටින්නේ නෑ. ආයි වේගයෙන් ශබ්ද කළා. සිංහ පැටිය හැරුණා. ඔළුව ඔසවා බැලුවා. ආයිමත් අත් දෙකෙන් මූණ වසාගෙන නිදාගත්තා. රජතුමාට හරි පුදුමයි. රජතුමා උයන් ක්‍රීඩාවට ගියේ නෑ. ආපසු හැරි මාලිගාවට යන්න පිටත් වුණා. අතරමඟ යද්දී දීවරයන් පිරිසක් මසුන් එල්ලීම පිණිස දැල දිගහැර ඈතට විසි කරනවා. එතකොට ඒ දැල සුළඟෙහි නොගැටි වේගෙන් විහිද යනවා. බිය සැක තැති ගැනීම රජතුමා දුටුවේ. මසුන් ඇල්ලීමට එළූ දැලක් පරිද්දෙනි. රජතුමා ඒ ගැනත් සිතන්න පටන් ගත්තා. නැවත රජතුමා මාලිකයට පැමිණ රාජ උද්‍යානයේහි පොකුණු තිර වාඩි වී කල්පනා කරමින් සිටියා. වේගයෙන් සුළං හැමුවා. පොකුණේ පිරී ගිය නිලුම් සුළඟට නැවී වතුරට පාත් වුණා. එහෙත් සුළං පහ වූ පසු පෙර පරිද්දෙම්ම දියෙහි නොතෙවරි නැගී සිටියා. මේ දුටු රජතුමා කල්පනා කළා. මමත් ආසයි සිංහෙක් වගේ බිය තැති ගැනීම නැතුව ඉන්න. මමත් ආසයි දැලකට හසු නොවන සුළඟක් වගේ ඉන්න. මමත් ආසයි දියේ නොතෙවරී තිබෙන නිලුමක් වගේ වෙන්න. එහෙත් මං කොහොමද ඒක කරන්නේ? මේ රජකම තුලින් නම් මට ඒක කරන්න බෑ. මං අසා තිබෙනවා මුනිවරු කියා පිරිසක් සිටිනවා කියලා. මේ ලෝකය අතහැර නිදහස සොයා ගිය පිරිස අතරිනුයි ඔවුන් බිහි වෙන්නේ. එහෙමනම් මට කරන්න තියෙන්නේ එච්චරයි. ඉතින් රජතුමා රජකම අතහැරියා. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. වනගත අඩවි සොයා පිටත් වුණා. ඉසිපතන මිගතා වනයේ පසේ බුදුවරයන් වහන්සේලාගේ කුටි තිබෙන පෙදෙසට පැමුණුණා. එක කුටියකට පිවිසුණා. එහි කවුරුවත් නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ වටපිට බැලුවා. වාඩි වෙන ආසන තියෙනවා. එක් ආසනයක වාඩි වුණා. දැස පියාගත්තා. සිත භාවනාවට යොමු කළා. සමාධිමත් වුණා. නුවණින් විමසුවා. ප්‍රඥාව වැඩුණා. නිකලස් බවට පත් වුණා. පසේ බුදු කෙනෙක් බවට පත් වුණා. ඉන්පසු ඉරිදීන් මංජූසක රුක් සෙවණට වැඩියා. එහිදීත් අනෙක් පසේ බුදුරයන් වහන්සේලා මුන්වහන්සේගේ අධ්‍යක්ීම් කුමක්දයි විමසුවා. එවිට මේ උදාන ගාතාව පැවසුවා. සීහෝව සද්දේසු අසංත සන්තෝ වාතෝ ජලම් හි අසජ්ජමානු පදුමංව තෝයේන අලිප්පමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පු අහස පොළොව කම්පා වෙන හෙන හඬට පවා නොසැලී සිටින සිංහෙක් වගේ දැලට හසු නොවි පැන යන සුළඟක් වගේ දියේහි නොදැවරී තිබෙන නිලුමක් වගේ ඉන්නයි මං කැමති. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලාවේමයි. කඟ වේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ. සාදු සාදු සාදු 19 වන පරිච්ඡේදය සවිපල දතින් යුතු සිහරත වන පියසේ මෙඩලයි හැම සතුන් ජයගෙන රජ විලසේ වාසය කරයි හැම කල ඈත දුරසෙනසුන්වල හුදකලාවෙම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් චතුරාරි සත්‍ය දේශනා කළ අතරේ අතීතයේ වැඩ සිටි පසේ බුදුවරු නම් වූ විශේෂ මුනිවරුන් වදාළ ගාතාවන් ගැනත් අපට කියා දුන්නා. එනිසාමයි අප පසේ බුදුවරුන් ගැන තොරතුරු දැනගන්නේ. ඒ පසේ බුදුවරුන් කැමති දේ නැඹුරු වී පවතින්නේ විමුක්තියට උපකාර වීමටයි. මෙහි සඳහන් වන්නේ එවැනි ප්‍රවෘතියක් බරණැස් නුවර පින්වත් රජෙක් වාසය කළා. ඒ රජතුමා ජනතාවට හරි ආදරේ. හැම විටම පොදු ජනයාගේ සැපේ පිණිස වෙහෙසුණා. රජතුමා වීති සංචාරයේ කරද්දී ගුණ කියන ජනයා මගදිපස සිටිමින් මල්ලිසා. එහෙත් රජතුමාගේ ආරක්ෂාව අඩුවක් කළේ නෑ. සේනාවේ අඩුවක් නෑ. බිය තැති ගැනීමේ අඩුවක් නෑ. රජතුමා කල්පනා කළා. මං මොනතරම් දේවල් කළත් හැම තිස්සෙම බයෙන් ඉන්නේ. ආරක්ෂාව තර කරන්න කියලයි ඇමතිවරු කියන්නේ. මේ ජීවිතේ රැකගන්න මොනතරමක් මහන්සි ගන්නවද? බියසක නැති ගැනීම නැති ජීවිතයක් අපට ඇති කරගන්න බැරිද? රජතුමා මේ ගැන විමසද්දී පුරෝහිත බමුණ පිළිතුරු දුන්නා. රජතුමනි ඔබ වහන්සේ මිනිසුන්ගේ රජු තමයි. නමුත් ඔබ වහන්සේගේ ආරක්ෂාව බාහිරින් සපයා ගන්න බෑ. මේ ආරක්ෂාව නැති වූ ගමන් ඔබ වහන්සේ සාමාන්‍ය මිනිසෙකුගේ මානසික ස්වභාවයෙන් යුතු වෙනවා. එනිසයි බය තැති ගැනීම ඇතිවන්නේ. එතකොට පුරোহিතය බාහිර ආරක්ෂාව නැති අය නැද්ද? ඉන්නවා රජතුමනි. ඒ තමයි මුගල රාජ වූ සිංහයා. ඌට තිබෙන්නේ අභ්‍යන්තර ආරක්ෂාවක්. සිංහයා එළියට එනවා. ඇඟේ කේසර සොලවලා ඇඟපත ගසා දමා ඔළුව උඩට ඔසවා සිංහනාද කරනවා. එය ඔහුගේ ආරක්ෂාවයි. ඒ සියලු නාදයට සියලු සතුන් පලා යනවා. සිංහයාගේ ශක්තිමත් දල ඇති බව උගේ ආරක්ෂාවයි. එනිසා සිංහයා තමයි බිය තැති ගැනීම නැති සතා. රජතුමා මේ ගැන සිතන්න පටන් ගත්තා. බිය තැති නොගන්නා සිංහයාගේ ස්වභාවය කුමක්දයි රජතුමාට දැකීමේ ආසාවක් ඇති වුණා. දිනක් රජතුමා ඈත ප්‍රදේශයකට කැලෑ පාරකින් සේනාව සමග ගමන් ගත්තා. ඒ අතර අවුවත් අපෙමින් සිටින සිංහරාජයෙක් ගල් තලාවක් මත වැතිරී සිටින අයුරු දැකගත්තා. අන්න එමෙතිවරුනි අර බලව අර ඉන්නේ ගල් තලාව මත අන්න සිංහයා ශා ලෝකේ බිය සැකෙන් තැති ගැනීම නැති අපූරු සතා ඒ සේවකෙනි වරෙල්ලා බෙර තම්මැට්ටම් නාද කරපල්ලා සක් පිඹිවූ අද අපිට කම්පා නොවන සතා දෙස බලමු. ඊතරම් ගෝසා කරද්දීද සිංහයා ගණන් ගත්තේ නෑ. මේ පිරිසද වැඩි වැඩියෙන් ගෝසා කළා. සිංහයාට මේ මහා වදයක් වුණා. සිංහයා නැගිට්ටා. ඇඟපත සොලවලා කේසර විසිරෙව්වා. ඔළුව උඩට හැරෙව්වා. සිංහනාදයක් කළා. මුළු අනාන්තරයේම කිකුම් දුන්නා. එතුන් අසුන් හිස් ලූලු අත පලා ගියා. සේනාව පඳුරු අස්සේ හැංගුණා. රජතුමා හිටියේ ඇතු පිට නැගලයි. බෙටි හලමින් ඇත් රජා මහා වනයේට දිව්වා. රජතුමාට බේරෙන්න විදිහක් නැහැ. රජතුමා යාන්තම් ගසක අත්තක එල්ලී බේරුණා. හිමින් හිමින් ගහින් බිමට බැස්සා. රජතුමා හොඳටම බය වුණා. රජතුමාට මතක් වුණා. රජතුමනි ආරක්ෂාව නැති වූ විට මහරජතුමා රජෙක් වුණත් සාමාන්‍ය මිනිසෙකුට වගේ බය තැති ගැනීම හට ගන්නවා. ඒක ඇත්ත. මට දැන් හොඳට තේරෙනවා. මේ දල ඇත්තු බෙටි හලාගෙන දිව්වා. අස්වැයන් සීසී කර දිව්වා. නිර්භීත සේනාව පඳුරු අස්සේ හැංගුණා. දැන් මම මොකද කරන්නේ? මේ මහා වනයේ මට මොන කරදරයක් වේවිද? රජතුමා ජීවිත රැක ගැනීම පිණිස දුවන්න පටන් ගත්තා. ටික දුරක් යද්දී කුටි ප්‍රදේශ තියෙන තැනකට පැමිණුණා. එහි ශ්‍රමණයන් වහන්සේ නමක් රජතුමා ඇමතුවා. පින්වත් රජතුමනි ඇයි මේ තනිවම කලබලෙන් දුවන්නේ? මෙහි බය වෙන්න කිසි දෙයක් නැහැ. තැති ගැනීම ඇති කරගන්න කිසි දෙයක් නැහැ. මෙතන බොහොම සාන්ත තැනක්. අනේ ශ්‍රමණයන් වහන්සේ නුඹ වහන්සේට මොකක්වත් සද්දයක් ඇහුනේ නැද්ද? ඇහුණා. රජතුමනි ඈතින් දිගටම පෙරහඬක් ඇහුණා. සක් පිඹින හඬ ඇහුණා. ඊට පස්සේ වනයේ දෙවනත් කරමින් මහා සිංහනාදයක් ඇහුණා. එතකොට ශ්‍රමණයන් වහන්සේ නුඹ වහන්සේට බිය තෙති ගැනීම ඇති උනේ නැද්ද? මරණ බය ඇති උනේ නැද්ද? පින්වත් රජතුමනි, බිය තෙති ගැනීම යනු අපට සුවපත් වූ රෝගයක්. මරණ බය යනු අපට නොතේරෙන දෙයක්. බිය තෙති ගැනීම ශෝකය, කම්පාව, වැළපීම, බය බීරව කිසිවක් අපේ ජීවිතය හා එක් වෙන්නේ නැහැ. එතකොට ශ්‍රමණයන් වහන්සේ සිංහයන් විතරක් නෙවෙයි බිය තැති නොගන්නා මිනිසුනුත් ඉන්නවා කියලාද ඔබ වහන්සේ කියන්නේ. එසේ රජතුමනි අපි අයිතිවන්නේ බියසක නොමැති ලෝකයටයි. මේ බලන්න මේ ශ්‍රමණවරුන් සෑහෙන්න ඉන්නවා. අපි හැමෝම සිංහයෝ වගේ. හැබැයි සිංහයාට වඩා අපි වෙනස් වෙන්නේ නිකලස් බව නිසායි. රජතුමාට හැම වචනයක්ම ආශ්චර්යවත් වුණා, අද්භූත වුණා. රජතුමා රජකම අත්හැරියා, ශ්‍රමණේක් වුණා. එතනම නැවතුණා. ටික කලක් යද්දී ඒ නවක ශ්‍රමණයන් වහන්සේ තුල සීල සමාධි ප්‍රඥා වැඩි කියා. පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. බිය සැක තැති ගැනීම නැති සුන්දර ජීවිතයක ආස්වාදය විඳින්නට වාසනාව ලැබුණා. මේ පසේ බුදුවරයන් වහන්සේ මංජූසක රුක් සෙවණට වැඩි විට අනෙක් පසේ බුදුවරයන් ඇසූ පැනයට පිළිතුරු දුන්නේ මේ ගාථාවෙනුයි. සීහෝ යත්තා දාට බලී පසයිහ රාජාමිගානං අබිබුය චාරී සේවේත පන්තානි සේනාසනානි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ තියුණු දල බල ඇති මෘගරාජන් වූ සිංහයා තමන්ගේ සියලු සවියෙන් සියලු සතුන් මැඩගෙන බියසක රහිතව ඉන්නවා. අන්න ඒ වාගේ ඈත හුදකලා සෙනසුන් වල වාසය කරමින් දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලාවේමයි. ගඟ වේනකුගේ හිස මත තියෙන තනි අඟක් වගේ සාදු සාදු සාදු විසි වෙන පරිච්ඡේදය ලාභය අරුත කොට බොහෝ දෙනා වැටෙති ඇසුරට ලාභයක් නොපාතන උතුම් මිතුරන් දුලබ වෙත්මය වාසියටම නුවණ යොදා ඇත මිනිසුන් කිලුටු වෙලා හුදකලාවේම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය අංග 9කින් යුක්තයි. එහි සූත්‍ර දේශනා සුත්ත නමින්ද ගාථා සහිත දේශනා ගෙය නමින්ද ගාථා රහිත දේශනා වෙయ్యා කරන නමින්ද ගාථාවන් පමණක් ඇති දේශනා ගාථා නමින්ද ප්‍රසාද සංවේග වශයෙන් උත්සාහ රහිතව මතුවන දේශනා හා ගාථා උදාන නමින්ද යම් යම් කරුණු ඉස්මතු කොට කරන දේශනා ඉති උත්තක නමින්ද බෝසත් සිරිතේ අතීත භවයන් ගැන ඇති දේශනා ජාතක නමින්ද බුදු සිරිතට පමණක් අදාළ අසිරිමත්යේ ගැන ඇති දේශනා අභූත ධම්ම නමින්ද ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යුතු දේශනා වේදල්ල නමින්ද හැඳින්වෙනවා බුදුරජුන්ගේ ශාසනය මේ අංග 9න් යුතු නිසයි නවාංග ශාස්ත්‍රු ශාසනයයි පවසන්නේ. එයින් ගාථා කොටසටයි කග්ග විසාන සූත්‍රය අයිතිවන්නේ. එය ඇතුළත් තිබෙන්නේ සුත්ත නිපාතයේට. එම ගාථාවන්ගේ අරුතත් ඒට අදාළ කතා වස්තුත් අපට කියවන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. උන්වහන්සේ එය නොදාරන්නට අපට දැන ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ පසේ බුදුවරුන් ගැන අප කියවන විට එහි තිබෙන්නේ උන්වහන්සේලාගේ අවසාන ආත්ම භාවයේ දක්වන විස්තරය. සාමාන්‍ය මිනිසුන් මෙන් ජීවත් වෙන ඔවුන් වේගයෙන් සත්‍ය අවබෝධය කරා යන අයුරු දැක්ක හැකියි. බරණස් නුවර එක්තරා රජෙක් වාසය කළා. ඔහුගේ රාජධානිය සියලු සැප සම්පත් වලින් පිරී ඉතිරී තිබුණා. නමුත් ඔහුව වටකොටගෙන සිටි ඇමතිවරුන් ඒ රජුව රවටා රටේ සම්පත් ගසා කෑවා. රජතුමාට බොරු ආදරයක් පෙන්නවා. බොරු හිතවත්කමක් පෙන්නවා. කලක් යන විට රජතුමාට දරුණු ආබාධයක් හටගත්තා. ඇමතිවරුන් රජතුමාගේ යහන වටේ වැතිරි අඬන්න පටන් ගත්තා. රජතුමා නැතුව ඔවුන්ට ජීවත් විය නොහැකි බව පවසමින් චාටුබස් කිව්වා. අහෝ පින්වත් රජතුමනි ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් නිසයි අපි පවා මේ තරම් සේවය කරන්න පුරුතුනේ. ඔබතුමාගේ නායකත්වයෙන් තොරව අපට මේ රාජධානිය ගොඩ ගන්න අමාරුයි. ඔබතුමා නැති ලෝකය හිරු නැති ලෝකයටත් වඩා අඳුරුයි. ඔබතුමා නැති රාත්‍රිය සඳ නැති රාත්‍රියටත් වඩා මෝසලයි. ඔබතුමාගේ ආලෝකය අපගේ ආලෝකයයි. ඒ නිසා රජතුමනි සතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව රාජ්‍යානුශාසනා කරන සීක්වා රජතුමාට බොහෝ අනුකම්පා හිතුණා. නොයෙක් අයුරින් කරුණ කියා ඔවුන්ව අස්වැසුවා. රාජකීය විදුන් පැමිණ කොතරම් උපස්ථාන කළත් සුව වුණේ නෑ. ක්‍රමක්‍රමයෙන් අසාත්‍ය වුණා. එතකොට ඇමතිවරු වෙනම රැස් වුණා. රහසි සාකච්ඡා කළා. දැන් මෙයාගෙන් වැඩක් නෑ. මෙයා මෙරිලා යාවි. අපේ පැවැත්මට උදව් කරන්න පුළුවන් ඊළඟ රජා කවුද? අපි එතනට යමු. අමාරුවෙන් ගොඩනගාගත්තු අපේ පැවැත්ම අපි නැති කරගත යුතු නෑ. දැනට භාණ්ඩාගාරයෙන් ගන්න තියක් ගනිමු. ඒක හරි. හැබැයි අපිට අසවල් රජතුමා ළඟට ගියොත් නම් සෑහෙන තාන්න මාන්න ලැබේවි. පුද පඳුරු ලැබේවි. මං ඒ ගැන කතා කරලා ඉතියෙන්නේ. අපිට නවාතැනට වෙනම මාලිකාවන් පවා දෙන්න සූදානම් වේවි. ඇමතිවරු තොල කටලෙව කෑවා. ඔවුන්ගේ ඇස් බැබළුණා. කටකොණින් සිනා වෙද්දී පුලත් අප විසි වුණා. ඔවුන් තමන්ගේ ආදරණීය රජුට නොකියාම අර රජු වෙත ගියා. ඒ රජතුමා ඔවුන්ට සාමාන්‍ය කෙවල් දුන්නා. අඩු ඇටුප් දුන්නා. ඔවුන් මහා දුකින් කල් ගෙව්වා. ඔවුන්ගේ සැබෑම රජතුමා ඊටාම දුකසේ තම රෝගයට පිළියම් කරමින් සිටියා. කවුරුත් හිතුවේ ඉක්මනින් මිය යාවි කියලයි. නමුත් සියලු දෙනා පුදුමයට පත් කරවමින් රජතුමා සුවපත් වුණා. සුවපත් වූ රජ රාජ සභාව කැඳෙව්වා. එදා තමාගේ යහන වටේ වැතිරි හඬමින් සිටි ඇමතිවරු කවුරුවත් නැහැ. රජතුමාට ගොඩාක් දුක හිතුණා. කෝවර ඇමතිවරු කෝ අසවල් අසවල් නම් මෙති අය අනේ රජතුමනි ඔවුන් ටිකෙන් ටික වෙනස් වුණා. තමන්ගේ කාර්යභාරය අත්හැරියා. දැන් අසවල් රටට ගිහින් අසවල් රජුරුවන්ගේ ඇමති මණ්ඩලයේ සේවය කරනවා. රජතුමනි, ඔවුන්ගින් අද හසුණක් ලැබුණා. රජතුමාව පැහැ දකින්න අවසර ඉල්ලනවා. හොඳයි, ඒ ඇයට එන්න කියන්න. ඇමතිවරු ආයෙමත් පැමිණියා. රජතුමා ඉදිරියට පැමිණ බිම වැතිරි හඬන්න පටන් ගත්තා. අනේ දේවයන් වහන්සේ අපිට හරි සතුටුයි. අපි කියාගත නොහැකි වේදනාවකින් හිටියේ. මේ මාලිගාවට පැමිණෙද්දී ඔබ වහන්සේ ඇඳී වැතිරි දරුණු ලෙඩින් පෙළෙමින් සිටි අයුරු අපිට සිහිපත් වෙනවා. පින්වත් රජතුමනි අපිට හරි වේදනයි. ඉවස ගන්න අමාරුයි. ඒ නිසායි අපි ඈත ගියේ. එතකොට තව ඇමතිවරයෙක් මෙහෙම කිව්වා. අනේ දේවයන් වහන්සේ අපි එහි ගිය විට ඒ රජතුමා ගොඩාක් සතුටු වෙලා අපිට මාලිකාවන් දෙන්න හැදුවා. එතකොට අපි කිව්වා අපිට මාලිකාවන් එපා. අපිට සාමාන්‍ය ගෙවල් දෙන්න. අපි මේ ආවේ දුක වැඩිකම නිසායි කියලා. ඒ රජතුමා අපට වැඩි වැටුප් දෙන්න හැදුවා. එතකොට අපි කිව්වා අනේ රජතුමනි අපේ රජතුමා අපට හොඳින් වැටුප් ගෙව්වා. ඒ නිසා අපට යන්තම් ජීවත් වෙන්න මොකුත් ලැබුණොත් ඇති කියලා. ඇත්තෙන්ම අපගේ දේවයිනි අපි එහි සැප විඳින්නේ මේ පහසුකම් මොකුත් ලබා ගත්තේ නැහැ. ඔබ වහන්සේ ගැන සිහි කර කරයි අපි දුක් විඳි. ඔවුන්ගේ කතාවෙහි ඇති කෛරාටික බව රජතුමාට වැටහුණා. රජතුමා ඒ ගැන නොහඟවා ඔවුන්ට කතා කළා. බොහොම හොඳයි. මම මෙවැනි ඇමිති මඬුල්ලක් ලැබීම ගැන සතුටු වෙනවා. හැබැයි මේ අසනීපේ නම් ස්ථීරව සනීප වෙන එකක් නෑ. ආය අසනීප වේවි. එතකොටත් ආයමත් යනවාද? අනේ රජතුමනි ඔබ වහන්සේව අත්හැර ගියේ අපේ හිත් වේදනාවටයි. නමුත් මෙවර නම් අපි ඔබ වහන්සේගේ හේවණල්ල වගේ ඉන්නවා. ඔබ වහන්සේට අසනීප වුණොත් අපිමයි උපස්ථාන කරන්නේ. ටික දවසක් ගත වූ විට මේ ඇමතිවරුන්ගේ ස්වභාවය හඳුනා ගැනීමට රජතුමාට ආසාවක් ඇති වුණා. රජතුමා ක්ලාන්ත වී ඇඳට වැටුණා. දැන් රජතුමා කෑම කන්නෙත් නෑ. මොකුත් පානය කරන්නෙත් නෑ. කිඳිරි ගාමින් ඉන්නවා. කලින්ටත් වඩා අමාරුයි. ඇමතිවරු පැමුණුණා. පැමිණ බොරුවට හඬන්න පටන් ගත්තා. රජතුමා නොයසුනාකමින් කෙන්දිරිකාමින් හිටියා. ඊ타මත්ම අසාන්ති බවක් පෙන්වුවා. එතකොට ඒ ඇමතිවරු ආයිමත් වෙන රජෙක් ළඟට ගියා. මෙවැනි සම්මිය ප්‍රයෝගවලින් රජතුමාට ඇමතිවරුන්ගේ සැබෑ తত্ত্বය හඳුනා ගන්න පුළුවන් වුණා. රජතුමා කල්පනා කළා මේ උදවිය යැපෙන්නේ මගෙන්මයි. මමයි යමතිකම් දුන්නේ. මමයි ආදායම් දුන්නේ. මමයි මොවුන්ගේ සමාජ තත්ත්වේ ලබා දුන්නේ. මොවුන්ගේ දරුවන්ට උගත්කම් ලබා දුන්නේ. බොහෝ දෙනා අකෘතඥයි. කෙලෙහි ගුණ දන්නේ නැහැ. මෙවැනි ලෝකයක රජකම් කළ බොහෝ දෙනා අසරණ වෙන්නේ කෙලෙහි ගුණ නොදන්නා පිරිස වැඩි නිසායි. මේ රජකමින් බැහැර වූ වෙනත් යහපත් පැවැත්මක් නැද්ද? රජතුමා බොහෝ සෙයින් කල්පනා කළා. රජතුමාට වනාන්තරයේ වැඩ සිටින ශ්‍රමණයන් වහන්සේලා මතක් වුණා. රජතුමා රජකම අතහැරියා. ශ්‍රමණයන් වහන්සේ නමක් වුණා. මහා වනයේට වැඩිය. හුදකලාවේ භාවනා කළා. සුළු කලකින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. මංජූසක රුක් සෙවෙනිදී අනිත් පසේ බුදුරයන් වහන්සේ මේ විමසද්දී මෙම උදාන ගාතාවෙන් පිළිතුරු දුන්නා බජන්ති සේවන්ති ච කාරණත්තා නිකාරණා දුල්ලබා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ බොහෝ උදවිය තවත් කෙනෙකුන්ව ඇසුරු කරන්නේත් සේවනය කරන්නේත් යම් කිසි ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීම වාසිය කරගෙනයි ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව සිටින යහපත් මිතුරන් ලැබීම අද කාලේ දුර්ලභයි. තමන්ගේ යහපතට තියෙන ප්‍රඥාව අයුතු විදියට වාසියට යොදවන්න ගිහින් මිනිසුන් අපිරිසිදු වෙලයි ඉන්නේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම. හුදකලාවේමයි. කඟ වේනකගේ හිස මත තියෙන තනි අඟක් වගේ සාදු සාදු සාදු කග්ගවිසාන සූත්‍රය තනි අඟකින් යුතු කඟ වේනකු උපමා කොට වදාළ දිසුම සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙටයන් අඤ්‍යතරම් පිතේසං නපුත්ත මිච්ඡේය කුතු සහායං ඒකෝ චරේකග්ග විසාන කප්පෝ සියලු සතුන් වෙත නපුරක් නොකරන කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන දරුවන් නොකැමැතිහේ කොයින් ලබන්ටද මිතුරන් හුදකලාවේම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා ස්නේහන්වයං දුක්ඛ මිදං පහෝති ආදීනවං ස්නේහජං පික්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ එක් වී වසන විට හටගනී සිත සෙනෙහස ඒ සෙනෙහසින්මය මේ දුක ඇති කරන්නේ සෙනෙහසින් උපදින මේ විපත හඳුනගෙන හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ මිත් ඉතේසු හංජේ අනුකම්පමානු හාපේති අත්තං පටිබද්ද චිත්තු ඒතං බයං සන්තවේ පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මිතුරං සමග සුහදව අනුකම්පාවෙන් සිටිනා විට බැඳී යහපත යයි දුරුයි එක ගොඩේ සිටින විට තිබෙන බය හඳුනාගෙන හුදකලාවේම දිවි කෙවයි තනි අඟකින් යුතුය කඟ වේන කුසී වංසෝ විසාලෝව යතා විසත්තෝ පුත්තේ සුධාරේ සුචයා අපේකා වංශ කලීරෝව අසංජමානු ඒකෝ චරේකග්ග විසාන කප්පෝ එක අඳුරේ පැටලී ගිය විශාල උණ ගසක් විලස අඹුතරුවන් කැනම තිබේ සියලු පැතුම් සිතේ හැදින එනිසා පඳුරෙන් වෙන්වි තනි වූ උණ ගොබයක් ලෙස හුදකලාවේම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ මිගෝ අරඤ්ඤම් හි යතා අබද්ධෝ යේ නිච්චකං ගච්ඡති ගෝචරාය විඤ්ඤුනරෝ සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ නොබැඳී කිසිවකට වනයේ සිටින මුවා රිසිලෙස සැරී සරයි ගොදුරුද සොයන නියා නුවණැති කෙනා මෙලෙසින් නිදහසේ අගය දකීමින් හුදකලාවේම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී ආමන්තනා හෝති සහාය මච්චේ වාසේඨානේ ගමනේ චාරිකාය අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඇරයුම් ලැබෙයි සිටි විට මිතුරන් අතර නවතින හිඳින යන එන හැම තැන නිතර ඒ කෙරෙහි නොමැලිමින් නිදහසේ අගය දකිමින් හුදකලාවේම දිවි කෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසී කිද්ධාරති හෝති සහාය මජ්ජේ බුද්ධේ සුච්ච විපුලං හෝති පේමං පිය විප්පයෝ කංච jikuccamaano ඒකෝ චරේකක්ක විසාන කප්පු මිතුරන් අතර සිටි විට සිල්ලමටලි දරුවන් අතර සිටි විට පෙම බලවත් වේ ප්‍රියයන් කෙරෙන් වෙන් වෙන දුකට පිළිකුල් කරමින් හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතුය කඟ වේන කුසී චතුද්දසෝ අපපටි ගෝච හෝති සන්තුස්ස මානෝ ඉතරීතරේන පරිස්සයානං සහිතා අචම්භි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ පතුරන සිව් දිසාවට මෙත් ගුණය නිති ලද යම් කිසිවකින් තුටු වෙන සිත පැවති සියලු කරදර මැද තැති ගැනීමක් නැතිවම හුදකලාවේම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ දුස්සංගහා පබ්බජිතාපි ඒකේ අතෝ ගහට්ටා ගරමාවසන්තා අපොස්සුකෝ පරපුත්තේසු හුත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ දුෂ්කරය සලකන්නට සමහර පැවිද්දන් හට එලෙසය ඇතැම් ගිහියොත් ගෙවල් වල ගත කරනා අනුන්ගේ දරුවන් ගැන තම හිතට බර නොමගෙන හුදකලාවේම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී ඕරෝපයත්වා ගිහි ව්‍යංජනානී සංසීන පත්තෝ යතාකෝ විලාරෝ චිත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ හැර දමා ගිහි වෙස්ස සැරසිලි බහැර කරමින ගිලිහුණ පතින් යුතු කොබෝලිල රුක ලෙස වීරියෙන් යුතු කෙනා සිඳ තමා ගිහි බන්දන හුදකලාවේම දිවි කෙවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසේ සචේ ලභේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි ධීරං අභිභුය සබ්භානි පරිස්සයානි චරියත්තේ නත්ත මනෝ සතිමා ගුණනෙන පිරුණු මිතුරෙකු ලද විට සතුටින් දිවි මග ගෙවියේ හැක සැනසුම ලැබෙන ලෙසින් පැමිණෙන කරදරද මැඩගෙන වෙර වඩමින් ගත කළ මනව මේ දිවි මග සිහි නොචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි දීරං රාජාව රට්ටං විජිතං පහාය ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ දිවි මග ගෙවන්නට සනසුම ලැබෙන ලෙසින් ගුණනන පිරුණ මිතුරෙකු නොලැබේද ඉතිං දිනු රට හැර යන රජ කෙනෙකු විලසින උදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ අද්දාපසංසාම සහාය සම්පදං සිට්ඨා සමාසේවි තම්භා සහායා ඒති අලද්ධා අනවජ්ජ භෝජී ඒකෝ චරේ කග්ග අග්ග විසාන කප්පෝ පස්සස මුමිතුරු සම්පත අපි සැබවින්ම උසස් හෝ සමය සොයාගත යුතු සුමිතුරන් ලෙස නොලැබෙන විටදී ඒ අය දෙහෙමින් බුජුන් ලැබගෙන හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ දිස්වාසුවන්නස්ස පබස්සරානි කම්මාර පුත්තේන සුනිට්ඨිතානි සංසට්ඨමානානි දුවේ පුජස්මින් ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ රන් කරුතනු මනවින් දිලෙන රන්වලලු යුගලක් අතෙහිලාගත් විට එකිනෙකා ගැටෙනු දකිමින හුදකලාවේම දිවිගෙවයි තනි අඟකින් යුතුය කංගවේන කුසී එවං ဒ ුතියේන සහ මමස්ස වාචා බිලාපෝ අபிසජ්ජනාවා ඒතං බයං ආයතින් පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මෙලෙසින් දෙවන්නකු හා වසන්නට සිදුවොත් දොඩමින් නිසරු දේවල් ඇලෙන්නට සිදුවන්නේ මේ අනාගත බය මනානුවනින් දකිමින් හුදකලාවේම දිවිගෙවයිහි තනි අඟකින් යුතු කඟවේනකුසී කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුනේ සුද්ධිස්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ විසිතුරු මියුරු කාමය සිත ඇද ගන්නේ එක එක ස්වરૂපෙන් එය සිත කලබන්නේ කාම ගුණවල ඇති ආදීනවය දැනගෙන හුදකලාවේම දිවි කිවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසේ රතිච කණ්ඩෝච උපද්ධෝච රෝගෝච්ච සල්ලංච භයංච මේතං ඒතං බයං කාම ගුනේ සුද්ධිස්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ලෙඩ දුක තුවාලය උවදුර යන නමද රෝගය යහුල බයයයි පවසති මෙයට කාම ගුණවල ඇති මේ බය හොඳින් තැනකින් හුදකලාවේම දිවි ගෙවාලමි තනි අඟකින් යුතු කඟ වේන කුසේ සීතංච උන්නංච කුදං පිපාසං වාතාත්තපේ දංස සිරින් සපේච සබ්බානි පේතානි අபிසම්භවිත්වා ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ සීතල උණුසුමද බඩගිනිහා පවසද අවුවැසි මෙසි මදුරු පීඩන එක විලස හැඳින මේ සියලු දෙය මැඩගෙන සිතට දිරිගෙන හුදකලාවෙම දිවිගෙවාලමි තනි අඟකින් යුතු කඟ වේන කුසී නාගෝව යූතානි විවජ්ජයිත්වා සංජාත කන්දෝ පදුමි උලාරෝ යතාභිරත්තං විහෙරේ අරඤ්ඤේ ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ පිරිසත් සමකින් එලෙමින් නිති කල් ගෙවන කෙනෙකුට නොමැත සැනසුම දහමක රැඳුන මුනිවරුන් පැවසූ මෙය අසාගෙන සිත සතුටින හුදකලාවේම දිවි ගෙවාලමි තනි අඟකින් යුතු කඟ වේනකුසේ දිට්ඨි විසුකානි උපාතිවත්තෝ පත්තෝ නියාමං පටිලද්ද මග්ගෝ උප්පන්න ඥානෝම්හි අනඤ්ඤ නියෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ මිස දිටු මතවාද මනසින් ඉවත් කළ මගතොට හැඳින ලැබ දෙන අම නිවන් ඵල ලදිමි විදසුන් නුවණද අවැසි නැත වෙන උපතිස් හුදකලාවේම දිවි ගෙවාලමි තනි අඟකින් යුතු කඟ වේන කුසේ නිල්ලෝලුපෝ නික්ඛුබෝ නිප්පිපාසෝ නිම්මක්ඛෝ නිද්දවන්ත කසාව මෝහෝ निरासयो සබ්බ ලෝකේ භවිත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ගිජි ගිජුනොෙමි රසයකට කුහක ගති ආසාද නැති වෙමි නොමැති ගුණ මකු කති දුසිල් බව හා මෝහයද නැත මුළු ලොවේ කිසි තැනක නොමැත කිසි තණ්හාවක් හුදකලාවේම දිවි කිවාලමි තනි අඟකින් යුතුය කංග වේන කූසේ පාප සහායං පරිවජ්ජයේත අනත්ත දස්සින් විසමේ නිවිට්ඨං සයන්න සේවේ පසුතං පමත්තං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ යහපත නසන දිවි මග කරවන පාලු දුරු කළ යුතුය නොමගක ගෙන යන යාලු කාම සැපයෙහි පමාවී ගිය කිසිවෙකු ඇසුරු නොකරන හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසී බහුසුතං ධම්මදරං වචේත මිත්තං උලාරං පටිභානවන්තං අඤ්ඤාය අත්තානි විනීය කංකං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ දැන බොහෝ සඳහම් දද්දහම් දරා සිටිනා නුවණින් කරුණු වැටහෙන උතුම් මිතුරු මිතුරෙකු ඇසුරු කළ යුතුය අරුත් දැනයේ දහමේ දුරුකොට සියලු සැකයන් හුදකලාවේම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේනකුසේ කිද්ධං රතින් කාම සුඛං ච ලෝකේ අනලං කරිත්වා අනපෙක්කමානෝ විභූෂණට්ඨානා විරතෝ සච්චවාදී ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කෙලිලොල් බවේහා ලොවකම් සුවේ නොඇලුන දුරුකොට අලංකාරයේ ඒවා යලිත් නොපතන සරසිල්ලේද නොඇලෙන සැබෑ බස්නිති පවසන හුදකලාවේම දිවිකෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී පුත්තංච දාරං පිතරංච මාතරං දනානි ධඤ්ඤානිච වන්දවානි හිත්වාන කාමානි යතෝ දිකානි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ අඹුදරුමා පියන් ගැන සිහි නොකරන්නේ දීපල ධනය නෑයන් අත්හැරලන්නේ බහැර කොට කාමයන් පතාගෙන අමසුව නිවන් උදකලාවේම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කෝසේ සංඝෝ ඒසෝ පරිත්ත මෙත්ත සෝක්‍යං අපස්සාදෝ දුක්ඛ මෙත්ත භයෝ ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ බොහෝ දුක් පිරුණ සුළු සැපතක මුලාවන මද සොම්නසකි දුක්කඳු ලැලි ගලායන මෙය උගුලයයි දැනගෙන කාමයෙහි නොමුලාවන හුදකලාවේම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ සන්ධාලයිත්වාන සංයෝජනානී ජාලම් භිත්වා සලිලම් භුචාරී අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ සිඳ තමා හැම භවයේ බන්ධන දැල සිඳ දුවන පිනා මාළුවෙකු ලෙසේ ගිනිගෙන දෙවුණු තැන යලි ගිනි නොයන ලෙසේ හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ ඔක්කිට චක්කෝ නච පාදලෝලෝ ගුත්තින්ද්‍රියෝ රක්ඛිත මානසානෝ අනවස්සුතු අපරිඩයිහ මානෝ ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ දෑසින් සංවරව පලන ඇවිදීමෙන් කල් නොයවන හැම දොරටුම රැක ගනිමින් දහමේ හිත හසුරුවමින් කෙලෙසුන්ගෙන් තෙත් නොවෙමින් කෙලෙසුන්ගෙන් නොම තැවෙමින් හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ ඕහාරයිත්වා ගිහි ව්‍යංජනානි සංචන්න පත්තෝ යතා පාරිචත්තෝ කාසාය වත්තෝ අභිනික්කමිත්වා ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ අත්තර තමා ගිහියෙකුගේ ඇති ලකුණු පත්‍රයෙන් ගැවසීගත් පරසතු රුකක් විලසින් දරාගෙන කසාවත මෙසේ අභිනික්මන් කොට හුදකලාවේම දිවි ගෙවයිහි තනි අඟකින් යුතු කඟ වේන කුසේ රසේසු ඝේදං අකරං අලෝලෝ අනඤ්‍ය පෝසී සපදානචාරී කුලේ කුලේ අපපටිබද්ධ චිත්තෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ රසයෙහි ගිජු බව නොකරන කිසිවිට රස ලොල් නොමවන වෙන අය පෝෂණය නොකරන ගෙපිලිවෙලින් සිඟා වඩින යන යන කිසි නිවසක් ගැන නොබැඳුන සිතකින් වසමින හුදකලාවේම දිවි කිවයි තනි අඟකින් යුතු කඟ වේන කුසී පහය පංචාවරණානි චේතසෝ උපක්ඛිලේසේ වේපනුච්ච සබ්බේ අනිසිතෝ චිත්වා ස්නේහ දෝසං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ දුරුකොට සිතින් පවතින පස් නීවරණ සියලුම උපකෙලෙස් බහැරට දාසොඳින කෙලෙසුන් ඇසුරු නොකරන සෙනෙහි දෝස දුරලන හුදකලාවේම දිවි කෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී විපිටිකත්වාන සුඛං දුඛං ච පුබ්බේවච්ච සෝමනස්ස දෝමනස්සං ලද්ධානුපෙක්ඛං සමතං විසුද්ධං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කායික සැප දුකද මනසින් බහැර කොට මනසේ හැදෙන සැප දුක හැර පළමු කොට පිරිසිදු සමාහිත මෙදිහත් සමාධිය ලැබ කුදකලාවේම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේනකුසේ ආරද්ධ විරියෝ පරමත්ත පත්තියා අලීන චිත්තෝ අකුසිත වුත්තේ දල්ලනිකමෝ තාම බලූපපන්නෝ ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ දැඩි ලෙස විරවඩන අමසුව ලැබගන්ට දුරුකොට අලස සිත පෙරටම යයි යන්ට නුවණ බලවත් කොට දෙඩි අදිටනින් තර කොට හුදකලා වීම දිවි කෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ පටිසල්ලානං ජාන මරිච්චමානෝ ධම්මේ සුනිච්ච චං අනුධම්මචාරී ආදීනවං සම්මසිතා භවේසු ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ භාවනාවත් දැහැනත් කිසි විටක අත් නොහරින්න දහමට නතුව හැම විට දහම අනුවම හැසිරෙන නුවණින් මෙනෙහි කරමින් භවයේ දුකම දකිමින් හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ තන්නක්කයන් පත්තයන් අපමත්තු අනීලෙමුගෝ සුතවා සතිමා සංකාත ධම්මෝ නියතෝ පධානවා ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ තණ්හා නැසුන නිවනම පතමින් පමානොෙමින් නුවණින් යුතුව සඳහම් අසන සිහියත පිහිටා වෙරවටා නියතව සපමින නිවන් මඟ වෙත හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ සීහෝව සද්දේසු අසන්ත සන්තෝ වාතෝ ජාලම් යසජ්ජමානෝ පදුමං චතෝ ඒන අලිප්පමත්තෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඇසින කිසි සම්දයකට නොම සැලෙන සිය රජු ලෙස වැදෙනා දෙලෙහි නොරැඳෙන සුලං රැල්ලක් විලසට දියහා මුසු නොවන පිපුන පියුමක් විලසට හුදකලාවේම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසී සීයෝ යත ධාට බලී පසයිහ රාජා මිඝානං අබිභුය්‍ය චාරී සේවේත පන්තානි සේනාසනානි ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ සවිබල තතින් යුතු සිහරද වන පියසේ මැඩලයි හැම සතුන් ජයගෙන රජ විලසේ වාසය කරයි හැම කල ඈත දුර වනසෙන සුන්වල හුදකලාවේම දිවිගෙවයි තනියඟකින් යුතු කඟ වේන කූසී මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතංච කාලේ සබ්බේන ලෝකේන අවිරුද්ධමානෝ ඒකෝ චරේ කක්ක විසාන කප්පෝ මෙත්මෙදහත් කරුණා මුදිතා ගුණ ඇති කර ගනිමින් විමුක්ති ලද කල මුළු ලෝක කිසිවෙකු හා නොම කෙටෙමින් හුදකලාවේම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ රාගං ච දෝසං ච පහය මෝං සන්දාලයිत्वा සංයෝජනානි අසන්ත සං ජීවිත සංකයම්මි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මොහඳුර නසාරාගය දෝසය වනසා හැම බව බැඳුම් දුරු කොට නුවණින් විමසා ගෙවි යන දිවිය ගැන කම්පා නොවන කිසි විට හුදකලාවේම දිවි කෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ බජන්ති සේවන්ති ච කාරණත්තා නිකාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා සුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ලාභය අරුත කුට බොහෝ දින වැටිතිය සූරට ලාභයක් නොපාතන උතුම් මිතුරන් දුලබ වෙත්මය වාසියටම නුවණ යුතා ඇත මිනිසුන් කිලිටි වෙලා හුදකලාවේම තිවිකෙවයි තනි අඟකින් යුතු කඟ වේන කුසේ සාදු සාදු සාදු ඉසිගිලි සූත්‍රය ඉසිගිලි පර්වතයේදී පසේ බුදුරජාණන් වහන්සේලා ගැන වදාළ දෙසුම ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ඉසිගිලිස්මින් පබ්බතේ తత్రకో భగవా బిక్కువా మంతేసి භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතන්ද වූච මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයෙහි වැඩවසනසේක එකල්ලි භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා භික්ෂු සංඝයා අමතා වදාළසේක. ඒ භික්ෂුන් වහන්සේලාද පින්නතුන් වහන්සේයයි කියා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය. භාග්‍යතුන් වහන්සේ මෙම දෙසුම වදාළසේක. පස්සතනෝ තුම්හි භික්කවේ ඒතං වේ භාරං පබ්බතන්ති ඒවං බන්ති ඒතස්ස පිකෝ භික්කවේ වේපාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤත්ති පින්වත් මහණෙනි අර වේභාර පර්වතයේ ඔබට පෙනෙනවා නේද එසේ ස්වාමීනි පින්වත් මහණෙනි ඔය වේබාර පර්වතයට වෙන නමක් තිබුණා. වෙන පැනවීමක් තිබුණා. පස්සතනෝ තුම්හි භික්කවේ ඒතං පණ්ඩවං පබ්බතන්ති ඒවං බන්ති ඒතස්සපි කෝ භික්කවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසී අඤ්ඤා පඤ්ඤත්ති පින්නොත් මහණෙනි අර පාණ්ඩව පර්වතය ඔබට පේනව නේද එසේ ස්වාමීනි පින්වත් මහණෙනි ඔය පාණ්ඩව පර්වතයට වෙන නමක් තිබුණා වෙන පැනවීමක් තිබුණා පස්සතනෝ තුම්හි භික්කවේ ඒතං වේ පුල්ලං පබ්බතන්ති එවං බන්ති ඒතස්ස පිකෝ භික්කවේ වේපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාෝසි අඤ්ඤා පඤ්ඤත්ති පින්නත් මහණෙනි අර වේපුල්ල පර්වතය ඔබට පෙනෙනව නේද එසේ ස්වාමීනි පින්නත් මහණෙනි ඔය වේපුල්ල පර්වතයට වෙන නමක් තිබුණා වෙන පැනවීමක් තිබුණා. පස්සත නෝතුමේ භික්කවේ ඒතං ගිච්ඡ කූටං පබ්බතಂತಿ එවං බන්ති ඒතස්ස පිකෝ භික්කවේ ගිච්ඡ කූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාෝසි අඤ්ඤා පඤ්ඤක්ති පින්වත් මහණෙනි අර ගිජිකුළු පර්වතය ඔබට පෙනෙනව නේද එසේ ස්වාමීනි. පින්වත් මහණෙනි ඔය ගිජිකුළු පර්වතයට වෙන නමක් තිබුණා. වෙන පැනවීමක් තිබ්බා. පස්සතනෝ තුම්මේ භික්කවේ ඉමං එසි ගිලින් පබ්බතන්ති ඒවං පන්තේ ඉමස්සකෝ භික්කවේ ඉසි ගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා හෝසි ඒසා පඤ්ඤත් ස්තුති පින්වත් මහණෙනි මේ ඉසිකිලි පර්වතය ඔබට පෙනෙනව නේද එසේ ස්වාමීනි පින්වත් මහණෙනි මේ ඉසිකිලි පර්වතයට මේ නමමයි තිබුණේ මේ පැනවීමමයි තිබුණේ භූත පුබ්බං භික්කවේ පංච පච්චේක බුද්ධ සතානි ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසිනෝ ඒසුං තේයිමං පබ්බතං පවිසන්තා දිස්සanti පවිඨාන දිස්සanti පින්වත් මහණෙනි මේ වනාහි පෙර සිදු වූ දෙයක් එකල මේ ඉසිගිරි පර්වතයේහි 500 නමක් පසේ බුදුරජාණන් වහන්සේලා চিරාත් කාලයක් වැඩ විසුවාහුය උන්වහන්සේලා මේ පර්වතයට පිවිසෙන ආකාරයේ දිස්වන්නාහුය පිවිසියාට පසු නොදිස්වන්නාහුය තමේනං මනුස්සා දිස්වා ඒව මාංසු අයං පබ්බතු ඉමේ ඉසිගිලතිති ඉසිගිලි ඉසිගිලිත්වේව සමඤ්ඤා උදපාති ඊකරුණ දුටු මිනිසුන් මෙසේ පැවසුවාහුය මේ පර්වතයේ වනාහි මේ ඉසිවරයන් වහන්සේලා ගිල දමන්නේය ඉසිවරුන් ගිලින්නේ යන අරුතින් ඉසිකිලි නාමය ඉපතුනේය. ආචික්කිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි කිත්තයිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි දේසිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිසාමීති පින්වත් මහණෙනි පසී බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් පවසාලන්නෙමි පින්වත් මහණෙනි පසී බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් හඳුන්වා දෙන්නෙමි පින්වත් මහණෙනි පසී බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් දේශනා කරන්නෙමි ඒ මනාකොට ඇසිය යුත්තේය නුවණින් සිහි කළ යුත්තේය පවසන්නෙමි ඒවං බන්තේති කෝතේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතඳ ඕච එසේ ස්වාමීනි කියා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා වූය භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසි ගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යෝසි පින්වත් මහණෙනි අරිට්ඨ නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේහි চিරාත් කාලයක් වැඩ වුණාහුය උපරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසි ගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යෝසි පින්වත් මහණෙනි උපරිට්ඨනම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේහි চিරාත් කාලයක් වැඩ වුණා විය තගරසිකී නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යෝසි පින්වත් මහණෙනි තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේ চিරාත් කාලයක් වැඩ වුණාහුය. යසස්සී නාම භික්කවේ පච්චේක සම්බුද්ධු ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යහෝසි. පින්වත් මහණෙනි යසස්සී නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේ চিරාත් කාලයක් වැඩ වුණාහුය. සුදස්සනෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධු ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසී අහෝසි පින්වත් මහණෙනි සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේ চিරාත් කාලයක් වැඩ වුණාහුය පියදස්සී නාම භික්කවේ පච්චේක සම්බුද්ධු ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යහෝසි පින්වත් මහණෙනි පියදස්සී නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේහි চিරාත් කාලයක් වැඩුණා වූය ගන්ධාරෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධු ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යහෝසි පින්වත් මහණෙනි ගන්ධාරනම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිකිලි පර්වතයෙහි চিරාත් කාලයක් වැඩුණාහුය. පින්ඩෝලෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධු ඉමස්මින් ඉසිකිලිස්මින් පබ්බතේ චිරනිවාසී යෝසි. පින්වත් මහණෙනි පින්ඩෝල නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිකිලි පර්වතයෙහි চিරාත් කාලයක් වැඩ වුණාහුය. උපාසබෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසි ගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යහෝසි පින්වත් මහණෙනි උපාසබ නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේ চিරාත් කාලයක් වැඩුණාහුය නීතෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිර නිවාසී යහෝසි පින්වත් මහණෙනි නීතනම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිකිලි පර්වතයෙහි চিරාත් කාලයක් වැඩුණා වූය තතෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසීය හෝසි පින්වත් මහණෙනි තතනම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිකිලි පර්වතයෙහි චිරාත් කාලයක් වැඩ වුණාය. සුතවා නාම භික්කවේ පච්චේක සම්බුද්ධු ඉමස්මින් එසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී යහෝසි පින්වත් මහණෙනි සුතවා නම් පසී බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතෙහි চিරාත් කාලයක් වැඩ වුණාහුය භාවිතත්තෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී යහෝසි පින්වත් මහණෙනි භාවිතත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේහි চিරාත් කාලයක් වැඩුණා වූය ඒ සත්ත සාරා අනිකා නිරාසා පච්චේක මේ වජ්ජගමුං සුබෝධින් තේ සංවිසල්ලානං නරුත්තමානං නාමානි මේ කිත්ත යතු සුනාත දුකින්තර වූ කෙලස්තුරු සාරවත් මිනිසුන් සිටින්නේ ඊතා සුවසේ ඒ සියලු දෙන පසේ බුදු බව ලබාගන්නේ නිවන් දුටු ඒ උතුම් මුනිවරු කෙලෙස් හුල් උදුරා දමන්නේ සවන් දෙනු මෙන මා විසින් තෙන් ඔවුන්ගේ නම් කියා දෙන්නේ අරිට්ටෝ උපරිට්ටෝ තගරසිකී අසස්සී සුදස්සනෝ පියදස්සී ච බුද්ධෝ ගන්ධාරු පින්ඩූලු උපාසබෝච නීතු තතු සුතවා භාවිතත්තු අරිට්ඨා උපරිට්ඨය තගරසිකීසහ යසස්සී සුදස්සනය පියදස්සී ලොවේ පසේ බුදුරුන්ය ගන්ධාරය පින්ඩෝලය උපාසභය යන මුනිවරු නීතය තත සුතවාය සහ භාවිතත් යන බුදුවරු සුම්බෝ සුබෝ මේ තුලෝ අට්ඨමෝච අතස්සු මේ ගෝ අනිකෝ සුදාටු පච්චේක බුද්ධා භවනිත්ති කීනා හිංගෝච භිංගෝච මහානුභාවා සුම්බය සුබ මේ තුල්ල සහ අට්ටම යන බුදුවරුන්ද මේක නමින් සහ අනේක සුදාට යන මුනිවරුන්ද සියලුම බවරැන් බින්ද උතුම් පසේ බුදුවරුන්ද හිංගු මෙන්ම හිංගෝ යන මහානුභාව ඇති බුදුන්ද ද්වේජාලිනෝ මුනිනෝ අට්ඨමෝච අතකෝසලෝ බුද්ධෝ අතෝ සුභාවෝ උපනේමිසෝ නේමිසෝ සන්ත චිත්තෝ සච්චෝ තතෝ විරජෝ පණ්ඩිතෝච ජාලි නමින් දෙදෙනෙකු බුදුවරු හා අට්ටක මුනි කෝසල යන බුදුවරුන් බුදුරජුන්ද කෝසල යන බුදුරජුන්ද සුබාහු නම් ඇති බුදුන්ද උපනේමිස නේමිසහ සන්ත චිත්ත මුනි රජුන්ද සත්‍ය තත් විරාජ මුනිදුහා පණ්ඩිත යන බුදුන්ද කාලූප කාලා විජිතෝ චිතෝච අංගෝච පංගෝච ගුතිච්චිතෝච පස්සී චහි උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේසි කාලය හා උපකාලය විජිතය හා ජිත මුනිදුද අංගය පංගය මුනිවරු හා ගුතිච්චිතු මුනිදුද හැම දුකටම මුල වූ මේ කෙලෙස් උපදි දුරු කළෝය පස්සීහා අපරාජිත බුදුවරු මරු පෙරදුවෝය සත්තා පවත්තා සරබංගූලුම හංසු උච්චංගමායු අසිතු අනාසු මනෝමයු මානච්චිතු ච බන්දුමා තදාති මුත්තෝ විමලෝචකේතුමා සත්තාහ පවත්ත හා සාරබංගු ලෝමහංස උච්චංගමහා අසිතද අනාසවය යන බුදුන්ද මනෝමය මානච්චිත සහ බන්දුම යන මුනිදුද තදාදි මුත්තය විමලය කේතුම යන මුනිවරුන්ද කේතුම්බරාගෝ මාතංගෝ අරියෝ අතච්චුතෝ අච්චුත ගාමභ්‍යාමකෝ සුමංගලෝ දබ්බිලෝ සුප්පතිට්ඨිතෝ අසයෝ කේමා බිරතු චසෝරතු කේතුම්බ රාගය මාතංගහා අරියමුනිදුද අච්චුතහා අච්චුත ගාමක් භ්‍යාමක බුදුරුන්ද සුමංගලය දබ්බිලය හා සුප්පතිට්ඨිත මුනිවරුන්ද අසයයා කේමා බිරත සෝරත යන බුදුරුන්ද දුරන්නයෝ සංඝෝ අතෝපි උච්චයෝ අපරෝ මුනි සයෝ අනෝමනික්ඛමෝ ආනන්ද නන්දෝපනන්දෝ ද්වාදස භාරද්වාජෝ අන්තිම දේහදාරී දුරන්නයද සංගමුනිද හා උච්චේ යන බුදුන්ද අපරමුණිය හා සයිහද අනෝමනික්කම පුදුන්ද ආනන්ද නන්ද සහ උපනන්ද යන බුදුවරුද දොළොස් නම සමගින් වෙති භාරද්වාජ මුනිදුද බෝධි මහා නාම අතෝපි උත්තරෝ කේසීසිකී සුන්දරෝ භාරද්වාජෝ තිසු උපසත්තා භව බන්ධනච්චිතා උපසීදරී තන්නච්චි දෝච සීදරී බෝධිහා මහානාම උත්තර යන බුදුවරුන්ද කේසි සිකී සුන්දරහා භාරද්වාජ පුදුන්ද බව බන්ධන සිඳ බිඳලු තිස්සය උපතිස්සය මුනිදු තණ්හා සිඳලු මුනිවරු උපසීදරී හා සීදරී බුද්ධෝ අහෝ මංගලෝ වීතරාගෝ උසපච්චිතා ජාලිනින් දුක්ඛ මූලං සන්තං පදං අජ්ජගමෝපනීතු උපෝසතෝ සොන්දරෝ සච්චනාමෝ මංගලහා විතරාගී යන නම් ඇති මුනිවරුන්ද දුක් මුල් ඇති කෙලෙස් නැසූ උසබ නමින් මුනි රජුන්ද අමා නිවන් සුව ලැබගත් උතුම් පසේ බුදුවරුන්ද උපෝසතෝ හා සුන්දර සච්ච නමින් යුතු බුදුන්ද ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝච පදුමුත්තරෝ රක්ඛිතෝ පබ්බතෝච මානත්තද්දෝ සෝපිතෝ වීතරාගෝ කන්නෝච බුද්ධෝ සුවිමුත්ත චිත්තෝ ජේත ජයන්තේ නමින්ද පදුම උප්පල නමින්ද පදුමුත්තර රක්කිතහා පබ්බත යන බුදුරුන්ද මානතද්දය සෝබිත විතරාගී මුනිවරුන්ද කෙලෙසුන්ගෙන් නිදහස් වූ කන්න නමින් බුදුරජුන්ද ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනිත්ති කීනා ඉත්තේ සබ්බ සංඝාති ගතේ මහේසී පරිනිබ්බුතං වන්දත අප්පමේයේති මේ බුදුවරු හා අනිකුත් මහානුභාව බුදුවරුන්ද බව බන්ධන සිඳ පිඳලු උතුම් පසේ බුදුවරුන්ද මහා ඉසිවර මේ බුදුවරු සියලු කෙලෙස් නැති බුදුවරු පින්වත් මහණෙනි මේ බුදුවරු හා අනිකුත් මහානුභාව බුදුවරුන්ද බව බන්ධන සිඳ පිඳලු උතුම් පසේ බුදුවරුන්ද මහා ඉසිවර මේ බුදවරු සියලු කෙලෙස් නැති මුනිවරු පිරිණිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදවරු පින්නත් මහණෙනි ඔබත් වන්දනා කරව නිරතුරු සාදු සාදු සාදු